හොඳයි පින්තුනි. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා සියලුම දෙනා নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දතියංපි බුද්ධං සරණං ගච්ඡාමි දතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ නමෝ චන්දනා ජෙට්ටං නරාසබං ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි අද මේ ස්ථානයට වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝ රත්නයෙන් අවසරයි මේ ස්ථානයට වැඩමවා වදාළ සිල්මෑනියන් වහන්සේ සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්නට කැමති මගඵල ලබන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්සේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ශාසන මාමක දෙවිවරුන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මගපළයන් හිතීතන්න කියලා හිතාගෙන ඒ වගේම පින්වතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට ඉදිච්ච ඥාතිහිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගෙන විශේෂයෙන්ම ජීවිතුන් අතර ඉන්න කාලෙදි ධර්මකාමීව ධර්මයට දැඩිව කටයුතු කරපු පිරිසක් ඉන්නවා නම් ඒ අයව සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන් ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභාව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදෙලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න.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 අනාදිමත් සංසාරක ඉඳලෙන මේ භව ගමනේදී අසත්පුරුෂයන්ගේ ආශ්‍රයයට වැටිලා අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන රාග ద్వේෂ මෝහයන්ගෙන් මත් වෙලා කටයුතු කරන කාලෙකදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඳුන ගන්න බැරුව ඒ උත්තරීතර ගති ගුණයන් ගුණාංගයන් අඳුන ගන්න බැරුව ඒ උත්තමයන් වහන්සේලාට හිංගි හිංසා කළා නම් උත්තමාරයන් වහන්සේලාට උපවාද අපවාද කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මේ මොහොතේ මාහට කමා කර සිටින සේක්වා කියලා හිතාගෙන ඒ උත්තමයන් වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පිංගතුනි අදිෂ්ඨාන කරන්න මේ ධම් සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා එසේ පිහිටා ඇති උත්මයන් සිටිනවා නම් ඒ උත්මේ අදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියන ඒ උත්තරීතර අදිස්ථානයෙන් යුක්තව සියලුම දෙනා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. හොඳයි පින්විතනි. පළමු කොට ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා අපි. මොකද බොහෝ කාර්ය බහුලයි තින්ගතුනි. ඊයේ අනුරාධපුරයටත් එහා ඉඳලා ඉංගිරියට වැඩම කළා. අද උදේ පාන්දර කුලදරුවෝ හතර දෙනෙක් මේ සසු නම්බරට එකතු වෙලා අපේ ආරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසකට මහා දානයක් පිළියෙල කරලා තිබුණා. ඒවත් සංවිධානය සම්බන්ධ වෙලා ඒවට නැවත වතාවක් මේ එන ගමක් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක පින්වතුනි ඔහොම තමයි ගෙවෙන්නේ. අර මග වඩනවා මග ඉඳගෙන. මග තමයි වඩන්නේ. වාහනයක් ඇතුලේ පැය 7-8 පින්වතුනි එක දිගට. ඔය එන ගමන පැය 6 පැය 6ක් විතර මං හිතන්නේ එක දිගටම එක තැනකවත් නවත්තන්න නැතුව එනවා මොකද හේතුව වෙලාවක් නැති නිසා. කොහොම හරි මෙතනට ඒ ගන්න ඕනේ නිසා. මග වඩන එක තියෙන්නේ මගේ යතේනේ. වාහනේ ලෝන එක තියෙන්නේ රියදුරු මහත්තයාගේ යතේ. ඒ නිසා රියදුරු මහත්තයාට වාහනේ ලවන්න මම උදව් කරන්න යන්නේ නැහැ. මම මග වඩා ගන්නවා. මම ඔබට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි ඔබගේ කාලේ කාටවත් කාදමන්න බෑ. මගේ කාලේ කාදමන්න පුළුවන් එකම පුද්ගලයා මේ ලෝකේ ඉන්න මං. එහෙනම් පින්වතුනි මාගේ නිවන සම්බන්ධව මේ ලෝකේ ඉන්න එකම කාලකන්ණියා කවුද? මම වෙන කවුරුත් එහෙනම් කාටවත් පින්වතුනි මගේ කාලේ කාදමන්න බෑ. එහෙනම් මේ සද්ධර්ම දේශනා මම මේ වෙලාවේ කරන වෙලාවේ මගේ කාලේ කාදැමීමක් වෙන්නේ නැහැ. හැබැයි මම අසහියෙන් නම් ආවේ පින්වතුනි මේ ගමන මම අසහියෙන් නම් අර කුටියේ ඉඳලා අද මේ ස්ථානයේ ධර්මයේ දේශනා කරන්න ආවේ. අන්න එහෙනම් මම කාලකන්ණි වැඩක් කරගෙන මගේ කාලේ කාදමාගෙන. ඒ හැරෙන්න පින්වතුනි මගේ කාලේ කාටවත් කන්න බෑ. මේ වෙලාවේ ඉඳලා මම සද්ධර්මයේ කතා කරන්නේ පින්වතුනි ඒ සද්ධර්මයේ තුල මට මාර්ග මාර්ගයේ වැඩෙනවා. බලන් ඉඳද්දි මාර්ගයේ වැඩෙන ක්‍රමයක් තමයි සද්ධර්ම දේශනාව කියලා කියන්නේ. මේක නිසා පින්විතනේ මේ දේවලුත් එහෙමම සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් කාටවත් අපේ කාලේ කාදමන්න බෑ. අපි සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරනවා නම් හැමතිස්සෙම. මොකද පින්විතනේ නිවන් දකින්න තියෙන්නේ ලෝකයෙන් නිදහස් වෙලානේ. නිවන් දකින්න තියෙන්නේ කැලෙන් නිදහස් වෙලා නම් නිවන් දකින්න තියෙන්නේ කුටියකින් නිදහස් වෙලා නම් කුටියක් ඇතුළේ ඉඳගෙනම තමයි යෝග කරන්න තියෙන්නේ. ඇයි ඒ? කුටියෙන් එපා නිදහස් වෙන්න. කුටියෙන් නිදහස් වෙන්න නම් කුටිය ඇතුලේ ඉන්න එපා. හැබැයි පින්වතුනි නිදහස් වෙන්න තියෙන ලෝකෙන් නම් රූප තියෙන ඕනෑම තැනක ඉඳගෙන රූපෝලියෙන් නිදහස් වෙන්න පුළුවන්. වේදනා දැනෙන ඕනෑම තැනක ඉඳගෙන වේදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් සංඥා සංකාර විඥානත් ඒ ආකාරමයි එහෙනම් පින්වතුනි මේ වගේ නිශ්චිත ස්ථානයක් මෙහෙමයි මෙහෙමයි කියලා තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. නිදහස විතරයි අවශ්‍ය වෙන්නේ. හැමතිස්සෙම විනාඩි 5කට සැරයක් කවුරු හරි ඇවිල්ලා අනේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට උත්තරයක් දෙන්න මේකට උත්තරයක් දෙන්න මේකට උත්තරයක් දෙන්න කියලා කියනවනම් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් පින්වතුනි මහා පාරයින අම්බලමක් ඇතුලේ හරි කමන්නේ මේ මග වඩා ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක නිසා ඔබ කවර කවදාකවත් පින්වතුනි කම්ප්ලේන් කරන්න එපා කිසි දෙයකට. තථාගතයන් වහන්සේ කවදාකවත් කම්ප්ලේන් කළේ නැණි. නේද? තථාගතයන් වහන්සේ කවදාක්වත් පින්විතනි කිය හේතු කාරණා කියන්න ගියේ නැහැ නේද මට මේක මේ හින්දා මේක හින්දා අයියෝ මට අදී අමාරුයි ඒව කිසි දෙයක් උන්වහන්සේ කියන්න ගියේ නැහැ නේද පින්විතනි උන්වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කරපු නිසා අද අපිට මේ සද්ධර්මයේ තියෙන මේ සද්ධර්මයේ තුල අපි මහා පැහැදීමකින් යුක්තව ගරුගුණ හිතකින් යුක්තව පින්විතනි මේ සද්ධර්මයේ ඔස්සේ ගිහිලා නිවන් දකින්න වැඩ පිළිවෙලෙ යෙදිලා ඉන්නවා මේ මහා යතිවරයන් වහන්සේලා පින්වතුනි මේ නිවන් දකින වැඩ පිළිලේ මහා සීග්‍රයෙන් ගමන් කරනවා. ඔබ දකින්න ඇති පිංගුතුනි මෙතනට බස් පිරෙන්න සෙනග ඇවිදින්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මහා යතිවරු එයාව සංවිධානය කරගෙන යන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරමු අපි මේක කොහොම හරි මේ නිවන් මඟ සකස් කරගමු කියන මහා උත්තර අදිස්ථානයේ යුක්තව කටයුතු කරන උත්මයන් වහන්සේලා ඉන්නවා පිංගුතුනි ලංකාද්වීපේ දැන් අපිට කරන්න තියෙන්නේ පිංගුතුනි මේ උත්මයන් වහන්සේලාත් එක්ක එකතු වෙලා කොහොම හරි මේ මඟ වඩා ගන්න එක ඔබ හොඳට මතක තියාගන්න පිංගුතුනි මම ඔබට හැමදාම මේ අවවාද කරන්නේ මේ මේකේ තියෙන වටිනකම තව තවත් තව තවත් ඔබගේ හිත තුළට හිඳා බස්සන්න. මොකද පින්විතනි අයන් එක රත් වෙලා තිබුණොත් විතරයි ওই අයන් එකෙන් අපි අත ගන්නෙ නැත්නම් අයන් එක අල්ලන්නේ ඉන්නවා. හැබැයි අයන් එක හොඳට රත් වෙලා තිබුණා නම් පින්විතනි ගිය පරක්කුවට ආපහු අත ඇදලා ගන්නවා. මේ රූප කියන ඒවා මහ ගිනි ගන්නා ස්වභාවයෙන් යුක්තයි කියලා Tamanට අවබෝධ වෙනකම් පින්විතනි රූප කියන එක අතාරින්නේ නැහැ. හැබැයි රූප ගිනි ගන්න බව දැනෙච්ච ගමන් පින්විතනි මොකද වෙන්නේ? රූප කියන එක අත අරින්න දෙයක් නැහැ. එතකොට අත ඇරෙනවා හැමම. ඔබ නිකමට මෙන්න මෙහෙම හිතන්න පිංගුතුනි ඔබගේ ඔබට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා එන්නතක් විදිනවා ඔබගේ අතට හිරි වැටෙන්න. හිරි වැටෙන්න විදල ඉවර වෙලා ඒ දොස්තර මහත්තයා අහනවා දැන් දැන් හිරිද තාම හිරිද? දැන් මේ හිරි හොඳ වෙන්න යන්නේ. තාම හිරිද තාම හිරිද කිය කිය පිංගුතුනි කට්ටකින් අයින්නවා කියලා හිතන්නකෝ. එතන කට්ටකින් අයින ඔබ නිකන් අත තියාගෙන ඉන්නව නෑ නෑ කිය කිය. දැන් කට්ටෙන් ඇනලා ඇනලා ඇනලා ඇනලා එකපාරක පිංගුතුනි ඔය හිරිය ගිය ගමන් ඒ අයින වෙලාවේදී ඔබ ටක් ගාලා එතනින් අත ගන්නවද නැද්ද? අත ගන්නවා. ඔබ හිත හිතද අත ගන්නෙ? නෑ, ඒ තප්පරේට. ඊළඟ කටුපාර අයින්න කලින් කොහොම හරි ඉක්මනට අත ඇදලා ගන්නවා එළියට. ඔන්න ඔය වගේ පින්වතුනි Tamange මග ඉබේ වැඩෙනවා මේ දකින්න තියෙන මෙන්න මේක. මේ කුසල සීලය කියන එක තමයි පින්වතුනි වඩා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න ඵලය කියන එක තමයි වඩා ගන්න තියෙන්නේ. මේ සද්ධාව කියන එක ජනිත වෙන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට අනිත් අයට තියෙන භක්තියක් විතරයි අපි මේ දේවල් ඕනේ තරම් කතා කරලා තියෙනවා. එහෙනම් කොහොම හරි කරන්න ඕනේ පිඟුදුනේ තමන් ඇදලා මේ සෝතාපන්න ඵලයට දාගන්න. ඒ උදෙසා පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරන සද්ධර්මයේ gedara ගිහිල්ලා ඉවර වෙලා පිඟුදුනේ මොහොතක් මොහොතක් නෑර මෙනෙහි කර කර මෙනෙහි කර කර ගන්න. ඒ ධර්මානු ධම්ම පටිපදාව කියන එක නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙද්දී නැවත වතාවක් ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී පිඟුදුනේ ඔබ ඔය කට්ටෙට වැටෙනවා. සෝතාපන්න ඵලය කියන එක සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී විතරමයි වැටෙන්නේ. එතකොට මේ මේ මේ කට්ටේ පන්න ගන්න නම් පිංගුතුනි ඔබ ගෙදර ගිහිල්ලා මේක තව ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරන්න. හොඳට පුහුණු වෙන්න. මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ ගත්ත දේවල් පිංගුතුනි නිරන්තරයෙන් පුහුණු වෙවි පුහුණු වෙවි කටයුතු කරන්න. ඒක ධම්මානු ධම්ම පටිපදාවේ නීලිලා ඉන්නකොට පිංගුතුනි ඔබට මේ වෙලාවේදී ඔය කියන ඡන සම්පත්තිය ලැබිලෙයි. ඒ සද්ධර්මයේ ශ්‍රවණය වෙන වෙලාවෙදීම පිංගුතුනි මොකද හේතුව සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවකදී තමයි පිඟුතුනි සමති සමත විදර්ශනා යුගනද්දව නැගෙන්න පටන් ගන්න. ඒ වගේම සප්ත සම්බොජ්ජංගයන් සමුව වැඩෙන්න පටන් ගන්නනේ. ඒ වගේම පංච නීවරණ ධර්මයන් එකලෙසම යටපත් වෙන්න පටන් ගන්න. ඒකයි සද්ධර්ම ශ්‍රවණය කියලා කියන එක පිඟුතුනි මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියක් කියලා කියන්නේ මහා උත්තරීතර දෙයක් මේ ශාසනයේ තියෙන. සද්ධර්ම ශ්‍රවණය කියන්නේ අද ඒකට පල්ලෙහා අංකයක් දීලා මම භාවනා කරන්න ඕනේ මම මුදුන වෙන්න ඕනේ කියලා යනකොට පින්වතුනි එතන පොඩි අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මේකෙන් මම මේ කියන්නේ භාවනා කරන්න එපා කියලා එහෙම නෙමෙයි. ඔබට ඒවට හිඩහසර ඕනේ තරම් තියෙන ඔබ ඒව කරගන්න හැබැයි මුලා වෙන්නේ නැතුව හැමතිස්සෙම මම ඔබගේ මුලාවෙන් දුරු කරන්නයි හැම දෙයක්ම කියන්නේ. සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී පිංගුතුනේ නීවරණ ධර්මයන් පහම යටපත් වෙනවා. ඒ නීවරණ ධර්මයන් පහ යටපත් කරන්න සමාහිත හිත සමාහිත කරන්න ගියොත් එහෙම සමහරට මාස ගාණක් භාවනා කරන්න වෙයි. මාස ගාණක් භාවනා කළා තමයි හිත සමාහිත කරගන්නේ සමහර පිරිස්. නමුත් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට පිංගුතුනි, ඒ සද්ධර්ම ශ්‍රවණයට බැඳෙන හිත තුල අර නීවරණ ධර්මයන් යටපත් වෙලා යනවා. නීවරණ ධර්මයන් යටපත් වෙලා ගිහිලා සප්ත සම්බොජ්ජංගයන්, බොජ්ජංග ධර්ම හතම සමෝ වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි පිංගුතුනි සෝතාපන්න ඵලය කියන එක සද්ධර්ම ශ්‍රවණය කරන වෙලාවේදී ලැබෙන්නේ. මොකද මේ කට්ටට දාගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පිංගුතුනි අනාර්යෙක්ව ආර්යෙක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මෙහිට මේ විනාඩි 10කට කලින් මාත් එක්ක පුංචි දහම් සාකච්ඡාවක් ඉදලි හිටියා. මහා යතිවරයෝ පිංගුතුනි මේ මේ පලාතකට ගමකට මහා ශාන්තියක් උදා කරගෙන කොහොම හරි මේ සද්ධර්මයේ මේ ලෝකෙ පුරා ප්‍රචාරය කරගෙන අපි නිවන් දකින්න ඕනේ කියලා මහා උත්සාහයෙන් කටයුතු කරන උත්තම පිරිස්. ඉතින් උන්වහන්සේට මම කිව්වේ පින්වතුනි මේ පහළට යන ක්‍රමවේදයක් මේ සත්‍යයේ තියෙන්නේ. පින්වතුනි ඒක නිසාමයි මේ මේ සත්වයා පහළට ඇදිලා යන නිසාමයි පින්වතුනි මේ මේසා මහන්සියක් වෙන්නේ මේක කරන්නේ. මේසා මහන්සියක් එලා පින්වතුනි ඔබ ඔබට හිතෙනවනේ ඉතින් මේ ආසාවකට ඉතින් එහෙම එහෙම දුවනවා නෙමෙයි ලංකාව පුරා කියලා. කෙනෙකුට සමහරට හිතෙන්න පුළුවන් පින්වතුනි මේ අපි මේ මේ මේ ලාභ කීර්ති ප්‍රශංසා බලාගෙන ඉවර වෙලා එහෙට මෙහෙට ගිහිල්ලා බන කියනවා කියලා. එක දවසක් බන කිව්වනම් පින්වතුනි තේරෙයි පැය තුනක්මාරක් බන කියලා නැගිටිනකොට කොච්චර වෙහෙසක් තියෙන්නේ කියලා. බන කියන වෙලාවේ පැය 24ක් බන කියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. නමුත් පින්වතුනි මේවත් ශරීරනේ. එහෙනම් මේ ලාභ කීර්ති ප්‍රශංසා ගන්න යන ගමනක් නෙමෙයි. මේ ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවක් ඇති වෙනවා පින්විතිනේ ඔබට හිත වැඩෙනකොට ඔබට ඒව පේයි. ඔබට ඒව දැනෙයි. මේිට මාස 10කට කලින් පින්විතිනේ මට ලෝක සත්‍යය ගැන තිබිච්ච අනුකම්පාවට වඩා මහා විශාල අනුකම්පාවක් දැන් තියෙනවා. මරණ දැන්නීමක් දැක්කට පස්සේ පින්විතිනේ මහා ධර්ම සංවේගයක් හටගන්නවා. ඇයි ඔබට කෝටියක් දේවල් නැති වෙනකොට කෝටියක් ධනෙ නැති වෙනකොට පින්විතිනේ ඔබට මොන දුකක් දෙන්නේ? ඉතින් හිතලා බලන්නකො පිංගුදෙනි මනුස්ස ජීවිතයක් නැති වුණාට පස්සේ මොන මොන දුකක්ද හරිනම් එන්න ඕනේ කියලා. ආයි ලැබෙන්නේ නැහැ මේ මනුස්ස ජීවිතේ කෝටි වලින් මිල කරන්න පුළුවන් ඔය කියන මනුස්ස ජීවිතේ. මම ඔය ගැන කතා කරන්නම් තව ටිකක් ඔබට. මේක පිංගුදෙනි ඔබගේ පපුවට කිඳා බස්සන්න ඕනේ, මොලේට කිඳා බස්සන්න ඕනේ, හිතට කිඳා බස්ස ගන්න ඕනේ. නැත්නම් පින්වතුනි අපිත් වෙන්නේ මොකද්ද මේ ලෝක සම්මත ජනතාව වගේ බුදුදහමත් එක්ක හුරතල් වෙමි හුරතල් වෙමි ඉඳලා මැරිලා යනවා. මහා අපරාධයක් අපි අපේ ජීවිතවලට කරගන්නේ. එදා මම දැක්ක තැනට වඩා මහා භයානක ලෙස පිංගුතනි මේ සතර අපායේ ඉදිරි දුක් විඳින නිර්සත්‍යංග මේ වැටහෙනවා. ඒක නිසාම මේ පිංගුතනි මේ කවුරු හරි ආරාධනාවක් කළාට පස්සේ ඒකට බෑ කියන්නේ නැද්ද? දැන් මේ අපේ මහත්තුරු කියන විදිහට මං හිතන්නේ මැයි මාසේ වෙනකන් විතර දේශනා බාර අරන්ලු තියෙන්නේ. මං අහගෙන ආයත කාටද කෝල් එකක් දීලා කියනවා මාස 6ක් විතර යනකන් ඔක්කොම දේශනා බාර අරන් තියෙන්නේ කියලා. මම දන්නේ නැහැ පින්වතුනි මම කවුරු උදෙසා දේශනා කරන්න යනවද මොන පන්සලට දේශනා කරන්න යනවද කියලා ඉතින් මට ඒක අදාළ නැහැනේ. බල්ලෝ නෙමෙයි නම් දේශනාව අහන්න ඉන්නේ. පෙරේතයෝ නෙමෙයි නම් දේශනාව අහන්න ඉන්නේ. මිනිස්සයෝ දෙවිවරු බ්‍රහ්මයෝ නම් දේශනා අහන්න ඉන්නේ පින්වතුනි කොහේ හරි කමන්නේ. මම ගිහින් දේශනාව කරනවා. වාහනේට නගින්න කිව්වහම මම වාහනේට නැගලා ඉඳ ගන්නවා. ඊට පස්සේ ඒ අය වාහනේ අරන් ගිහින් ඕන් අපි ආව දැන් ඔබ වහන්සේ දේශනාව කරන්න කියනකොට මම ගිහිලා දේශනාව කරනවා. ගිය සතියේ පින්වතුනි මේ දේශනාව අවසන් කරපු ගමන් පහවදා උදේ පාන්දරම තවත් පැවිදි පින්කමක් සිද්ධ වුණා මේ අනුරාධපුරේ රුවන්වැලි සෑය අපියස ඒතනට සහභාගී වෙලා එහෙම්මම පින්වතුනි මාතර ගියා. අනුරාධපුරේ ඉඳලා මාතර යනවා කියන ලේසි පහසු වැඩක්ද? ඒ ගිහින් ඉවරලා පින්වතුනි මේ දේශනාව කළා පහව ආවා. එක සත පහකවත් දෙයක් පින්වතුනි මේ පින්වතුන්ගෙන් බලාපොරොත්තුවක් නැතුව යන්නේ වාහනේට තෙල් පවා ගහන්නේ ඔබ. ඒකයි ඔබට මහා පිනක් පිරෙන්නේ පිංගුදෙනි හැම මොහොතකම. මේ වාහනේ මේ අපි යන එන වාහන වලට තෙල් ගහන්නේ ඔබ. ඔබ මොනවා හරි සාසනික දෙයක් පූජා කරනවා නම් පිංගුදෙනි ඒව තමයි ඒවට යොමු කරවන්නේ. කවදාකවත් කියන්නේ නැහැ මේ වාහනේටවත් තෙල් ගහන්න කියන ඔය යන එක පන්සලකටවත්. එහෙනම් කාට හරි හිතෙනවා නම් ලාභ කීර්ති ප්‍රශංසා බලාගෙන අපි යන්නේ කියලා. අද මේ වෙනකම් පිංගුදෙනි එකම පිරිකරක දෙයක්වත් අපි ගෙනහල්ලා නැහැ. හිරිකර වැහෙන්න පූජා කළත් එහෙම ඔක්කොම පන්සලට පූජා කරලා ඉවරලා ලොකු ලොකු නායක හාමුදුරන්ට පූජා කරලා ඔබ වහන්සේගේ ශාසනික මෙහෙවර උදෙසා ඔබ වහන්සේ තුල මහා ගුණස්කන්ධයන් තියෙනවා. ඒ ගුණස්කන්ධයන් එකින් එක එකින් එක මාත්‍රේ මාත්‍රේ මාතුල පීඨන සේක්වා කියලා හිතාගෙන අදිස්ථාන කරගෙන උන්වහන්සේට ඒවා පූජා කරලා ඉවරලා අපි එනවා හිස් අතින්. එතකොට තව කාට හරි හිතෙනවා නම් පින්වතුනි මේ ලාභ කීර්ති ප්‍රශංසා බලාගෙනයි මේවා කරන්නේ කියලා. ඉතින් ඒවා ඉතින් සාසනයේ සුදුසු දේවල් නෙමෙයි. යම් දවසක ඔබට මේවා කරන්න පටන් ගත්තොත් ඔබට තේරෙයි මොනතරම් ශාරීරික වෙහෙසක් තියෙනවද කියලා මානසිකව නම් එක බින්දු මාත්‍රකවත් වෙහෙසක් නැහැ පිටුතුනි තථාගතයන් වහන්සේගේ දහමනේ කතා කරන්නේ. කොහේ ගියත් මානසිකව වෙහෙසක් ඇති වෙන්නේ නැහැ කොහොම කළත් නමුත් ශාරීරිකව ඒ තියෙන වෙහෙස එහෙමමයි. ශරීරනේ හැමෝටම තියෙන්නේ. මේකයි පිටුතුනි ඒක නිසා මේ මම ඔබට හැමතිස්සෙම කියන්නේ අනිත් එක මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ නිරන්තරයෙන් වඩන්න කියලාත් ඕක නිසා. ඒකද මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානා තුල මහා බලයක් නැగిලා යනවා මේ විශ්වයට. තථාගතයන් වහන්සේට තනියෙන් පුළුවන් කමක් හම්බුණා පිංගුතුනි මාර යුද්ධ කරන්න. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මහා කාලය තිස්සේ බුදුවරු 512027 නමක් යනකම් පෙරම් පුරපු මහා උත්තමේ. ලෙහෙසි පාරමිතා ශක්තියක් නෙමෙයි උන්වහන්සේට තිබුණේ. මහා විශාල පාරමිතා ශක්තියක් තිබුණේ පිංගුතුනි පොළොවට අත තියු තැනින් පොළොමහීකාන්තාව නැගී හිටින තරම් මහා බලයක් තිබිච්ච උත්තමේක උන්වහන්සේ ඒ වෙනකොට. එහෙනම් එහෙම කරපු උන්වහන්සේට පුළුවන් කමක් ලැබුණා පින්වතුනි මාර යුද්ධය කියන එක තනියෙන් කරගන්න. උන්වහන්සේ මාර යුද්ධය තනියෙන් කළාට ඔබ හිතනවාද ඔබට පුළුවන් මේ කියලා මේ මාර යුද්ධය තනියෙන් කරගන්න? වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා බැලුවත් ඇතිනි පින්වතුනි. මොකද ඒසා මහා බලයක් තියෙන කෙනෙක් ඒ කියන්නේ. නැත්තම් තථාගතයන් වහන්සේ නමක් එක හැපෙන්නේ නේද? එහෙනම් පින්වතුනි මේ මාර ධර්මයන් මාර පාක්ෂික අමනුස්ස කොටස් මේ මාර ධර්මයන් මේ ලෝකේ රජ කරන වෙලාවේදී පින්විතනි මේ මේ කළු කිරණ වලින් මේ ලෝකේ වැහිච්ච වෙලාවේදී මේ කළු කිරණ සුද්ධ කරන්න තියෙන එකම ක්‍රමය එකම ආයුධය තමයි යාරේ මෛත්‍රිය කියන්නේ. ඒකයි මම ඔබට නිරන්තරයෙන්ම කියන්නේ පින්විතනි නිරන්තරයෙන් Tamanට හැකි පමණින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න. හැම මොහොතක්ම තියාගන්න යානි කතාවේ වත්තු කතාවේ කියන පින්විතනි යානාවක් මෙන් තියාගන්න වස්තුවක් මෙන් Taman ළඟ තියාගෙන පුළුවන් තරම් පින්වතුනි ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ යන්නේන කිය කරන කියන හැම මොහොතකම මේ මෙත්තා සහගත චේතෝ විමුක්තිය පතුරවන්න. සබ්බ සත්‍යේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි කියන ශික්ෂාපදයෙන් සමාදන් වෙලා දිවි හිමියෙන් රකින්න. එක බින්දු මාත්‍රයක්වත් තමන්ගේ අතින් කලු කිරණයක් මේ ලෝකෙට විහිදෙන්න ඉඩ නොදී මේ දේවල් වලින් පින්වතුනි සිද්ධ වෙන්නේ මේ මේ විශ්වයේ තියෙන කලු කිරණ දවා හැරලා ඉවරලා සුදු කිරණයන්ගෙන් මේ විශ්වය ආලෝකමත් වෙනවා. අන්න එතකොට ඔබ දැහැනට ඉඳගත්තාට පස්සේ පින්විතිනි ඔබ චතුර්ථ ධානය දක්වා මහා ඉක්මනින් ඔබගේ හිත නැගිලා යනවා. ඒවට ඒව ඒව කරන යතිවරයන් වහන්සේලාට පින්විතිනි අපි යම් යම් දෙයක් උදා කරලා දෙනකොට ඔබටත් ඒකට උපනිශ්‍රේ සම්පත්තිය සැලසෙනවා. ඔබ මේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට සිල්මෑණිවරුන්ට ආදී වශයෙන් මේ ලෝකේ ඉන්න මේ මේ මග වඩන මහා උත්තමයන් වහන්සේලාට උපාසක උපාසිකා ඇත්තන්ට ඔබ දානි පූජා කරනවා. හෝ ඔබට දානි පූජා කරනවා ඒ අය කවුරු හරි. එතකොට ඔය හැම කෙනෙක්ම පින්වතුනි මේ ඒ දානයක් පූජා කරලා බලාපොරොත්තු වෙන්නේ මේ උත්මයන් වහන්සේලා මගඵල ලබයි කියන. ඒ දානීය පූජා කළාට වඩා මහත්ඵල මහානිසංස වෙන වැඩපිළිවෙලක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි මලක් ඉඹින තරම් වෙලා මෛත්‍රිය වඩන්න කියලා. මලක් ඉඹින තරම් වෙලා මෛත්‍රිය වඩනවා කියලා කියන්නේ පිළිතුර මේ බොහොම අන්තු මාත්‍රිය වෙලාවක් වඩන මෛත්‍රිය කියන එක තුල ආරාම විහාරයක් හදලා පූජා කරනවට වඩා මහා ගුණයක් නැగిලා එනවා මහා සීලයක් නැగిලා එනවා කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙන මහා ආනිසංසයක් තියෙනවා කියලා. එහෙනම් ඒක එහෙම වෙන්න හේතුව තමයි පින්විතනි ඔය කිව්වේ. මොකද ඔය ඔය උන්වහන්සේලාට තියෙන කළු කිරණ දවා හැරලා ඉවර වෙලා සුදු කිරණයන්ගෙන් මේ විශ්වය ආලෝකමත් වෙනකොට උන්වහන්සේලාට දැහන් සමාධි ලබා ගන්න හරි ලේසි. ඒ කිව්වේ ඔබට දැහන් සමාධි ලබා ගන්න හරි ලේසි. මොකද මේ මෙතන ඉන්න කවුරු දායකයෝ නෙමෙයිනේ. මම කියලානේ තියෙන්නේ පින්වතුනි මේ අපිට දායකයෝ ඕනේ නැහැ කියලා. අපිට ඕනේ උපාසක උපාසිකාව. ඔබ දායක කියන මට්ටමේ නැවතිලා ඉන්න එපා උපාසක උපාසිකා කියන මට්ටමට ඇවිදලා මේ මගපල්ල පූර්ණේ කරගන්න නැත්නම් පින්වතුනි අර අනුන්ගේ හරක් බලා ගන්න ගොපල්ල ඕනේ නැහැ අපිට. පුංචි මාත්‍රෙන් හරි කමන්නේ පුංචි දරුවෙක් හරි මෙතනට ආවනම් ඒ දරුවත් උත්සාහ කරන්න ඕනේ කොහොම හරි මගපල්ල ලබනවා කියන අදිස්ථානයේ යුක්තව කටයුතු කරන්නේ. මොනෝ මම මේ ධර්මයක බින්දු මාත්‍රයක් අන් අද අවබෝධ කරගන්නවා. මං අද පටන් එක මැදුරුවෙක්වත් මරන්නේ නැහැ කියලා පුංචි දරුවෙකුට අදිස්ථානයක් එන්න ඕනේ. ඔය ආකාරයෙන් පිංගුදින සියලුම දෙනා එකතු වෙලා මේ මග වඩන වැඩපිළිවෙලකයි අපි ඉන්න ඕනේ. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න කියලා. ඒ වගේම පිංගුදින ඒ ඒ ගැන එන මහා අනුකම්පාවකින් තමයි මේ සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ නැතුව මේ ආසාවකට සත්‍ය ධර්මයේ දේශනා කරනව නෙමෙයි. මේ මිනිසුන්ට යම් මාත්‍රයක් හරි මේක අවබෝධ වෙලා පිංගුතුනි මේ මනුස්ස ජීවිතයක තියෙන වටිනකම තේරුම් අරගෙන මේක විනාශ කරගන්න නැතුව කොහොම හරි මේ මගඵලයන් සකස් කරගෙන කොහොම හරි සෝතාපන්න ඵලය සකස් කරගනිත්වා කියන මහා අදිස්ථානකේ යුක්තව තමයි පිංගුතුනි මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මම උන්වහන්සේත් එක්ක කතා කළේ පිංගුතුනි මේ හැමෝගෙම ස්වභාවය තමයි පිංගුතුනි පහට ආලේ කරපු නිසා පහට ලය දීලා තියෙන නිසා පිංගුතුනි පහලට යන ක්‍රමවේදයක ඉන්නේ හැම කෙනෙක්ම පහලටම තමයි හැමතිස්සෙම ඇදෙන්නේ. පහ කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් පින්වතුනි මහා සාරයි කියලා අල්ලගත්ත පිරිස හැමතිස්සෙම මේ පහට ලය දීලා කටයුතු කරන නිසා ඒ දේවල් වලින් නිරන්තරයෙන් පෙලිපෙලි ඉන්න නිසා ඒ පෙලීමෙන් නිදහස් වෙනවස් පහලට යන කටයුතු කියවත් අපුන්‍යාවි සංකාර වඩාගෙන කරන වැඩපිළිවෙලක ජීවත් වෙන්නේ. මේ අපුන්‍යාවි සංඛාර වඩන්න වඩන්න පින්වතුනි ඉතින් පහලට යන ක්‍රමවේදයක් තියෙන. ඒකයි පහට ලය දීලා කටයුතු කරනකොට වෙන්නේ පහලට යන එක. පහට ලය දෙන එක නතර කරන්නේ පින්වතුනි සෝතාපන්න ඵලයේ ලැබෙද්දී. එතකම්ම කරන්නේ මොකද්ද පහට ලය දීදී පල්ලෙහාට යන ක්‍රමවේදයටපත් වෙන එක. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්වභාවයේ මනාකොට අවබෝධ කරගන්නවා. මෙන්න මේ අවබෝධය තුල පින්විතනි ඔබට වැටහිලා එනවා මේ රූප කියන්නේ මොනතරම් අසාර දෙයක්ද කියලා රූපං අනිච්චං දුක්ඛං අනත්තං අසුභං කියන ස්වභාවය වැටහිලා එනවා. මේ රූපේ අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා මේක තවදුරටත් ඇසුරු නිසුරු කරන්න සුදුසු දෙයක් නන් නෙමෙයි කියලා. මේ දේ අසුරු කිරීම තුළ ඒකාන්තෙම මේ භව ගමනේ මහා අනාථයක් වෙනවා මේක කය ධම්මයක් වය ධම්මයක් අනාථ ධම්මයක් අසාර ධම්මයක් කියලා Tamanට වැටහිලා එනවා මෙන්න මේ වැටහීමට පත්වෙච්ච කෙනා තමයි පිංගුතුනි සෝතාපන්නයා එහෙනම් රූප ගැන එහෙම දකින්න කෙනා වේදනා සංඥා සංකාර විඥාන ගැන ඔය කියන පස්කඳ ගැන හොඳාකාරම ඔය විදිහට දකින්න කෙනා පින්වතුනි සෝතාපන්නෙක් බවට පත් වෙනවා. ආන්නේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා තමයි පින්වතුනි දැන් අර පහට ලය දෙන්නේ නැත්තේ. පහට ආලේ කරන්නේ නැත්තේ නැත්නම් පහට ලය දෙන්නේ නැත්තේ. ඒක නිසා පින්වතුනි ඒ කෙනා පහලට යන ගමනේදී ඔන්නඔතනදී නතර වෙනවා ආපහු සැරයක් ඒ කෙනා පහලට යන්නේ නැහැ. පහලට යන්නේ නැතුව පිංගුතනේ එතනින් එහාට එයා මොකද කරන්නේ ඉහළට යන වැඩපිළිවෙලක් කරගන්නවා මොලේ බුද්ධිය පාවිච්චි කරලා ඉවරලා ඉහට ආලේ කරගෙන ඉහළට යන වැඩපිළිවෙලක් තමයි කරන්නේ කිසිම දෙයක් සතියකින් තොරව සිද්ධ කරන්නේ නැති වෙන කටයුත්තක් සිද්ධ කරගන්නවා අන්නේ සතියෙන් සතිය පිහිටවාගෙන සතියට අනුව කටයුතු කරගෙන යන කෙනා පිංගුතනේ හැමතිස්සෙම ඉහළට යන වැඩපිළිවෙල කියන උද්දන් සෝත ගාමී කියන ස්වභාවයටපත් වෙමි ඉහළට යන ක්‍රමවේදයක් අනුගමනය කරනවා එහෙනම් පිංගුතනේ ලේසි නැහැ මේ ගඟ අනිත් පැත්ත හරවන්නේ අනිත් පැත්ත හරවපු ගඟට උඩහට යන ලේසි වෙයි පිංගුතුනි. නමුත් පල්ලෙහාට යන ගඟ අනිත් පැත්ත හරවන එකයි අමාරු. අනිත් පැත්ත හැරුණාට පස්සේ ආපහු උඩරතට ගලන එක අර හරවන තරම් අමාරු නෑ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පිංගුතුනි අර ගල් කැට හතක් තියලා සෝතාපන්න කෙනා ලෝකේ හා ලෝකයක් තරම් ලෝකයේ තියෙන ගල් කැට වැලි කැට ප්‍රමාණයට දුක දුරු කරලා තියෙන තව දුරු කරන්න තියෙන මෙච්චරයි කියලා දේශනා කළේ. මොකද මේ ගඟ පිංගුතුනේ සහ මුලින්ම අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. ඉතින් ඒක උදෙසා තමයි පිංගුතුනේ මේ මේ විදිහට මේ සද්ධර්මයේ නිරන්තරයෙන් කතා කරන්න ඕනේ. ඒක නිසා තමයි පිංගුතුනේ මේ යතිවරයන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකාවෙක් හෝ එහෙමත් නැත්නම් අපේ සිල්මෑණියන් වහන්සේ නමක් ඇවිදිලා ආරාධනාවක් කළාට පස්සේ මං කොහොමද පිංගුතුනේ බෑ කියලා කියන්නේ? මට කොහෙන් ආපු අයිතියකින්ද මම බෑ කියලා කියන්නේ? මම මේ චීවරය ඉල්ලගත්තේ කාගෙන්ද? සුගත තථාගතයන් වහන්සේගේ චීවරය ඇඳගෙන උන්වහන්සේට දෙන උන්වහන්සේට පූජා කරන දානේ වළඳගෙන පිඟුදිනේ මට ඕන දේ කරන්න පුළුවන්. ඒකයි තියෙන ගැටලුව. මට ඕන දේ කරන්න බෑ උන්වහන්සේ කියපු දේ කරන්න වෙන්නේ. ඒක නිසා තමයි පිඟුදිනේ දේශනා කරන්නේ. ඒක නිසා තමයි ඔබට හැමතිස්සෙම කියන්නේ මේ සද්ධර්ම දේශනාවල් පුළුවන් තරම් ශ්‍රවණය කරන්න කියලා. පුළුවන් තරම් ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පින්වතුනි කොහොම හරි මේ ගඟ අනිත් පැත්ත හරවන්න. හරෝපු අය ඉන්නවනම් පින්වතුනි මේ හරෝපු අය වේගෙන් ඉදිරියට ඇදෙන්න. මේ දේශනාවන් පින්වතුනි ඔබගේ අරිහත්ත්වයේ දක්වාම මහඟු උපකාරීත්වයක් වෙනවා. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ අසුර කියන එක පින්වතුනි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මුළු ශාසනයම කියලා. ආනන්ද මහා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිදිලා තථාගතයන් වහන්සේට දේශන අහනවා ස්වාමීනි මේ සත්පුරුෂ ඇසුර කියන එක මේ ශාසනයෙන් භාගයක්ම කියලා මට හැඟෙනවා කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මාහේවං ආනන්ද මාහේවං ආනන්ද කියලා තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද එහෙම කියන්න එපා ඔය කියන එක ගැලපෙන්නේ නැහැ. ඕක නෙමෙයි හරි. සත්පුරුෂ ඇසුර කියන එක මුළු ශාසනයම කියලා හිතා ගන්න කියලා. එහෙනම් පින්වතුනි නිරන්තරයෙන්ම මේ සද්ධර්මය ගැන හොයලා හොයන සද්ධර්මය තුල ගැඹුරට මේ සද්ධර්මය අවබෝධ කරගෙන යන උත්තරමයන් වහන්සේලා ඇතුළු නිසුරු කරන්න හම්බ වෙන එක තරම් පිනක් තවත් නැහැ මේ ශාසනය ඇතුළේ. ඒක නිසා තමයි ඔබ හැමතිස්සෙම සද්ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. යම්කිසි උත්තරමයක ඉන්නවා නම් පින්වතුනි අනාගාමීත්වයටපත් වෙලා අරිහත් මාර්ගයේ ඉන්නවා නම් ඒ උත්මය පවා සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතු කෙනෙක්. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න පින්වත්නි ඒ උත්මයට පවා එතනින් එහාට යන්න හරි රුකුලක් වෙනවා ඒක. එහෙනම් දැන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සෝතාපන්න ඵලයට එනකම් විතරයි කියලා කවුරු හරි කෙනෙක් හිතාගත්තොත් එහෙම පින්වත්නි ඒක සුදුසුද? ඒක සුදුසු නෑ. ඒකයි වෙලා තියෙන්නේ සද්ධර්මයේ දේශනාවෙද්දී පිංගුතුනි ඔය කොහෙන් හරි කෑලි ටිකක් අල්ල ගන්නවා කෑලි ටික අල්ලගෙන ඊට පස්සේ Tamanට ඕනේ දේ කරන්න පටන් ගන්නවා. දසනේන පහතබ්බ කියලා එකක් තියෙනවා භාවනායේ පහතබ්බ කියලා තව එකක් තියෙනවා කියලා දර්ශනයෙන් පහ වුණා දැන් මං සෝතාපන්නයි දැන් ඉතින් මට භාවනා කරන්න විතරයි තියෙන්නේ දැන් ওই මොන බනද මට ඔය බණ අහන්න යන්න ඕනේ නැහැ මං කියලා ඉවරලා මොකද කරන්නේ පිංගුතුනි බණ අහන එක නතර කරන්න එතකොට වෙන්නේ මොකද්ද අර සත්පුරුෂ සංසේවනයේ කියන එක Tamanට නැති වෙලා යනවා දැන් ඔය කැලේ අපි භාවනා කරනකොට පින්වතුනි කැලේ මේ භාවනා කටයුතු සතුන් සාකච්ඡා කටයුතු මේ දේවල් අපි කරද්දී මාත් එක කැලේ වදිනේ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා භාවනා කරලා ඉවර වෙලා පැය දෙක තුනක් ඉවර කොයි කොයි හරි කැලේ ගහක් යට වෙලා ඉඳගෙන පින්වතුනි භාවනා කරලා ඉවර වෙලා හිමීට එනවා පල්ලෙහාට උන්වහන්සේලා පල්ලෙහාට වැල්ල ඉවර වෙලා පින්වතුනි මාගාවට ඇවිදින්න මං භාවනාවෙන් අවදි වෙලා හෝ මොහක් හරි වැඩ පිළිවෙලක නොයදීලා නිදහසේ ඉන්නවා නම් හිමීට මාගාවට ඇවිදින්න ස්වාමීනි මම භාවනා කරන වෙලාවේ මෙන්න මෙහෙම එකක් දැක්කා. දැක්කා කියලා කියන්නේ ධර්මයේ තුලින් දැක්කා. මෙන්න මෙහෙම අදහසක් මට පහළ වුණා. මේක මේ මේ අදහස මේ විදිහට කරගත්තොත් නේද හරි. නැත්තම් මේක මෙහෙම ගැළපෙනවද මට පොඩ්ඩක් කියන්න කියලා පින්වතුනි උන්වහන්සේට වැටහිච්ච දේ මාත් එක්ක කතා කරනවා. ඒ කතා කරපු දේ ඊට පස්සේ පින්වතුනි අපි පැය භාගයක් විතර සීල දෙනා එකතු වෙලා ඉවරලා ඒ ගත්ත ඒ ඒ ආපු දේ ඒ පොයින්ට් එක මොකක් හරි ආපු දහම් සංකල්පනාව පිංගුතුනි අපි හැමෝම එක්ක එකතු වෙලා ඒක සාකච්ඡා කරනවා. එතන ඒකට අදාළ දේවල් තව වැඩිපුර දාලා ඒකට අවශ්‍ය දේවල් මම මේ පිරිසත් එක්ක කතා කරනවා. මේ කතා කරනකොට පිංගුතුනි බොහෝ ප්‍රමාණයක් ධර්මයෙන් වැඩිලා යනවා සීතු දෙනවා. ඒක තමයි පිංගුතුනි මේ තථාගත ශාසනයේ විය යුතු දේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන පිංගුතුනි පස් ආකාරයක් තියෙනවා මේ නිවන් මඟ සකස් කරගන්න පුළුවන් දේශනාව ශ්‍රවණය සාකච්ඡාව, සජ්ජායනාව, භාවනාව කියන ওই පහ. එහෙනම් මේ භාවනාවක් තුළ පිංගුතුනි අපිට යම් කිසි දෙයක් ලැබුණා නම් හොඳම දේ තමයි ඒ ලැබිච්ච දහම් කාරණාව හිතමින් එහාට ඒක සාකච්ඡා කරන එක. ඒ සාකච්ඡා කරන්න කරන්න මොකද වෙන්නේ? තව කෙනෙකුටත් ඒක අවබෝධ කරගන්න ලේසි වෙනවා. ඒ වගේම තමන් මේ සාකච්ඡාවේ ගැඹුරට යනකොට පිංගුතුනි තමන්ට අවබෝධ නොවිච්ච දේ තවහවහ වැටහි වැටහි එනවා. කනත් පාවිච්චි කරගෙන මනත් පාවිච්චි කරගන්න පුළුවන් නම් පිංගුතුනි ඒකේ වේගය වැඩි ඉන්නේ නිවන් දකින්න. මන විතර නම් පාවිච්චි කරන්නේ පිංගුතුනි වේගය අඩු වෙනවා. කනත් පාවිච්චි කරගන්න පුළුවන් නම් මනත් එක්කම වේගෙන් නිවනට ළඟා වෙන්න පුළුවන්. කන පාවිච්චි කරනවා කියලා කිව්වේ පිංගුතුනි යම් කිසි සාකච්ඡාවක් ආදී වශයෙන් දෙයක් කරද්දී ඒ ධර්මයේ තව මට වඩා තේරෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඒ ධර්මයේ අසුරු නිසුරු කළා පිංගුතුනි ඒ තුලින් එන සාරය ටික අපිට දෙනවා. ඒක හරියට පින්වතුනි ඔබට අන්නාසි ගෙඩියක් දෙනවා මේක මිරිකල යුසු ටික අරන් දෙන්න කියලා. කාන්තාවක් ওই අන්නාසිගේ අන්නාසි ටික රැහැලා රැහැලා ඉවර වෙලා ඔක පුංචි පුංචි කෑලි කෑලි වලට කපලා ඉවරලා අතින් මේක මිරිකලා ජොග්ගුවක් නැත්නම් මොකක් හරි කෝප් එකකට දාලා දෙනවා. කෝප්ප භාගයක් පිරෙන්න එනවා. කාන්තාවකට මිරික ගන්න පුළුවන් ওই ප්‍රමාණය විතරයි මොකද ශක්තියින් ටිකක් අඩු නිසා. ගෙදර පිරිමි ආවට පස්සේ කියනවා මම මේ ටික මිරික ගත්ත මෙන්න මේ ටික මම දැන් වීසි කරන්න යන්නේ කියලා. හැබැයි අර පිරිමියට පුළුවන් වෙනවා පිංගුතුනේ ඊට වඩා දෙයක් කරන්න මොකද පිරිමියට ශක්තිය තියෙන නිසා. පිරිමියා මොකද කරන්නේ අර රොළු ටික අරගෙන ඉවරලා තව ටිකක් මිරිකල ඉවරලා අර කෝප භාගයක් තිබිච්ච එක කෝපයක් බවට පත් කරගන්න. එහෙනම් ඒක දහම් කාරණාවක් ආවට පස්සේ ඒ දහම් කාරණාව පිංගුතුනේ එක්කෙනෙකුට තේරෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තව කෙනෙකුට තේරෙන්න පුළුවන්. ඒක නිසා තමයි මාත් දෙකේ මේ වඩින උන්වහන්සේලාට මම කියලා තියෙන්නේ භාවනා කළේලා හවසට පැයක් විතර. සියලු දෙනා භාවනා කිරීමෙන් සියලු දෙනා ධර්මයේ මෙනෙහි කිරීමෙන් භාවනාව කියලා කියන්නේ පින්දුනේ ධර්මයේ මෙනෙහි කරන එකද? ඒ ධර්මයේ මෙනෙහි කළා ලැබිච්ච මොනවා හරි දහම් සංකල්පනා තියෙනවනම් පෙර නොඇසු විරු දහම් සංකල්පනා ඔබට පහළ වුණා නම් මේක මේ විදිහයි මේක මේ විදිහයි කියලා. ආන්නේ දහම් සංකල්පනා දැන් මේ වෙලාවේ කියන්න කියලා. ඉතින් යම්කිසි උත්මයෙක් ඉන්නවා නම් දහම් සංකල්පනාවක් කියන්න බැරි. ඒ කියන්නේ මොකක්ද? ඒකේන භාවනා කළා නෑ. එහෙම නේද? භාවනා කළා නම් පිංගුතුනි ධම්ම සං මොකද ධර්මයේ විමර්ශනය කරන එකනේ ධම්මවිචේ සම්පෝඥංගේනේ වඩන්නේ. ධර්මයේ විමර්ශනය කර කර විමර්ශනය කර කර බලනවා. ඒ විමර්ශනය කර කර බලන වෙලාවට පිංගුතුනි අනිවාර්යයෙන්ම ධර්ම ධම්ම සංකල්පනා කිහිපයක් Taman තුල තියෙන්න නැත්තම් නිකන් ඇස් දෙක පියාගෙන මොකක් හරි කර්මස්ථානයක් කියෝ කියෝ ඉඳලා. ඒකනේ පිංගුතුනි මං කියන්නේ කර්මස්ථාන කියෙව්වට වැඩක් නැහැ කියලා. රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කියලා පින්වතුනි ඔය පදවල කියාගෙන ගියයි කියලා කොච්චර කළත් අවබෝධ වෙන්නේ නැහැ නිකන් හිතන්නකෝ ඔබ මම දානවා මොකක් හරි රේඩියෝ එකක් ඔය ටික රෙකෝඩින් එකක් දාලා ඉවරලා එහෙම නැත්නම් මම හරි තව යතිවරයෙක් හරි කවුරු හරි කෙනෙක් විදිහට ඔබට කියනවා මේක රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති කියලා කියාගෙන යනකොට ඔබත් ඒක අහගෙන ඉඳලා පැයක් නැත්තම් පැය දෙකක් තිස්සේ අපි ඕක අහගෙන ඉඳලා අපි භාවනා කරනවා. දැන් භාවනා කළා ඔක්කොම දැන් ලෑස්ති භාවනාව ඉවරයි. දැන් ඊට පස්සේ මම හැමෝටම කතා කරලා නැත්තම් එක එක්කෙනාව අරගෙන අහනවා දැන් ඔබට වැටහිච්ච පොයින්ට් එකක් දෙන්නකෝ මට. ඔබට ආපු දහම් සංකල්පනාවක් දෙන්න බලන්න. ඔබ පෙර නොයසු විරුද්ධ ධර්මයක් ඔබට අවබෝධ වුණා නම් අන්න ඒක මට දැන් කියන්න කිය. දැන් පුළුවන් වේද කාටවත් කියන්න. කියන්න දෙන එක රූපං අනිච්ච. ඒ හැරෙන දෙයක් කියන්න පුළුවන්. එහෙනම් පින්වතුනි භාවනාවක් තුළ සිද්ධ වෙන්න ඕනේ පෙර නොයසු විරුද්ධ දහම් සංකල්පනාවන් Taman තුලට කිඳා බහින්න ඕනේ. ඒක සමහරට කියා ගන්න බැරි වෙන්න පුළුවන්. තටමන්න පුළුවන් කියා ගන්න බැරුව. මොකද පින්වතුනි මේ දේවල් කියා ගන්න මේ කතන හැකියාවක් තියෙන්න ඕනේ. කතන හැකියාව නැති උත්මේ ඉන්න ඕනේ තරම්. හැබැයි තටම තටම හරි මොන හරි දෙයක් කියනවා. ඒ කියනකොට පින්වතුනි ඇදලා ගන්නවා. ඒක හරියට මඩ බාල්දියකට මණිකක් දානවා. මණිකක් දාලා ඉවර වෙලා පිංගුතුනි කියනවා මේ මණික හොයන්න කියලා මඩ බාල්දිය ඇතුලේ. ඔබ මොකද කරන්නේ අත් දෙකම ඔය බඩ බාල්දියට දාගෙන ඉවරලාම අත අරන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පිංගුතුනි ඔය මණික අල්ලගන්න. සමහර ඉන්නවා පිංගුතුනි මඩ ඇතුලේ මණික අල්ලගත්ත විතරයි මේක උඩට අල්ලලා පෙන්වන්න බෑ. සමහරු ඉන්නවා මඩ ඇතුලේ මණික අල්ල ගන්නවා අල්ලගෙන ඉවරලා ඒක උඩට අරගෙන ඉවරලා හොදලා පෙන්නනවා මේ තියෙන්නේ කියලා. හැබැයි මෙතන අවශ්‍යතාවය තියෙන්නේ මඩ ඇතුලේ මණික අරගෙන හොදලා පෙන්නන එකම නෙමෙයි. මඩ ඇතුලේ තියෙන මැණික අල්ලගත්තා නම් හොඳටම ඇති. දැන් තටම තටම හරි කමන්නේ Tamanට වැටහිච්ච කාරණාව කියනවා නම් පින්වතුනි එන්න එතන තමයි දහම් අවබෝධයක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ නිවන කියන එක සිද්ධ වෙන්නේ පින්වතුනි ඔය කොයි පාරේ ගියත් චේතෝ විමුක්තියෙන් ගියත් එහෙමත් නැත්නම් ප්‍රඥා විමුක්තියෙන් ගියත් උපතෝ විමුක්ත උනත් පින්වතුනි සත්‍ය ධර්මයේ අවබෝධ නොවි පුළුවන් ද නිවන් දකින්න. අෂ්ට සමාපatti ලාභියෙක් හරි ආර්ය දැහැම් මට්ටමින් ගිහිල්ලා අෂ්ට සමාපatti හරි ලැබුවා නම් පින්වතුනි ඒ පුද්ගලයාට අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු කාරණා ටික මනාකොට අවබෝධ නොවි පුළුවන් දෝක කරන්න. එහෙනම් අන්නේ ශාස්ත්‍රවරුන් උගන්වපු අෂ්ට සමාපත්තියත් හරිනේ නේද? එහෙනම් එයාටත් පුළුවන් වෙන්නේ බෑ පින්වතුනි ඔක කරගන්න. නවාංග කුල සමාපත්තියට සම්බන්ධින්නේ. සංඥා වේදිත නිරෝධයට සම්බන්ධින්නේ එහෙනම් පුළුවන් වෙන්නේ. එහෙම කරන්න බෑනේ අන්නේ ශාසනයේ. කරන්න පුළුවන් එකම ශාසනය තමයි මේක. ඒ කියන්නේ පින්වතුනි එහෙනම් ඔය යන මාර්ගය තුලත් මේ ධහමම අවබෝධ වෙන්න ඕනේ නේද? එහෙනම් යම්කිසි පුද්ගලෙක් චතුර්ථ ධානයට හරි සම්බැඳුනට පස්සේ පින්වතුනි ඒ චතුර්ථ ධානය තුලදී මේ ලෝකයේ විනිවිද දකින්න පුළුවන් කමක් Tamanට වැටහෙන්න ඕනේ නේද? එහෙනම් ධර්ම අවබෝධයක් නැතුව මේ ගමන යන්න බෑනේ. ඒක නිසා තමයි පින්වතුනි හොඳම ක්‍රමය තමයි ධර්මයේ පුළුවන් තරම් මෙනෙහි කරන්නේ. ධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න පින්වතුනි මේ ධර්මයේ මේ ලෝකෙට දාලා මේ ලෝකයේ තියෙන රාග දේශ මොහ ෂේවිවි ෂේවිවි යන ස්වභාවය දකින්න. ඒ තුල තමයි ඔබට ඔය කියන ප්‍රීතිය කියන එක ජනිත වෙලා එන්නේ. එහෙම නැතු ඔය කොච්චර කළත් ඔබට ඔය වෙන ප්‍රීතියක් ජනිත උනට වැඩක් නැහැ. ආ දැන් මට නිල් එලියක් පේනවා මට එලි පෙවුන්නේ නැහැ. දැන් පේනවා නිල් එලියක්. දැන් මම මුදුනා කියලා ප්‍රීතියක් එන්න පුළුවන් කාට හරි. ඒ ප්‍රීතියත් පින්වදිනේ කාමයෙන් තොරයි. කාමෙන් තොරුණාට වැඩක් නැහැනේ මානෙන් අති ඉහළයිනේ මග වැඩෙන්න නම් පිංගුදනේ Tamanට වැටහිලා ඉන්න ඕනේ. Taman ඊයේ හිටපු ගොනාමද අදත් ඉන්නේ කියලා බලන්න ඕනේ. ඊයේ හිටපු ගොනාම නම් අදත් ඉන්නේ. ඉතින් අදත් ගොනෙක් නේ ඉන්නේ. එන ඊයේ හිටපු ගොනාව සුද්ධ කළා නාවල ගන්න ඕනේ පිංගුදනේ. ඒකයි හැම දවසකම ඔබ බලන්න මම ඊයේ හිටපු කෙනාමද අද ඉන්නේ කියලා. ඊයේ හිටපු කෙනාම නම් අද ඉන්නේ පිංගුදනේ. ඉතින් අපරාධයක් මේ ජීවත් වෙන්නේ. අපරාධයක් ඔබට හෙට දවසක් කියන එක උදා වෙන්නේ. එහෙනම් ඊයේ හිටපු කෙනා ඉන්න උත්සාහ කරන්න එපා ඒක මොහොතක්වත්. හැම මොහොතකම බලන්න පිඟුතුනි ඔබ මේ ධහම අවබෝධ කරගෙන මොහොතක් මොහොතක් නෑර ධහම අවබෝධ කරගෙන අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. ඒ ඉස්සරහට යන ගමනේදී පිඟුතුනි හැමතිස්සෙම දකින්න තියෙන දේ තමයි මේ ඔබට දකින්න දැනෙන්න තියෙන දේවල් වලින්ම මේ නිවන සාක්ෂාත් කරගන්න. ඒක තමයි නිවන් දකින්න තියෙන පහසුම ක්‍රමවේදය. දකින්න ඇහෙන දේවල් වලින්ම නිවන සාක්ෂාත් කරගන්න. හැම මොහොතකම මම ඔබට ගිය සතියේ දේශනාවෙත් විශේෂයෙන්ම මතක් කළේ ඒකයි පින්වතුනි මේ නිදා ගන්න කොටස හැරෙන්න. අනිත් හැම වෙලාවකම බොහොම සිහියෙන් ඉඳගෙන පින්වතුනි මේ ධර්මයේ මෙනෙහි කිරීමේ යෙදෙන්න. ඒක තමයි පහසුම ක්‍රමවේදය. නැත්නම් එහෙම පිංගුතිනිදී ඔබට ලොකු වෙලාවක් නිදහසක් ලැබෙනකන් ඉන්න වෙනව නේද? වැඩ කරලා උදේ 5 ඉඳලා 8 වෙනකම් වැඩ කරලා ඉවරලා ගෙදර බස් එකේ වහන්සියලා ඇවිදින්න ඉවරලා ඔය කොයින් කොයින් හරි වෙලාවක් ඉතුරු කරගන්න වෙනව නේද ඕක කරන්නේ නැත්තම් ඊට පස්සේ ඔබ කියයි අනේ මට සෙනසුරාදාත් බැරි වුණා ඉරිදාත් බැරි වුණා සඳුදාත් බැරි වුණා අඟහරුවාදාත් බැරි වුණා බදාද යන්තම් පුළුවන් වෙනව මට කියලා අයියෝ බදාදත් බැරි වුණා ආදි වශයෙන් කියයි ඉතින් ඔබ ඔය ඔක්කොම කර කර ඉන්නකම් පින්වතුනි මරුවා නිකන් ඉඳී මරුවා කියලා කිව්වේ මාරයට යසවති මාරයට නෙමෙයි ඔබ මරු කතරට ඇදගෙන යන වැඩපිළිවෙල නිකන් ඉඳීද? ඔබ ජරාවටපත් වෙන එක නිකන් ඉඳීද? ආනේ මෙයාට වෙලාවක් නැන්නේ මග වඩා ගන්න. ඒක නිසා මම දැන් ජරාවටපත් නොවී තියන්න ඕනේ. ව්‍යාධියටපත් නොවී තියන්න ඕනේ. මරණයටපත් නොවී තියන්න ඕනේ කියලා කියයිද? අප වේද කවුරු හරි? කිකලද මහසෙන් මරු අපවන්නේ? කවුද මේ මායя කොහෙද ඔබට තියෙන අපේ මොකක්ද? එහෙනම් පිංගුදින ඔබ මේ මේ නිවන පස්සට දානවා දානවා දානවා කියලා කියන්නේ පිංගුදින මහා විනාශයක් කරගන්නවා වගේ වැඩ පිළිවෙල. මේ සසර කියන එක මහා අති භයානක දෙයක් පිංගුදින මම ඔබට කතාවක් කියන්නම් මේ සසරේ තියෙන භයානකම තව පෙන්නන්න. බුදුහාඳුරන්ගේ කාලේ වෙච්ච සිද්ධියක්. එක එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා පිංගුදිනී කඩහිමියේ මේ කඩේ ඉස්සරහා පාරේ මඩවලක් තිබිලා මේ මඩවලෙන් මිනිස්සු යනකොට මිනිසුන්ගේ ඇඟේ මඩ ගෑවෙන නිසා මේ පුද්ගලයා මොකද කරලා තින්නේ හරක් ඇටකටු ගෙනල්ලා ඒ හරක් ඇටකටු වලින් අර මඩවල පුරවලා මිනිසුන්ට මඩ නොගාගෙන යන වැඩපිළිවෙලක් සකස් කරලා දුන්නා මෙයාගේ බෑන කෙනෙක් ඉඳලා තියෙනවා පිටින් ඥාති ඥාති දරුවේ මේ ඥාති දරුවා යම්කිසි ගෙදරකින් යමක් හොරකම් කරගෙන නැවිලා මේ කඩේ හංගලා තියලා. රාජපුරුෂය ඇවිල්ලා මේක හොයද්දි පින්නතනි මේ කඩේදී මේක හම්බ වෙනවා. හම්බුණාට පස්සේ මේ කඩ හිමියවයි අර දරුවවයි කියන දෙන්නවම රාජපුරුෂය අරගෙන ගිහිල්ලා නඩු අහලා ඉවර වෙලා දෙන්නවම මරන්න නියම කරනවා. හොරබඩු ළඟ තියාගත්ත නිසා කඩ හිමියාව හිසගසා මරන්නත් බඩු හොරකම් කරපු නිසා අර තරුණයාව කිහිරි උලේ තියන්නත් කිහිරි උල කියන එක පින්වතුනි අපිට වැටහෙන විදිහට නම් මේක සම්පූර්ණයෙන් මේ කොහොඹ උලක් ඒ වගේම හැබැයි මේකේ කටු කටු කටු කටු මේ වටේටම කටු කටු තියෙන වැඩපිළිවෙලක් තියෙන. එතන මේ උලේ නිකම් බහින්නේ නැහැ. සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර යනකම් පින්වතුනි මේ උලෙන් ටික ටික ටික ටික බහින ඔක්කොම පසා කරගෙන. මොකද අර උල වටේටත් පොඩි පොඩි උල් හදපු වැඩපිළිවෙලක් තියෙන්නේ. කිහිරි උලේ තියන්නේ නිගමනය කළා. ඒ කිව්වා වගේම පිංගුතනි මෙයාව කිහිරුලේ තිබුණා දිබ්බා අර කඩහිමියාව හිස ගසා දැම්මා. ඒ කඩහිමියා හිස ගසා දැම්මට පස්සේ පිංගුතනි අර කරගත් අර මඩවලට අර ඇටකටු ටිකක් පුරවන ඉවරලා මිනිස්සුන්ට පහසුවක් සැලසපු නිසා විමාන ප්‍රේතෙක් වෙලා ඉපදුනා. හැබැයි පිංගුතනි මේ කියපු පුද්ගලයා යාළුවෝ කට්ටියක් එක්ක නාන්න ගිය වෙලාවේදී එක යාළුවෙක්ගේ රෙද්දක් හංගලා අපහසුතාවයට පත් කරලා ආපහු දීලා තියෙනවා. ඒ විපාකෙට පින්වතනි අර විමාන ප්‍රේතයට ඇඳුන්නේ නැහැ. විමාන දේවතා තත්ත්වෙ කියන්නේ නමුත් දැන් ඇඳුන්නේ හෙළුවෙන් ඉන්නේ. රජ්ජරුව මේ දඬුවම ඔක්කොම දීලා ඉවරලා පින්වතනි ටික දවසකට පස්සේ දවසකට දෙකකට විතර පස්සේ පින්වතනි මේ රජ්ජරුව Tamanට මේ වැසියෝ මොනවා කියනවද දන්නේ නැහැ කියලා හිතන්නේ එහෙම හොයලා බලන්න පිටුතර වෙස්වලාගෙන යන ක්‍රමවේදයක් ඒ කාලේ තිබිලා තියෙනවා වෙස්වලාගෙන යද්දි පිටුතනි මේ උලගාවට ඒ රජුරෝ ගිහිල්ලා තියෙනවා. ඒ උලගාවට යනකොට පින්වතුනි මේ උලේ දුක් විඳින කෑග ගහ අඬ අඬ ඉන්න මිනිස්සයවත් දකින්නවා මේ කිහිරි උලේ දැන් බහිනවා මේ මිනිස්සයා අඬ අඬ මහා වේදනාවකින් පසු වෙනවා ඒ වගේම මේ රජුරවන්ට ඇහෙනවලු 50යින් අල්ලගෙන හිටපන් මැරෙන්න එපා පුතේ මැරෙන්න එපා පුතේ කියලා කියන රජුරුව වටපිට බලද්දි පින්විතන කිසිම කෙනෙක්ගේ නැහැ හොයාගන්න නැහැ කවුරුත්. අන්තිමට රජුරුවන්ට තේරෙනවා මේ නම් ඒකාන්තේ මමනුස්සෙක්මයි මේ කියන්නේ. මෙච්චර මහා වේදනාවෙන් දුක් විඳින මේ සත්‍යව මැරෙන්න එපා කියලා කියන්නේ මොන හතුරෙක් වෙන්නේ නැද්ද? ඒකාන්තයෙන් මේ දුක් විඳින මිනිහාගේ හතුරෙක්ම තමයි මේ නම් මැරිලා ගිහිල්ලා ඉන්නේ කියලා. කවුද උඹ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මම මෙහෙම దేవතාවෙක්. ඉතින් පේන්නේ නැත්තේ. මම නග්න සිවුරු සහිතවයි ඉන්නේ. මම හෙළුවෙන් ඉන්න කෙනෙක් මට ඉන්න බෑ ඒක නිසා. ඊට පස්සේ අහනවා ඉතින් මොකක් මොකද්ද ඔය කරන කැත වැඩේ? ඇයි මේ මේ මේ මිනිස්සයා මෙච්චර මහා දුකක් විඳගෙන කටයුතු කරද්දී ඇයි නුඹ මේ කියන්නේ පණ අල්ලගෙන හිටපන් මැරෙන්න එපා පණ අල්ලගෙන හිටපන් මැරෙන්න එපා කියලා. අන්න ඒ වෙලාවේ පින්වතුනි අර විමාන ප්‍රේතයා කියනවලු. මහරජා මම මේ විමාන දේවත්වයේ ලැබපු දවසේ ඉඳලා මට මේ මිනිසු මේ මිනිසු කරගන්න අපරාධ වලට විඳින මේ දුක් පේනවා. මේ නිරයන් මට දැర్శණය වෙනවා මේ പ്രേත නිකායන් මට දැర్శණය වෙනවා. මේක කරගත්ත පාප කර්ම වලට අනුව මේක යන්න ඉන්න තැන දැක්කට පස්සේ මට හිතෙනවා මේ කිහිරි උලේ මේක මුළු ජීවිතේම තව අවුරුදු 500ක් ජීවත් වුණත් සැපයි කියලා. මම මේකට තියෙන ආදරේ මේක මගේ බෑනා. මේකට තියෙන ආදරේටමයි මම මේ කියන්නේ මැරෙන්න නම් එපා පුතේ කොහොම හරි අල්ලගෙන හිටපන් කියලා. එහෙනම් පින්වතුනි ලේසි පහසු දෙයක්ද මේ? මේ කය අතහැරලා යනවා කියන එක ලේසි පහසු වැඩක්ද මේ? හොරකම් නොකරපায়ে කොහෙද ඉන්නේ? ඒක නිසානේ පිංගුතුනි කොහොම හරි මේ පහට ලය දෙන වැඩ පිළිවෙල නවත්තලා ඉවරලා පිංගුතුනි කොහොම හරි මේ ගඟ අනිත් පැත්ත හරව ගන්න කියන්නේ. එතකොට කවදාකවත් ওই තැනට වැටෙන්නේ නැහනේ. ඉතින් මේ සසර කියන්නේ මහා භයානක තැන. එහෙනම් හැම මොහොතකම පිංගුතුනි අපි උත්සාහ කරන්න ඕනේ අපිට තියෙන කාලේ. හරි සීමිතයි. නිකමට හිතන්න පිංගුතුනි මරණ දැන්වීම කර මේ ෆොටෝ එකක් දාලා ආවල් උපාසිකා මාතාවෝ කවුරු හරි කියලා නිවන් සැප ලැබේවා ආදි වශයෙන් ගහලා තියෙනවා. පිංගුතුනි gedara මිනිස්සු අඬනවා. අනේ මගේ අම්මා මැරුණා දැන් අපිට කන්න දෙන්නේ කවුද කිය කී අඬනවා. පින්වතුනි ඔయిత වඩා මහ හයියෙන් අඬන්න ඕන කෙනෙක් ඔතන ඉන්නවා. කවුද ඒ? මැරිච් එක. පින්වතුනි ඔබට කෝටියක් අතේ සල්ලි තිබිලා ඔය කෝටිය බස් එකේ යනකොට අමතක වෙලා බැහැලා ඇවිදින්න. ඒ කෝටියක සල්ලි ඔබට නැති වුණාට පස්සේ එන වේදනාව කොච්චරද කියලා හිතන බලන්න. එහෙනම් දැන් හිතලා බලන්න පින්වතුනි ඒ වේදනාව වගේද කියලා. මනුස්ස ජීවිතය ඔබට නැති වුණාම මේක පිඟුදුනේ නැති වුණාට පස්සේ ඉන්නේ උන්ට කියලා වැඩක් නැහැ. නැති වෙන්න කලින් ඉන්න අයටයි කියන්න ඕනේ. අපි කැලේ ඉන්නකොට පිඟුදුනේ සත්තුන්ට සත්ත්ව කියන නම පාවිච්චි කරන්නේ සත්තු කියන නම පාවිච්චි කරන්න සුදුසු නෑ ඒකෝ. අපි ඒකුන්ට කියන්නේ වැඩ වරද්දගත්ත මිනිස්සු. ඒක නෙමෙයි දැත්. වැඩ වරද්දගත්ත මිනිස්සු. මේ ලෝකේ ඉන්නවා පිංගුතුනි මිනිස්සු ಜಾති තුනක්. වැඩ වරද්දගත්ත මිනිස්සු කියලා කොටසක් ඉන්නවා. වැඩ වරද්ද ගන්න යන මිනිස්සු කියලා තව කොටසක් ඉන්නවා. නිවන් දකින්න කියලා තව කොටසක් ඉන්නවා. ඔබ දකින්න පිංගුතුනි ඔබ ඔය කොයි කුලකේද ඉන්නේ කියලා. වැඩ වරද්ද ගත්ත කුලකේ තාම නෑ ඔබ. ඔබ ඉන්නවනම් ඉන්න පුළුවන් අනික් කියන කුලක දෙකේ. ඔබගේ ඇඟේ ඇති දැන් වැඩ වරද්ද ගත්ත අය. ඔය මැස්සෙක් මොකෙක් හරි එකෙක් මදුරුවෙක් වහගත්ත. ඒ වැඩ වරද්ද ගත්ත අය ඒ ගැන කතා කළ වැඩක් නෑ ආයි. ඒ අය ගැන කිසි දෙයක් කතා කළ වැඩක් නෑ පිටුතුනේ ඒ අය වැඩ වරද්දගෙන ඉවරයි. ඒ අයව ගොඩ දාගන්න කිසිම ක්‍රමයක් නෑ. මහා අනාථකට වැටිච්ච කෙනෙක්. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේගේ ධර්මාසනයේ ඉන්න මැක්කෙක් හිටියොත් එහෙම තථාගතයන් වහන්සේ වැඩ සිටින ධර්මාසනයේ අස්සක ඉන්න මැක්කා වැඩ කරතිය කෙද්ද? වැඩකට ඇතිය කෙද්ද? නෑ වැඩ වරද්ද ගත්ත එක. වැඩ වරද්ද ගත්ත යාට පිංගුතනි ආපහු එක කෙලින් කරන්න හම්බ වෙන්නේ නෑ. ඒක කෙලින් කරන්න නම් පිංගුතේ තව කල්ප ගාන කියයි. පහලට ගියේ කා පිංගුතනි ආපහු ඉහළට එනවා කියන එක සිද්ධ වෙන්නේ මහා කාලයකට පස්සේ. මේ දේවල් නෙමේද බලන්න අපි හැම මොහොතකම තීරණය කරන්න ඕනේ. මේ දේවල් පස්සේ නෙමේද අපි හැමතිස්සෙම දුවන්න ඕනේ. මේවා නෙමේද පිඟුතනි ඔබට ඇහිලා ඉවරලා මේ මරණ සතිය කියන එක හැම මොහොතකම ඔබ තුල වැඩෙන්න ඕනේ. මරණ සතිය කියන එක පිඟුතනි මොහොතින් මොහොත වඩන්න. මරණ සතිය කියන එක දාගන්න එපා දවසකට දෙකකට සතියකට හැමහරකට. මේ මොහොතට මොහොතට දාගෙන පිඟුතනි කොහොම හරි ඒ ඒ මොහොතේදී මේක මේ මේ වැඩේ ඉවර කරගන්න උත්සාහ කරන්න. කොහොම කොහොම හරි බලන්න පින්වදනි මේ රාග ద్వේෂ මෝහ ප්‍රහීන වෙන වැඩ පිළිවෙලක ඉදිලා ඉන්න. හැමතිස්සෙම තමෙන් තමන්ට දකින, ඇහෙන, දැනෙන, දැනගන්න මේ හැම වැඩ පිළිවෙලක්ම පින්වදනි මනාකොට සිහිබුද්ධියෙන් යුක්තව කටයුතු කරලා. ඒ එක වෙලාවකදී හරි තමන්ට සම්පස්සයක් ජනිත වෙනවාද කියන එක ගැන බොහොම කල්පනාවෙන් කටයුතු කරා. සම්පස්සයක් ජනිත වෙනවා නම් පින්වදනි ඒ දේ කරනවට වඩා හොඳයි පින්වදනි නොකර ඉන්න එක. තමන් බත් ටිකක් කන වෙලාවට සම්පස්තය ජනිත වෙනවා නම් බත් කනවට වඩා හොඳයි අර අඟුරු ටිකක් අරගෙන ගිනි ගුලි කන එක. එහෙනම් මහා සිහියෙන් යුක්තව ඉඳගෙන මේ කටයුත්ත කරගන්න ඕනේ අපි. එහෙනම් අසිහියෙන් ඉඳගෙන දානයක් ගන්න එපා කවදක්වත්. බත් ටිකක් කන්න එපා. අසිහියෙන් ඉඳගෙන. මොකද පින්වතුනි ඔබ මේක සුද්ධ කරන්න පටන් ගත්ත කෙනෙක්. ඔබ පැය 10ක් සුද්ධ කරනවා පින්වතුනි එක විනාඩි 5කදී අලෝගත්ත මහ කුණු ජහදරාවක්. සිහිබුද්ධියෙන් කටයුතු කළේ නැත්නම් මොකද වෙන්නේ? අර විනාඩි 5ක් ඇතුළත අලෝ ගන්නවා මහා දහජරාවක් හිත ඇතුළේ පිඟුදිනේ ඕක සුද්ධ කරන්න යනවා පැය 10ක් විතර ඊට පස්සේ. ඊළඟ දීගං වාස සන්තෝ රස්සං වාස සන්තෝ ආදී වශයෙන් දීර්ඝව දහම් කරුණු ඇසුරු කර කර කෙටියෙන් දහම් කරුණු ඇසුරු කර කර එක එක જાතියෙන් නැමිච්ච දේවල් පිංගුතුනි ඔක්කොම සිහිබුද්ධියෙන් යුක්තව ඉඳගෙන සුද්ධ කර ගන්න ඕනේ. ඉතින් ඔක අලෝ ගන්න වෙලාවදී සිහිබුද්ධියෙන් හිටියනම් පිංගුතුනි ඔක ඇලෙවෙන්නේ නැහැ නේ ඇවිදින්න. මේකෙදි සිද්ධ වෙන්න තියෙන්නේ පිංගුතනි ඔබගේ හිත කියන එක. නෙළුම් කොලයක් මට්ටමටපත් කරගන්න ඕනේ. හිත කියන එක නෙළුම් කොලයක් බවට පත් කරගත්ත ගමන් පිංගුතනි අර දිත්තේ දිත්ත මත්තන් කියන ස්වභාවයට එනවා ඔබ. ඒ කියන්නේ දැක්කනම් දැකුම් මාත්‍රයේ විතරයි. එතනින් එහාට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කර කර ඒක බලන්න යාමේ අවශ්‍යතාවයක් නැහැ තවදුරටත්. ආන්නේ தත්ත්වය තමයි උදා කරගන්න ඕනේ. වනාන්තරයේ ඉඳලා පින්වදනි පින්ඳ පාතේට පල්ලෙහාට අපි වඩින වෙලාවේදී හැම මොහොතකම පින්වදනි මේ මම වනාන්තරයේ හිටියත් වාහනයක් ඇතුලේ හිටියත් ආරාමයක හිටියත් පන්සලක හිටියත් පින්වදනි මට කතා කරන්න සුදුසු පුද්ගල පිරිසක් නම් මගේ වටේ ඉන්නේ හැමෝත් එක්කම මම ධර්මයේ කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන් මොකද මම අසන්නාට දේශනවා මිසක් දේශන්නාට දේශන කෙනෙක් නෙමෙයි නිසා ධර්මයේ ඕනේ නැති අයට ධර්මයේ කතා කරන්න යන්නේ නැහැ මම කොහොම කළා කවුරු හරි වටේ පිටේ හිටියොත් පිංගුතුනි මාත් එක්ක මේ සද්ධර්මයේ අසුරු නිසුරු කරගෙන නිවම්මක සකස් කරගන්න උත්මේ ඒ ඒ අවස්ථාවලදී දකින්න කියන දේවල් දිහා දැකලා ඒවට අදාළව කරුණු කටයුතු කතා කරලා කියනවා. ඒක තමයි පිංගුතුනි තථාගතයන් වහන්සේගේ තිබිච්ච ස්වභාවය. මේ සද්ධර්මයේ අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පිංගුතුනි දකින්න කියන දේවල් වලින් මහා ගැඹුරු ධර්මයක් අවබෝධ වෙලා එනවා. ඒකයි දහම් ගුරුවරු හැමතැනම ගොම්බෙට්ටක් දැක්කත් පින්වතුනි එතන දහම් ගුරුවරයෙක් හිටිය නිසා නේද ගෝම පින්ඩූපම සූත්‍රය දේශනා කළේ තථාගතයන් වහන්සේ. ඉතින් ගොම්බෙට්ටි කොච්චර වටිනවද ඒ කාලේදී වෙච්ච. ඇයි? එදා ඒ ගොම්බෙට්ට එතන තිබුණ නැත්නම් පින්වතුනි අද සූත්‍ර පිටකේ එක සූත්‍රයක් අඩුයි නේද? එදා අර ගස්බෙනේ ගිනි ගත්තේ නැත්නම් පින්වතුනි සූත්‍ර පිටකේ තියෙන එක සූත්‍රයක් අඩුයි නේද? මහා අග්ගිනී කන්දෝපම සූත්‍රය. එහෙනම් ඒ ඒ මොහොතේ තමයි පින්වතුනි ඒව දේශනා කරන්න තථාගතයන් වහන්සේ. ඉතින් එක එක දේවල් දැක්කට පස්සේ පිඟුදින මම දහම් සංකල්පනාවක් දෙනවා. එතනින් අපේ වික්ෂුන් වහන්සේලාට ඔන්න ස්වාමීනි මෙහෙම එකක් තියෙන පොඩ්ඩ හිතලා බලන්න. ඉතින් එදා ඔය පල්ලෙහාට වඩන වෙලාවේදී පිඟුදින අපි දැක් මේ දනු ලේනේ. අතෙන් අතන පැනගෙන පැනගෙන පැනගෙන ගියා. ඉතින් උගේ බරට අර ටිකක් අර අතු එහෙ මෙහෙ වෙනවා. ඉතින් අර පිටිපස්සෙන් එන භික්ෂුන් වහන්සේලාට මම කිව්වා ඔන්න ස්වාමීන් වහන්සේ දැන් අර අරහේ හද්දයක් ඇහෙනව නේද? මොකද්ද කියලා එහෙම දැනගන්න ඕනේ නැද්ද? මොනගේ ඇද්ද දන්නේ නේද? දැන් මේ හිතේ ස්වභාවය නේද පිංගුදනි මේ වෙන්නේ? සද්දයක් ඇහුණා. සද්දයක් ඇහිච්ච ගමන් දැන් මොකද්ද කරගන්න ඕනේ? ඕක මොකද්ද කියලා දැනගන්න ඕනේ. මොකද්ද කියලා දැනගන්න ඕනේ මොකද්ද කියලා අඳුන ගන්න ඕනේ. සැප දුක් සැප දුක් උපේක්ෂා කියන එක පින්වතුනි විමසා දැනගන්න ඕනේ හැමතිස්සෙම. ඔය කියන කරුණු කටයුතු උදෙසා අවිසංකාර වඩන වැඩපිළිවෙලක තමයි ඉන්නේ. ඒතර දැන් මම උන්වහන්සේලාත් එක්ක වඩන වෙලාවේ මම කියන දිත්තේ දිත්ත මත්තන් කියන එක නැත්තම් සුතේ සුත මත්තන් කියන එක ඔන්න හොඳට අවබෝධයට ගන්න දැන්. දැන් ඇහුණනේ. දැන් ඇහුණා නම් ඇහුම් මාත්‍රයෙන් මේක නතර කරගත්තා නම් මොකද වෙන්නේ? ඇහුම් මාත්‍රයෙන් මේක නතර කරගන්න පුළුවන් ද පින්වදිනේ සාමාන්‍ය කෙනෙකුට? නෑ සාමාන්‍ය කෙනෙක් විමුදල ලෝකෙ ඇහිච්ච ගමන් වෙන්නේ ඔය කෙනා පෙලෙන්න පටන් ගන්නවා සංඥා මාත්‍රවලින්. සංඥා නිසා පෙලෙන්න පටන් ගන්නවා විඥාන නිසා පෙලෙන්න පටන් ගන්නවා වේදනා නිසා පෙලෙන්න පටන් ගන්නවා. ඕවා නිසා පෙලෙන නිසා මොකද කරන්නේ පිංගුදනි නැවත නැවතත් සංකාර කර කර අபிසංකාර කර කර අර අර සංඥා කියන ස්වභාවය ගන්න පටන් ගන්නවා වේදනා කියන ස්වභාවය විඥාන කියන ස්වභාවය ගන්න පටන් ගන්නවා ඒක උදෙසා මොකද කරන්නේ අபிසංකාර කර කර ඔළුව හරවලා තව පොඩ්ඩක් ඉස්සරහට ඊදට කවුද කවුද මේ කවුද මේ කී කී බල බල හැබැයි අර දිත්තේ දිත්ත මත්තන් කියන තැනට එන්න පුළුවන් නම් සිංහතුනේ දිත්තේ දිත්ත මත්තන් කියන තැන ඉන්නේ සුතේ සුත මත්තන් කියන තැන ඉන්නේ කවුද ඕක පූර්ණ වශයෙන්ම තියෙන උත්මය තමයි පින්වතුනි අරිහතුන් වහන්සේ කියලා කියන්නේ. හැබැයි සීක පුද්ගලයාට පින්වතුනි ඒකේ යම් ප්‍රමාණයක් ඒ මග ගිය පුද්ගලයන්ට. ඒ යම් ප්‍රමාණයකට ඉන්න පුළුවන්. එතකොට එහෙනම් ඒ පල්ලෙහාට එන වෙලාවේ තමයි පිංගුතුනි ඒක දර්ශනීය වෙන්නේ. එතන ඒක දර්ශනීය වෙනකොට පිංගුතුනි හිතනවා නම් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න දැන් ඔබට තව උදාහරණ ගත්තාම ඔය හෙලිකොප්ටර් එකක් වගේ එකක් අහසේ යද්දි අහස යානයක් අහස යද්දි මොකද වෙන්නේ? ඒ සද්ද දාගෙන යනකොට පිංගුතුනි එක පාටම මොකද අපි කරන්නේ? අර මාත්‍රෙන් ඉන්න බෑ. අර මාත්‍රෙන් ඉන්න බැරුව මොකද කරන්නේ පිංගුතුනි බලනවා ඒක දිහා. ඒක පෙවුන් නැත්තම් අහස සිසාරා බලනවා. අහස ඉසාරා බලබලා බලබලා බලබලා පිංගුදනි තවත් වලාකුළු වලට හරි වැහිලා හැම තියෙනවනම් වලාකුළු වලින් මෑත් වෙලා එනකන් හරි බලන් ඉන්න මොකද සද්දය ඇහෙනවා. සද්දය ඇහිච්ච ගමන් දැන් ඊළඟට මොකද්ද කරගන්න? දැන් රූපේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මොකද්ද කරන්න? ඕක විඤ්ඤාත කරගන්න ඕනේ. ඕක විඤ්ඤාත කරන්න නම් විඤ්ඤාත කර කර ඊට පස්සේ මොකද කරන්නේ? ඕකේ තියෙන වේදනා සංඥා උර උරා ගන්න ඕනේ. ওই වැඩ පිළිලේ තමයි හැම මොහොතකම අපි නීරිලා ඉන්නේ. එහෙනම් ඔය වැඩ පිළිවෙලේ නම් පින්වතුනි අපි හැමතිස්සෙම නියරලා ඉන්නේ ඔතනින් නිදහස් වෙන එකක් තියෙන ඔය වැඩ පිළිවෙලෙම නෙමෙයි. එහෙනම් ඔබේ ස්වභාවය පින්වතුනි හැමතිස්සෙම ඔබට අවබෝධ කරගන්න පුළුවන්. දකින්න කරන හැම වෙලාවකම පින්වතුනි ඔබට පුළුවන් වෙනවනේ මේ කියන දේවල් දැක බලාගෙන ඉවර වෙලා. මේකේ තියෙන යථා ස්වභාවය මෙනෙහි කරගන්න. එහෙනම් යම් අවස්ථාවක ඔබට වැටහුණා නම් පින්වතුනි මේ ඇහැ ඇහෙන් රූප දකින්නවා කියන එක මේ දිත්තේ කියන ස්වභාවය තුළ මට මේ සසර ගමනේ මහා අනාථයෙක් වෙන්නයි වෙන්නේ කියලා. ඒකට තියෙන යම්කිසි ඇලුම්කාරී ස්වභාවයකින් තමන් නිරුද්ධ වුණා නම් තමන් අයින් වෙලා ගියා නම් පින්වතුනි මේ ඇලුම්කාරී ස්වභාවයෙන් තමන් දුරු කරගත්තා නම් ඕන්න ඔය தත්ත්වයටපත් වෙනාට පස්සේ පින්වතුනි ඔය කොච්චර සද්ද ඇහුණත් සද්ද සද්ද විතරයි එතනින් එහාට සද්ද මොකද්ද කියලා හොයන්නේ ඇයිද කවුරුත් නෑ අපි හිතමුකෝ මෙහෙම ඔබට දඬුවමක් දෙනවා ඔබගේ බෙල්ලේ බඳිනවා යම් කිසි උපකරණයක් පින්වතුනි එක අංශකයක් ඔබ බෙල්ල හැරෙව්වොත් එහෙම ඒ උපකරණයේ තියෙන උල ඔබගේ මූණේ ඇල්ල ඉවරලා ඒ උපකරණේ ඒ ඒ ඒ තියෙන උලේ තියෙන නයි විස දාලා ඒක ඇනුනොත් එහෙම පින්වතුනි නයි විස ඇඟට ඇතුල් වෙලා ඉරලා ඔබ මැරිලා වැටෙනවා දැන් ඔබට කියනවා මේ පාරේ ඇවිදගෙන යන්න කියලා දැන් ඔබ හොඳ ආකාරම අවබෝධයක ඉන්නවා පින්වතුනි මේ එකපාරක් හරි මම මේ ඔළුව එක් පැත්තට මේ පැත්තට හැරෙව්වොත් එහෙම අර උල වැදිලා ඉවරලා ඒ උලේ තියෙන නයි විස ශරීරගත වෙලා ඉවරලා මම මැරෙනවා. එහෙනම් මිය යාම හෝ මිය යාමට ආසන්න දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණය හෝ මරණයට සමාන දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඔය ගැන අවබෝධයෙන් ඔබ යනකොට පින්වතුනි ඔන්න එහා පැත්තේ එකපාරට මොකක් හරි සද්දයක් එනවා. ඔය සද්ද එනකොටම පින්වතුනි ඔබ බැලුවොත් එහෙම මොකද වෙන්නේ? අර මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙන්න සිද්ධ වෙනව නේද? එන ඔන්න ඔය ස්වභාවයෙන් යුක්තව නේද පිංගුතුනි අපි ජීවිත ගත කර ගන්නවා. මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙනවා නේද පිංගුතුනි එන්න සද්දේ සද්දේ ආපු ගමන්. ඒ සද්දේ සාරයේ විදියට අරගෙන ඉවර වෙලා අනේ කොච්චර සාර සද්දයක්ද මේ මොකද්ද මේ සද්ද කියලා බලන්න විඥාන කොච්චර සාරද? ඒක අඳුනා ගැනීම උදෙසා ඒක දැනගන්න අඳුනගන්න ඒ වගේම මේ වේදනා නගා ගන්න සැප දුක් උපේක්ෂා වශයෙන් ඒවට ඇලිලි ඉවර වෙලා ඒ දේවල් ලබා ගැනීමේ පිංගුද දැඩි අරගලයක ඉඳලා ඉන්නවනම් හැම මොහොතකම පිංගුතුනි මරණය හෝ මරණය හා සමාන දුකකට නෙමෙයිද අපිපත් වෙන්නේ. ඔන්න ඕක හැමතිස්සෙම පිංගුතුනි කල්පනාවට නගා ගන්න. අර මරණයට කැපගෙච්ච මිනිස්සයා වගේ තමයි අපේ ජීවිත ගත වෙන්නේ. බැරි වෙලා හරි පිංගුතුනි ඔය සද්ද ඇහිච්ච වෙලාවේදී ඔය සද්දකාමයෙන් මත් වෙලා විරලා අනේ මේ සද්දේ මට තොනතරම් සාරදයක්ද මේක තව තවත් මට බලන්න ඕනේ කියලා. මේ සද්ද තව තවත් අහගන්න ඕනේ කියලා සද්දකාමයෙන් මත් වෙලා කටයුතු කරන වෙලාවේදී පිංගුතෙනි ඔබගේ හුස්ම පොද ගියොත් එහෙම එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මම දේශනා කරන එකක් නෙමෙයි පිඟුතුනි සුගත තථාගතයන් වහන්සේගේ දේශනාව. ආදිත්ත පරියාය සූත්‍රය. එහෙනම් දැන් ඔබට වැටහෙන්න ඕනේ පිඟුතුනි අර වගේ පුද්ගලෙක් නේද? එන එක බින්දු මාත්‍රයක් හරි පිංගුතුනි ඔබට කාමයේ ජනිත වුණොත් එහෙම මේ කාමයේ ජනිත වීම තුල මහා විනාශයක් සිද්ධ වෙන්නේ පිංගුතුනි මොකද ඒ වෙලාවේදී ඔබට ಜಾති සකස් වෙනවා. කාමුක ಜಾති සකස් වෙවි සකස් වෙවි යනවා. ඒ වගේ මේ වෙලාවේ පිංගුතුනි ඔබගේ පණගෙන්ද ගියොත් එහෙම එතෙන්දී මහා විපතක් සිද්ධ වෙන්න පටන් ගන්නවා එතනින් එහාට. ඉතින් ඔක්කොම ඉවරයි. ඔබ සෝතාපන්න ඵලයේ පිටර හිටපු කෙනෙක් නෙමෙයි නම් පිංගුතුනි ඔක්කොම ඉවරයි ඉතින්. මොන පිංකම් කරගෙන හිටියත් පිංගුදෙනි ඒ වෙලාවේ පණ යන වෙලාවේදී ඔහොම දෙයක් නම් ආවේ. දැන් ඉතින් 34 යන වැඩ පිළිවෙලක නියදිලා තියෙන. එහෙනම් 34 යන වැඩ පිළිවෙලක් සකස් වෙලා එනවනේ. මේ බලන්නකො ලේසි පහසු දෙයක්ද කියලා. එහෙනම් දැන් කවුද පිංගුදෙනි කියන්නේ මේ රූප කියන එක මහා සාරයි කියලා? කවුද කියන්නේ මේ ඇහැ කියන එක සාරයි කියලා? මහා මුලා දෘෂ්ටියකනේ පිංගුදෙනි අපි ඉඳලා තියෙන්නේ. මේකේ ඇත්ත தත්ත්වය හරියාකාරව ඔබ තේරුම් ගත්තා නම් පිංගුතුනි ඔබට මනාකොට වැටහිලා එන ඕක. ඇත්ත தත්වෙම හරියාකාරව තේරුම් ගන්න තමයි තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව වඩන්න කියලා දේශනා කළේ. පුළුවන්ම තරම් පින්වතුනි ඉන්ද්‍රිය භාවනාව වඩන්න. ඉන්ද්‍රිය සංවරයම කරන්න. ඔය හැම දෙයකටම වඩා මහා අග්‍ර විදියට ඔබට වඩා ගන්න පුළුවන් දෙයක් ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේගෙන් අහන වෙලාවේදී. ස්වාමීනි නිවන සකස් කරගන්න මොකද්ද කරන්න ඕනේ? මහාන විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න ඕනේ. ස්වාමිනේ විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න මොකද කරන්න ඕනේ? මහාන සත්ත්ව සම්බොජ්ජංගයන් වඩන්න ඕනේ. ස්වාමිනේ සත්ත්ව සම්බොජ්ජංගයන් වැඩෙන්න මොකද්ද කරන්න ඕනේ? මහාන සතර සතිපට්ඨානිය වැඩෙන්න ඕනේ. ස්වාමිනේ සතර සතිපට්ඨානිය වැඩෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මහාන ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්න ඕනේ. ස්වාමිනේ ත්‍රිවිධ සුචරිතේ වඩා ගන්න මොකද්ද කරන්න ඕනේ? මහාන ඉන්ද්‍රිය භාවනාව කරන්න. ඉන්ද්‍රිය සංවරය කරන්න. එහෙනම් ගිය සතියේත් මම ඔබට කිව්වා පින්දුනේ ඔබට තියෙන නලලින්ද ගහන්න විතරයි කියලා. වතුර එන වෙලාව පින්දුනේ අපි තීරණය කරන්න ඕන එකක් නෙමෙයි. වතුර එන වෙලාවට ඒ ආවට පස්සේ ආව බව දැනගන්න පුළුවන්. එහෙනම් එතකම්ම කරන්න ඕනේ පින්දුනේ වේගෙන් මේ නලලින්ද ගහගෙන ගහගෙන යන්න ඕනේ. Taman තුල මහා විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවනේ පින්දුනේ ඡන්දයක් ගොඩනැගෙන්න ඕනේ මේ නිවන දැකීම උදෙසා. නිවන් දකින්න ඡන්දේ ඇති වෙන්න නම් පින්වතුනි ඔබ මේ සසරේ තියෙන ගිනි ස්වභාවය මනාකොට දැකලා තියෙන්න ඕනේ. සසරේ ගිනි දැකලා නැත්නම් පින්වතුනි ඔබට නිවන් දකින්න ඡන්දයක් හටගන්නේ නැහැ. ඒ ඡන්දේ හටගත්ත කෙනාට තමයි පින්වතුනි ඔය කියන වීරිය හටගන්නේ. නැත්නම් නිවන් දකින්න චිත්තය හටගන්නේ. නිරන්තරයෙන් සිත් පරම්පරාවල් නැగి නැగి නැగి නැగి එන්නේ. ඒ සිත් පරම්පරාවල් තුළ තියෙන නිවනම නාතයි නිවනම නාතයි කියන ස්වභාවය ඒ නිවන නාතයි කියන ස්වභාවයෙන් කටයුතු කරන කෙනාට මහා වීරයක් ජනිත වෙනවා කොහොම හරි මම මේක කරගන්න ඕනේ කියලා. ඒ උදෙසා වීර ජනිත වෙනවා. ඒ උදෙසා වීර ජනිත වෙච්ච කෙනා පිඟුද නිරන්තරයෙන් ධර්මයේ විමර්ශනය කර කර විමර්ශනය කර කර රාග දේශ මොහ ප්‍රහීන කිරීමේ කටයුත්තේ දෙනවා. එහෙනම් සතර 이르දිපාදයන් මනාකොට වැඩෙන්නේ ඔන්න ඔය කොට. එහෙනම් දැන් ඔබ නල්ලින්ද ගාවට ගිහින් නල්ලින්ද ගහන්න පටන් ගනිද්දි පිඟුදනි මහා වීරයෙන් යුක්තව ඔක ගහනව නතර කරන්නේ නැතුව සමහරට කට මට්ටමට එනකන් ඉඳලා ගහන එක නතර කළොත් එහෙම අපරාධයි. ඒක නිසා පුළුවන් තරම් කරන්න ඕනේ පිංගුතුනි මුළු දවසම පාවිච්චි කර කර ඕක ගහන එක. ඔය නල්ලින්ද ගහලා ගහලා ගහලා පිංගුතුනි ඕක වතුර බින්දුවක් බින්දුවක් ගන්න එන්න පටන් ගන්නකොට. ඔබට වතුර එන බව ඔබටම දැනගන්න පුළුවන්. එහෙනම් කාගෙන්වත් ගිහිල්ලා අහන්න ඕනේ නැහැ නේ දැන් භාගයක් ගහලා ඉවිල්ලා ගිහිල්ලා කාගෙන් හරි අහනවා. මම දැන් කාලයක් තිස්සේ ඉඳලා මේ නල්ලින්ද ගහනවා ගහනවා ගහනවා දැන් වතුර ඇවිල්ලා නැද්ද කියලා. ඒ මහන්න ඕනේ නැහැ කාගෙන්වත් ගිහිල්ලා. වතුර ආවොත් පිංගුදිනේ වතුර ආව බව ඔබට දැනෙනවා. එතකම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද ඔය නල්ලිඳ ගහගෙන යන්නේ එක. දැන් මෙතන සෝතාපන්න විතර වෙන්න විතර දෝනේ. සකදාගාමි වෙන්න විතර දෝනේ අනාගාමි වෙන්න විතර දෝනේ. අරිහත් වෙන්න ඕනේ නැද්ද? අරිහත් වෙන්න ඕනේනේ. එහෙනම් පිංගුදිනේ අරිහත් වෙන්නේ නේද බලාපොරොත්තු වෙන්නේ. සෝතාපන්න ඵලයේද බලාපොරොත්තු වෙන්නේ. සෝතාපන්න ඵලයේ නෙමෙයි පිඟුදින බලාපොරොත්තු වෙන ඉන්න අරිහත්ය බලාපොරොත්තු වෙන ඒ දක්වාම පිඟුදින මේ මඟ සීක්‍රයෙන් වඩාගෙන යන්න. අප්‍රහිත ධෛර්යය යෝනේ හැම මොහොතක්ම පිඟුදින එක බින්දු මාත්‍රයක්වත්. අහකට දාන්නේ නැතුව හැම හිතක්ම හොඳට විමර්ශනය කර කර බලන්න. ඔය විමර්ශනය කර කර බලන වෙලාවට පිඟුදින අපිට හොඳ ආකාරව වැටහිලා එනවා මේ කියන දේවල්. ඒකයි කියන්නේ මේ මග වඩන අයට මේ මග වැඩෙනවා. මග වඩන්නේ නැති අයට මේ මග වැඩෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මග වඩා නැති අය වාසය කරන්න එපා මග වඩන අය වාසය කරන්න මග වඩන අය වාසය කර කර පිංගුතුනි ඒ උත්තරමයන් වහන්සලාට අවබෝධ වෙන්න දහම පුළුවන් තරම් ඔළුවට ගන්න උත්සාහ කරන්න. දැන් නිකමට හිතන්න පිංගුතුනි ඔබ යනවා එක වෙහෙරකට. එක වෙහෙරකට යනකොට පිංගුතුනි මේ වෙහෙරේ වැලි මලුවක් තියෙනවා මේ වැලි මලුවේ පුරාම එක්ක බලු පෙටි වැටිලා ගොම් පෙටි වැටිලා දිරාජ් අතු කෑලි අරේ මේ වැටිලා ඔහොම තියෙනවා. ඉතින් ඕංග දැක්ක ගමන් පිංගුතනේ දැන් ඔබට මතක් වෙනෝනේ ලෝකේ. ඔබට මතක් වෙනෝනේ පිංගුතනේ ඔබගේ හිත. ඔබගේ හිත ස්වභාවය යෝග දැක්කහම මතක් වෙන්න ඕනේ. එහෙනම් දැන් මෙතනම තියෙන ඔබට නිවන් දකින්න හොඳ කර්මස්ථානය. එහෙනම් කර්මස්ථානය හොයාගෙන වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ පිංගුතනේ එතනම තියෙනවා කර්මස්ථානය. ඒ කර්මස්ථානය තුල දකින්න තමන්ගේ හිත මේක ඇතුලේ. මගේ හිතත් මේ වගේමයි. දිරච්ච අතු වැටිලා තියෙනවා දිනනවා මගේ හිතේ. බලු බෙටි ගොම් බෙටි තියෙනවා මගේ හිතේ. දි รา ගිය කොල කැවිලි තියෙනවා මගේ හිතේ. කිසිම පිළිවෙලක් නැතුව වැලි එහෙට මෙහෙට ගිය අවස්ථාවක් මගේ හිතේ තියෙනවා. එහෙනම් දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ වැලි මලුව සුද්ධ කරන්න ඕනේ. වැලි මලුව සුද්ධ කරන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම මම මගේ හිතත් සුද්ධ කරගන්නවා. අන්නේ තැනට ඇවිදilla පින්වතුනි අර වැලිමලුව සුද්ධ කරගන්න වැඩපිළිවෙලේදී බොහෝම සිහියෙන් ඉඳගෙන තමන්ගේ හිතත් බලබලා බලබලා සුද්ධ කරගන්න වැඩපිළිවෙලකේ දෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම කරන්න පින්වතුනි මොකද්ද? අර අතු කෑලි ටික. අර දිරච්ච අතු කෑලි ටික අතින් අරගෙන ඉවරලා ඒක ඔක්කොම ගිහිල්ලා විසි කරලා දානවා කලින්. මොකද මේක අතු ගන්න සුසු තැනක් නෙමෙයි. මේ නිවන් මඟ තියෙන්නේ. මලුව දේවත් වේලා සලකපු උත්තම පරම්පරාවකින් එන උත්තමේ තමයි පින්වතුනි මලිය දේව මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ මලිය දේව પરම්පරාව කියලා කියන්නේ පින්වතුනි මලුව දේවත්වයෙන් සැලකපු උත්තම પરම්පරාවක්. එහෙනම් දැන් ඔබ මොකද්ද කළේ මුලින්ම අර තිබිච්ච අර කොලර නැත්නම් අර තියෙන අර දඬු කෑලි ටික ඔක්කොම අරන් ගිහලා පැත්තකට දැම්ම. ඊළඟට පින්වතුනි දැන් ඉදලා අරගෙන අතු ගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? <coughs> දැන් හැමෝම හිතන්නේ මේ අතු ගන්න එක තමයි හරිම හොඳ හොඳම ක්‍රමය කියලා. ඒක නිසා ඔක්කොටම ඉස්සෙල්ලා උත්සාහ කරනවා අතු ගන්න. අර ගොම්බෙටි ටික පිංගුදනේ ඔක්කොම මොහොම තීරි දැන් ඉඳලා අරගෙන අතු ගෑවොත් මොකද වෙන්නේ? මුළු වැලි මලුවම ගොම ගෑවෙනව නේද? එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ ඊට පස්සේ? ඊට පස්සේ පිංගුදනේ අර උදැල්ලක් අරගෙන ඇවිදිලා. ඒ උදැල්ලට නැත්තම් සවලක් අරගෙන ඇවිල්ලා ඒ සවලට අර තියෙන ඒ ටික ඔක්කොම අනවශ්‍ය ටික තියෙන ටික ඔක්කොම පිංගුදනේ අයින් කරනවා බල්ලු පෙටි හරක් පෙටි ගොම් පෙටි තියෙන ඔක්කොම අයින් කරලා දානවා. ඒ අයින් කරලා දැම්මහම තින්ගොතනි එකපාරට අතු ගෑවට යන්නේ නැති කොළරොඩු තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? කටු විදලක් අරගෙන ඉවරලා මේ කටු විදලෙන් මේක අතු ගන්න පටන් ගන්නවා කලින්. කටු විදල කියලා කියන්නේ යම් ප්‍රමාණයක් අතු ගාලි ඉවරලා බාගෙට ගෙවිච්ච ඉදල. මොකද ඒකෙන් අතු ගෑවොත් තමයි පින්ගොතනි අර කියන ටික යන්නේ දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන සංකල්පය තමයි එතන තියෙන්නේ. එහෙනම් දැන් ඒවන් උපසංහරති මේක මේ සංසන්දනය කර කර කර කර පින්වතුනි කරන්නේ මොකද්ද මේ මලුව යම් විදිහට පිරිසුදු වෙන්නේ යම්සේද ඒ විදිහටම තමයි මගේ හිතත් පිරිසුදු කරගන්න ඕන කියලා ඒ මොහොතේම පින්වතුනි තමන්ගේ හිත පිරිසුදු කිරීමේ කටයුත්තේ යෙදියදී තමයි මේක කරන්නේ ඒ දෙක එකට සම්බන්ධ කරගත්ත ගමන් පින්වතුනි මේ පැත්තෙන් මේක සුද්ධ වෙන්න සුද්ධ වෙන්න තමන්ගේ හිතත් සුද්ධ වෙන වැඩපිළිවෙලක් සකස් වෙනවා දහම් අවබෝධය තුල ඉන්න කෙනෙකුට තමයි මේවා කර්මස්ථාන විදිහට පේන්නේ අනිත් අයට ඒක පේන්නේ නැහැ දැන් මොකද කරන්නේ කටු විදලෙන් අතු ගාලා අතු ගාලා දැම්ම අර යන්නේ නැති කුණු රොටි ටික ඔක්කොම මේකෙන් අතු ගාලා දාලා පිඟුතුනි ඊට පස්සේ මොකද කරන්නේ අර හොඳ ඉදලක් අරගෙන ඉවරලා රටා දාලා ඉවරලා මේක ලස්සනට අතු ගන්නවා එහෙනම් රටා දාලා ලස්සනට අතු ගන්න යම් දවසක් එනවා පිඟුතුනි ඔබට එහෙනම් එතකම මොකද්ද කරන්න තියෙන්නේ අර කියපු කර්තව්‍යයන් ටික දිගින් දිගටම දිගින් දිගටම කරගෙන ඉන්නයි තියෙන්නේ ඒ දිගින් දිගටම කරගෙන යනකොට ඔබට යම් දවසක් මේ ලස්සනට රටා දාලා ඉවරලා සියුම් ලෙස මේක කරලා ඉවර කරන්න ඕනේ අවස්ථාව ඒ ඔක්කොම තියෙන එකම නිවන් මාගේ. එහෙමත් නැත්නම් පිංගුතුනි ඔබ යනවා වැසිකිළියක් හොදනවා ආරාමේ තියෙන. පලාතක යන්න බෑ වැසිකිළියකට. එහෙමනේ ස්වභාවය. ඇයි පිංගුතුනි මේ බුදුදහම අදහන ඔය බෞද්ධයෝ කියලා කියාගන්න පිරිස පිංගුතුනි අධික මාන්නෙන් යුක්ත පිරිසක්නේ. බෞද්ධයෝ කියලා කියාගන්න පිරිස. සැබෑ බෞද්ධයන් නම් පිංගුතුනි මාන්නේ තියෙන කෙනෙක් නෙමෙයි. බෞද්ධ කියලා කියාගන්න පිරිස අධික මාන්නෙන් ඉන්නේ. ඒ අධික මාන්නෙන් ඉන්න නිසා පින්විතනි මේ මේ බෞද්ධ කියලා කියාගන්න පිරිස මොකද කරන්නේ පන්සලකට ගියාට පස්සේ ධාතු මන්දිරය තමයි අතු ගන්න. චෛත්‍ය මළුව තමයි අතු ගන්නෙ, බෝ මළුව තමයි අතු ගන්නෙ. විහාරය ඇතුලේ තමයි අතු ගන්නෙ. පින්විතනි කවදාක්වත් වැසිකිළියක් එහෙම හොදන්නේ ඇයිද? මම මෙතනින් නාගෙන් අත උස්සන්න කිව්වොත් එහෙම විහාරස්ථානෙකට ගිය ගමන් ඉක්මනට වැසිකිළියට ගිහලා වැසිකිළිය හොදලා මේ පවිත්‍ර කරලා කටයුතු කරන කවුරු හරි ඉන්නවද කියලා හිතනවා ඇඟිලි 10ක් ඉස්සේ මේ ඉන්න ඔක්කොටම. එහෙම කරන්නේ නැහැ පිටුදෙනේ එහෙම හිත වලින් නැගිලා එන්නේ නැහැ. මොකද අධික මාන්නයක් තුල ජීවත් වෙන නිසා. නමුත් කතාවට නම් කියන්නේ මොකද්ද? පය පිස්නා 20ක් තේ මන් නැතුව තමයි මං ඉන්න හදන්නේ කියලා. නමුත් පිටුදෙනේ ඒව නෙමෙයි කෙරෙන්නේ. ඔය මග වැඩෙන්නේ නැති වෙන හේතුත් ඔව තමයි දෙන්නතේ. මහා උජාරුවේ මම කියන සංකල්පේ ගොඩනගාගෙන ඉන්නවා. පන්සලට ගියම ඉක්මනට දුවගෙන ගිහලා ඉඳලා අල්ලගෙන ඉක්මනට යනවා ධාතු මන්දිරේ අතු ගන්න. නැත්නම් ධාතු මන්දිරේ වටේ අතු ගන්න. නැත්නම් කොස්තරගෙන ධාතු මන්දිරේ අතුට අතු ගන්න. දැන් හිතට එනවා මහා අභිමානයක්. මං අතු ගන්නේ මොකද්ද මේ? ධාතු මන්දිරේ මම මේ අතු ගන්න. අන්න එන සංකල්පයක් හිතට. දැන් මහා මානෙකින් යුක්තව තමයි ධාතු මන්දිරේ අතු ගන්න. ඊට පල්ලෙහා මළුවේ බොමලු අතු ගන්න එක දිහා බලලා ඌට ඉතින් බොමලුවනේ අතු ගන්නනේ මං අතු ගන්නේ ධාතු මන්දිරයෙන්. ලේසි පහසු වැඩක්ද මම? ওই විදිහට තමයි අර හිතින් හිතාගෙන පිඟුදින අතු ගන්න. ඉතින් අතු ගන්නවා විතරයි ඕකෙන් නැගෙන පිනක්වත් නැහැ. අධික මාන්නෙන් ඉන්නකොට කොහෙද පිඟුදින පිංජනිත වෙන්නේ? ඔබට පුළුවන් පිඟුදින ආරාමයකට යන වෙලාවට මේක අද මේ දවල් කරෝ ධර්මදේශනාවෙත් මම මේ පිරිසට කියලා දුන්නේ. මේක වටින නිසා තමයි මේ කියන්නේ. ආරාමයකට යනකොට ඔබට පුළුවන් පිටින් කෙමිකල් එකක් අරයි යනවා. වැසිකිලි හොදන්න. ඔබට පුළුවන්. මේ ඔබ මේ සද්ධර්මයේ නිතර ශ්‍රවණය කරන පිරිසක් නිසා. ඔබ එහෙම කරන්නේ. මම නොකරන දෙයක් නෙමෙයි පිළිදෙන මම කරන දෙයක් මේ කියන්නේ. මම වැඩ ඉන්නවා නම් තැනක පිංගුතනි ඒ තියෙන ඒ ඒ ඒ ඉන්න තැන වැසිකිලි මං හොදනවා. මං කාටවත් කියන්නේ නැහැ. අපි මේ කතා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදි වෙච්ච උත්තම පිරිස ඉන්න තැනුත් තියෙනවා. ඒ අය බොහෝම ගරු කරගෙන ඉන්නවා මට. මම මේකද ඒ අයට කියන්නේ නැහැ වැසිකිළිය හොදන්න. ඒ වැසිකිළිය වගේම තමයි මේකදින මගේ හිත. ඒක නිසා මොකද කරන්න ඕනේ? මගේ හිත පිරිසුදු කරගන්න වගේ පිංගුදින මේ මේ වැසිකිළිය පිරිසුදු කරගන්න එක තුල මට ගොඩාක් කර්මස්ථාන වඩා ගන්න පුළුවන්. එහෙනම් ඔබට පුළුවන් පිංගුදිනේ ওই පන්සලකට යනකොට මල්වට්ටියක් අරන් යනවා වගේම ඔය වෙළඳ පොලේ තියෙන මොකක් හරි කිමිකල් එකක් අරගෙන යනවා. මොකටද? වැසිකිළිය හොදන්න. ඇයි? බුද්ධ මන්දිරේ අතු ගන්න ඉන්නවා 1000ක්. බෝධිමලු අතු ගන්න ඉන්නවා 1000ක්. වැසිකිළිය හොදන්න එකෙක්වත් නැහැ. වැසිකිළියට යන්න ඉන්නවා 2000ක්. ඒකම ඔක්කොම වැසිකිළියට යනවා පිංගුතුනි. නමුත් වැසිකිළිය හොදන්න එකෙක්වත් නැහැ. තවත් ඔබට පුළුවන් පිංගුතුනි මේ මහඟු පුණ්‍ය කර්මය සිද්ධ කරගන්න. ආන්න සාරිපුත්‍රයන් වහන්සේගේ ස්වභාවයටපත් වෙන මොකද්ද? පය පිස්නා 20ක් තේ තත්ත්වයටපත් වෙනවා. මම හොදන්නේ වැසිකිළිය. හොදන්න තියෙන්නේ පිංගුතුනි කුණු තියෙන තැනක් මිසක් කුණු නැති දෙයක් හොදන්න ඕනේ නැහැ. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේගේ හිත හොදන්න ඕනේ නැහැ. හොදන්න ඕනේ මගේ හිත. මගේ හිතේ තමයි කුණු තියෙන්නේ. රාග කුණ තියෙනවා, ද්වේෂ කුණ තියෙනවා, මෝහ කුණ තියෙනවා. අසුචි හොඳයි. අසුචියද ජරාව, රාග කුණද ජරාව පිංගතනේ. රාග කුණයි ජරාව. අසුචිය ඔබට කිසි කරදරයක් කරන්නේ නැහැ. ඕන්නම් පොඩි විස බීජයක් දෙයි. රාග ගුණ කියන එක පිංගුතුනි විස බීජයක් බවටපත් කරනවා ඔබ. ඒක සෛනික ජීවියේ බවටපත් කරනවා. තව කෙනෙක් කතා කරනකොට තව කෙනෙක් හුස්ම ගන්නකොට මැරිලා වැටෙන සයිස් එකේ. රාගයේ තියෙන ස්වභාවය ලේසි පහසු දෙයක් අසුචි එච්චර දෙයක් කරන්නේ මේ. එන අසුචි කියන්නේ හොඳයි පිඟුතුනේ රාග තියෙන කෙනාට වඩා. එහෙනම් ඔන්න ඔය ටික දැක ගන්නවා මගේ හිතේ. දැන් ඔබ වැසිකිළියට යනකොට පලාත යන්න බෑ. පලාතම ගඳක ගහ තියෙන්නේ. <clears throat> ඔන්න ඒ වෙලාවට දැන් ඔන්න ඒවන් උපසංහරති. අනයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා වගේ. දැන් ඔන්න දැන් උපමා උපමේ සංසන්දනය කරලා බලනවා. මේ වැසිකිළියත් මගේ හිතත් දෙකම එකයි. මේ වැසිකිළියෙන් අසූචි ගඳ ගහනවා. මුත්‍රා ගඳ ගහනවා. පල් වෙච්ච වතුර ගඳ ගහනවා. ඒ වගේම තමයි මගේ හිත රාග ගඳ ගහනවා. ද්වේෂ ගඳ ගහනවා, මෝහ ගඳ ගහනවා. එහෙනම් මොනසා පිළිකුලක්ද මේ මෙතනට යනකොට තියෙන්නේ? එහෙනම් මා වැසුරු කරන සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් මොන පිළිකුලක් ඇද්ද මා වාසය කරන්නේ? සුගත සතාගතයන් වහන්සේ හිටියනම් මොන පිළිකුලකින් මා දිහා බලයිද? ඇයි රාග හිතක්, ద్వේෂ හිතක්, මෝහ හිතක් තියාගෙන ගඳ ගස්ත ගස්ත ඉන්න කෙනෙක් මම? එහෙනම් වහ වහ මම මේක දුරු කරන මේ ගඳ දුරු කරනවා වගේ යම් තේද මම මේ වගේ හිතේ තියෙන රාග කුණු, ද්වේෂ කුණු, මෝහ කුණු දුරු කරගන්නවා. එහෙනම් මේකට මට ඕනේ දේ තමයි මේ කියන කිමිකල් එක හේවත් ධර්මයේ. දැන් උපසං මේ සංසන්දනය කර කර බලනවා. ගත්ත ධර්මයේ අතට ඒ කිව්වේ ගත්ත කිමිකල් එක අතට පිංගුතුනි ඉස්සෙල්ලාම කිමිකල් එක දාගෙන දාගෙන දාගෙන ගියා. ওই දානකොට පිංගුතුනි සමහර තැන් තියෙනවා බොහොම සුළුවට තියෙන පැල්ලම් තියෙන තැන්. සමහර දැන් තියෙනවා මහා ඝනකමට හැදිච්ච පැල්ලම්. දැන් මොකද කරන්නේ පිටින් ඝනකමට හැදිච්ච පැල්ලම් වලට ටිකක් ඝනකමට දානවර කිමිකල් එක. දැන් උපසංසන්දනේ සංසන්දනය කර කර බලනවා අනිත් පැත්තෙන්. එහෙනම් මගේ හිතේ තියෙනවා සමහර වෙලාවට රාග ගුණ වැඩිපුර තියෙන්න පුළුවන්. ද්වේෂ චරිතයක් නම් ද්වේෂ ගුණ වැඩිපුර තියෙන්න පුළුවන්. එහෙනම් ද්වේෂ චරිතයක ද්වේෂ ගුණේ වැඩිපුර තියෙනවා නම් ඒ ද්වේෂ ගුණ වැඩිපුර තියෙනවා නම් පින්වතුනි ඒ ගුණ සුද්ධ කරගන්න ඒකට අදාළ කිමිකල් එක ටිකක් වැඩිපුර දාන්න. එහෙම වැඩිපුර දාලා ඉවරලා ඔන්න ටික වෙලාවක් තියෙනවා දැන් ධර්මයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ පිංගුදෙන දැන් දීගා දීගං වා අස්සසන්තෝ කියලා මොකද කරන්නේ? අර තියෙන කුණු ඔක්කොම පිංගුදෙන දැන් අර බ්‍රෂ් එකක් අරගෙන ගිහලා ඒ බ්‍රෂ් එකෙන් දැන් අතුල්ලනවා. ඒ අතුල්ලන වාරයක් වාරයක් ගානේ පිංගුතුනේ කොමඩ් එකක් නම් නැත්නම් ඔය වැසි වැසි ගිලියන්නම් පිංගුතුනේ ඔබට මතු වෙවි පේනවා සුද අර කහපාට ජරාව තිබිච්ච දේ පිංගුතුනේ අර කිමිකල් එක දාලි වෙරලා මේකෙන් අතු මේ මේකෙන් අතුල්ලද්දි මේ බ්‍රෂ් එකෙන් ඔබගේ හිතටම පිංගුතුනි මහා ආලෝකයක් උදා වෙනවා. මේක අතුල්ලන්න අතුල්ලන්න පිංගුතුනි ඔබට පේන්න පටන් ගන්නවා අර කහ පාට ජරාව ගැලවි ගැලවි ගැලවි ගැලවි ගිහිල්ලා අර සුදු පාට දේ මතුවෙනවා. අන්න ඒ වගේ තමයි පිංගුතුනි මේ හිතත්. එහෙනම් මේ අර කෙලෙස් කහට ගැන්නිලා තියෙන මේ හිතට ධර්මයේ කියන කිමිකල් එක දාලා වීරයෙන් යුක්තව පිංගුතුනි මේක හොඳට බ්‍රෂ් එකෙන් මදිද්දී මේක වෙන වෙන මොහොතක් මොහොතක් නෑර මොකද වෙන්නේ අර තිබිච්ච අර කුණු ගැලවි ගැලවි ගිහිල්ලා පින්වතුනි අන්න අර අර සුදු පාට හිත හෙවත් අර ප්‍රභාස්තර හිත ටික ටික මතුවෙන්න පටන් ගන්නවා අන්න සංසන්දනය කර කර සංසන්දනය කර කර පින්වතුනි තමන් නිවන් මඟ සකස් කර ගන්නවා නියම් වෙලාවක් ඔබේ ක්‍රියාකාරී ඉදිරිය හිටියට පස්සේ පින්වතුනි අර ගඳ ගහ තිබිච්ච අර වැසිගිලිය බොහොම පිරිසුදු වැසිගිලියක් බවට පත් වෙනවා අර තිබිච්ච ගඳත් ඔක්කොම අතුරු දහන් වෙලා දැන් ඕනේ කෙනෙකුට ඕනේ සත්පුරුෂයන් වහන්සේ නමකට පිංගුතුනි මේ වැසිකිළිය පාවිච්චි කරන්න පුළුවන්. මගේ හිතත් ඒ වගේ. ධර්මයේ නැමැති කිමිකල් එක දාලා අතුල්ලා අතුල්ලා අතුල්ලා අතුල්ලා පිරිසිදු කරපු මේ හිත පිංගුතුනි ඕනෑම සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ප්‍රිය කරන හිතක් බවට පත් වෙනවා. ඕනෑම සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු නිසුරු කරන්න පුළුවන් තැනක් බවට පත් කරගත්ත තමන්ගේ හිත. එහෙනම් පිංගුතුනි වැසිකිළිය ඇතුලේ තියෙන කර්මස්ථානයක් නෙමෙයිද? කොහෙද පිංගුතුනි කර්මස්ථාන නැත්තේ එහෙනම් දැන්? ඔබ නිවන් දකින්න යන අය නිසා ඔබ නිරන්තරයෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නිසා පිඟුදින ඔන්න ඕක කරන්න ඒකෙන් ලැබෙන පිනත් අනන්තයි අප්‍රමාණයි ඒ පිනත් පිඟුදින ඒ මොහොතේම අනුමෝදන් කරගන්න නිවන් මඟ සකස් කරගෙන වෙන කොහේ යන්නද මං කාම ලෝකත් අනාතයි නම් රූප ලෝකත් අනාතයි නම් අරූප ලෝකත් අනාතයි නම් මං යම් කිසි පිනක් කළා නම් ওই පින මෙන්න මොනවටද ගන්න තියෙන්නේ මේ භවයේ නැසීම පිණිසම මේවා කියලා හිතා ගන්න නෙතියි මහා පුණ්‍ය ශක්තියක් නැගිලා එනවා පිඟුදින පින තියෙන අටපිරිකර ඇතුළේද හිතේද පින තියෙන්නේ පින්වතුනි හිත ඇතුලේ. පින කියන එක හැදෙන්නේ හිතේ යටපිරිකර කියන්නේ ප්‍රත්‍යක් විතරයි. ඒ ප්‍රත්‍ය Tamanට එනකොට පින්වතුනි අර හිත ඇතුලේ තමයි අර පුණ්‍ය ශක්තිය නැගෙන්නේ. ඒකට ඕනේ පින්වතුනි හිත ඇතුලේ තියෙන්න ඕනේ ඒකට අදාළ හේතු ටික. අර ප්‍රත්‍ය පූජාව සිද්ධ කරන වෙලාවේ හිතට තිබුණා නම් ඒකට අදාළ හේතු ටික පින්වතුනි අර ප්‍රත්‍යයි හේතුයි දෙක එකතු වෙලා මොකද වෙන්නේ? අර පුණ්‍ය කියන ඵලයේ උදා වෙනවා. පුණ්‍ය ඵලයක් හෝ පාප ඵලයක් කියන එක උදා වෙන්නේ පිටුතුනේ හිත ඇතුලේ. භාණ්ඩය ඇතුලේ නෙමෙයි. ඔය අට පිළිග ඇතුලේ දැලි පිහියක් තියෙනව නේද? එහෙනම් දැලි පිහි පූජාවක් කළොත් එහෙම. යමෙකුට දැලි පිහි පූජා දැලි පිහියක් පූජා කරන. ඔය දැලි පිහිය පූජා කරනකොට පිටුතුනේ හිත ඇතුලේ තියෙන දේ අනුව එකිනෙකට නම් පුණ්‍ය පුණ්‍ය එකක් ජනිත කරගන්න පුළුවන් පුණ්‍ය ඵලයක්. තව කෙනෙකුට පාප ඵලයක් ජනිත කරගන්නත් පුළුවන්. එහෙනම් දැලි පිහිය කියන්නේ ප්‍රත්‍ය සපයූපයක විතරයි නේද කලේ? එහෙනම් පින්වතුනි මේ හිත ඇතුලේ මානෙය තියෙනවා නම් අර මෝහය කියන එක උපරිමයට තියෙන කෙනෙක්. ඉතින් මෝහයේ උපරිමයට තියෙන කෙනෙක් යම් කිසි පිනක් කළා නම් පින්වතුනි ඒකෙන් ලැබෙන පුණ්‍ය විපාකය බොහොම අර මහා ශක්තිය පින්වතුනි මහා අඩුයි. බොහොම සුළු ශක්තියක් නැగిලේ. ගොඩාක් කළා අතු ගෑව මුළු බෝධි මළුවම. නමුත් පින්වතුනි ඊට වඩා මහා විශාල පුණ්‍ය ශක්තියක් රැස් කරගන්න පුළුවන් වෙයි අර වැසිකිළිය හොදන කෙනා. මොකද බෝධි මළුවේවත් වැසිකිළියවත් නෙමෙයි පින කියන එක තියෙන පින කියන එක නිර්මාණය වෙන්නේ කොහෙද? තමන්ගේ හිත ඇතුලේ. එහෙනම් পায় පිස්නා 20ක් සේ යම් කටයුත්තක් තමන්ට කරන්න පුළුවන්. අන්න ඒක තුල පින්වතුනි මහා පුණ්‍ය ශක්තියක් නැగి නැగి එනවා. ඉතින් මේවා කරන්න බෑ ලේසියෙන් පහසෙන් කෙනෙකුට. දැන් කිව්වට පස්සේ পায় පිස්නා 20ක් සේ ඉන්නේ කියලා ඔක තේරෙන්නේවත් නැහැ නේ මොකද්ද කියලා. කිව්වොත් එහෙම දැන් මෙතනට පිරිසක් එනවා සිල්වන්ත පිරිසක් එනවා බණ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ඒ සිල්වත් පිරිස එනකොට ඒ සිල්වත් පිරිසට පය පිහිදා ගන්න ඕම් දිබදිගා වෙලා ඉන්නකො. ඔබගේ පිටේ පය පිහිදාගෙන එයා ඇතුළට එයි. දැන් කාටද ඉන්න පුළුවන්? පය පිස්නා 20 කිවියකට. ඔය දැන්න Tamanට වැටෙන්න පුළුවන්. හතර දිබ්බාගෙන් මෙනවා. දකුණු දෙසින් එන කෙනා අසුචි පාගගෙන ආවත් ඇදිලා මොකද කරන්නේ පිංගුදින ඔතන පිහිදානවා. පීදාල ඉවර වෙලා තමන්ගේ පය සුද්ධ කරගෙන එනවා ඇතුළට. උතුරු දෙසින් එන කෙනත් එනවා. ඒ කෙනත් ඇවිල්ලා පය පීදාලියලා පය සුද්ධ කරගෙන ඇතුළට එනවා. කුණු ඔක්කොම තමන් ගාව හලලා. පුළුවන් ඉන්න. ඉන්න පුළුවන් තැන තමන්ව පත් කරගන්නයි ඕනේ. ඉන්න බැරි නිසා තමයි පින්විතනේ ওই ප්‍රශ්න ඔබට තියෙන්නේ. මානිය කියන එක නැත්නම් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ ඔය. මාන්නේ තියෙන නිසා තමයි පිටින් ඇලීම් ගැටීම් කියන දෙක උදා කරගන්නේ. මාන්නේ තියෙන නිසා තමයි පිටින් යම් දෙයකට ඔබ කැමති වෙන්නේ. මාන්නේ තියෙන නිසා තමයි ඔබ යම් දෙයක් එකට අකමැති වෙන්නේ. මානෙ කියන එක දුරු කරගත්තා නම් ඔබ දෙයකට කැමති වෙන්නෙත් නැහැ, දෙයකට අකමැති වෙන්නෙත් නැහැ. ප්‍රශ්න ඉවරයි. අවිජ්ජා දෝමනස දෙකම ඉවරයි. එහෙනම් ප්‍රායෝගිකව පින්විතනි මේ දේවල් අත්දකින්න ඕනේ. බලන්න නෙමෙයි නිවන කියන එක සාමලීම ප්‍රායෝගික ගමනක් තුල තියෙන්නේ. ඒ ඒ මොහොතේදී ඔබගේ හිත විමසා බලන්න පුළුවන් කමක් ලැබෙන්න ඕනේ ඔබට. යම් සිද්ධියක් වුණාට පස්සේ පොඩි විමර්ශනයක් කරන්න. දැන් යම් කිසි ඛේද වාචකයක් වුණාට පස්සේ පින්විතනි අපි මේ ඛේද වාචකය ගැන විමර්ශනයක් කරන්නේ කොහොමද ඒක උනේ කියලා හොයලා බලන්න. අන්න ඒ වගේ යම් කිසි සංසිද්ධියක් වුණාට පස්සේ පින්විතනි මේ සංසිද්ධිය ගැන හොඳට විමසලා බලන්න. ඒක උනේ කොහොමද? ඒ වෙච්ච වෙලාවේදී මේ සිත් પરම්පරාව හැදුනේ කොහොමද? ඒ කියපු ඒවා හැටි ඒ කරපු විදිය ආර්යයට ගැළපෙනවද? ඔය විදියට පින්වතනි ඒ සංසිද්ධිය ඒ මොහොතේ විමසන්න. සතියෙන් ඉන්නවා කියන්නේ ඔන්න ඕවට. යම්කිසි සිද්ධියක් වෙන්න පුළුවන්. ඔය සිද්ධිය වෙච්ච ගමන් පින්වතනි පැත්තකට වෙලා බලනවා මේ සිද්ධිය උනේ කොහොමද? ඒ වෙලාවේ මේ මං ඇයි එහෙම කතා කළේ? ඒ කතා කරපු වෙලාවේ රාගයේද මගේ හිතේ තිබුණේ, ద్వේෂයේද මගේ හිතේ තිබුණේ, මෝහයේද මගේ හිතේ තිබුණේ. එහෙනම් මං පෙරදිලානේ. රාගයෙන් කටයුතු කළා නේද මේ විනාශ කරගත්තේ? ද්වේෂයෙන් කටයුතු කළා නේද? මෝහයෙන් කටයුතු කළා නේද මේ විනාශ කරගත්තේ කියලා පිටුදෙන එකින් එක එකින් එක විශ්ලේෂණය කර කර බලනවා. ඒක විශ්ලේෂණය කර කර ඔබ බලද්දි පින්වතුනි ඔබට සතර සතිපට්ඨානේ තමයි වැදෙන්නේ. සතර සතිපට්ඨානේ වැඩෙනවා. ආයි වඩන්න දෙයක් නෑ අලුතෙන්. සතර සතිපට්ඨානේ වැඩි වැඩි යනවා ඔබට. සිහියෙන් ඉන්න ඕනේ හැමතිස්සෙම. තමන්ගේ තියෙන කුණු නසා ගන්නනේ පින්වතුනි හදන්නේ හැමතිස්සෙම. රාග කුණ තියෙනවා නම් හොය හොයා නැසලා දාන්න. ද්වේෂ කුණ තියෙනවා නම් හොය හොයා නැසලා දාන්න. මෝහ කුණ තියනවා නම් හොය හොයා නැතලා දාන්න. ඕකට කරන්න ඕනේ මොකද්ද? බොහොම සිහියෙන් ඉඳගෙන බලන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ හැම සංසිද්ධියක්ම සිද්ධ වෙන වෙලාවට රූපයක් දැක්කත් බලන්නේ මං රූපෙට ඇදුණාද? මම රූපෙට ඇදිලා ගියා නම් එහෙම මහා විනාශයක් නේ සිද්ධ වුනේ. රූපයක් විසින් මාව යට කළානේ. එහෙනම් හොයලා බලන ඇයි මං රූපෙට යට වුනේ? එහෙනම් මේ රූපයක් දැක්කට පස්සේ පින්වතුනි ඒ රූපේ තියෙන යම් යම් ගුණාංග අදින හිතක්නේ මට තියෙන්නේ. ඔය තවත් එක දවසක පින්වතුනි අපි මේ සාකච්ඡාව හිදලා ඉඳද්දි ඒක ස්වාමින් වහන්සේ නමක් අහපු ප්‍රශ්නයකට දීපු උත්තරයකින් පොඩි කොටසක් මම ඔබට කියන්නම්. පින්වතුනි අපේ හිත ඇදලා ගන්න ස්වභාවයකින් යුක්තයි. හිතේ ගති කියලා කියන්නේ ඔන්න ඕවට. හිතේ ගති පිහිටනකොට පිංගුතුනි. ඒ පිහිටපු ගතියත් එක්ක මොනෝම හරි රූපයක් එද්දි රූප කියලා කිව්වේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන ওই මොකක් හරි රූපයක් එද්දි ඒ රූපේ තියෙන මොකක්ම හරි එකක් ඇදලා ගන්නවා මේ හිත. මොකක් හරි එකක් ඇදලා අරගෙන ඒ කියන්නේ අර හිතත් එක්ක පටිච්ච වෙන ගුණයක් තියෙනවා අර කියන රූපේ. දැන් ස්ත්‍රී රූපයක් ගත්තොත් එහෙම පිංගුතුනි ওই ස්ත්‍රී රූපේ රූපකයක් කියලා එකක් තියෙනවා. රූප ගුණයක්. ඒ වගේම පිංගුතුනි ওই ස්ත්‍රී රූපය කියන දේ කාම ගුණය කියලා එකකුත් තියෙනවා. කාමේ නෑ ස්ත්‍රී රූපය ඇතුලේ. පුරුෂයෙකුට ස්ත්‍රී රූපය ඇතුලේ කාමේ නෑ. කාම මොකද්ද තියෙන්නේ? කාම ගුණයක් තියෙනවා. කාම ගුණික කයක් අපිට තියෙනවා. ඒ කාම ගුණය පිහිටලා තියෙනවා රූප ගුණය පිහිටලා තියෙනවා ඔය කියන දෙක ඇතුලේ. දැන් අපි හිතමු පිංගදෙනි කාන්තාවක් එහා පැත්තෙන් තියලා මේ පැත්තෙන් අපි තියනවා. පෘථග්ජන කෙනෙක්. තව තියනවා රූපාවචර ධානලාභියෙක් හැබැයි ආර්ය නෙමෙයි. එහෙන අනාගාමී නෙමෙයි. අනාගාමී කෙනෙක්ව තියෙනවා. තව කෙනෙක්ව තියෙනවා අරූපෙට යන්න දැහැන් වඩන කෙනෙක්ව. අරිහතුන් වහන්සේ නමකුත් තියෙනවා. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් ඉන්නවා රූපාවචර අනාර්ය දැහැන් ලැබපු කෙනෙක් ඉන්නවා. අනාගාමී කෙනෙක් ඉන්නවා රූපාවචර අනාගාමී කෙනා රූපාවචරයිනේ. කෙනෙක් ඉන්නවා අරූපාවචර ධානලාභියෙක් ඉන්නවා අරිහතුන් වහන්සේ නමක් ඉන්නවා. දැන් ඔය ටික ඔය උන්වහන්සේලා ඔක්කොම ඉන්න වෙලාවේ පිංගුතුනි කාන්තා රූපයක් තියලා තියෙනවා ඉස්සරහින්. දැන් බලමු මේ අය ගන්න විදිය. සාමාන්‍ය මිනිස්යාට පිංගුතුනි අර රූපේ දිහා දැක ගමන් ඒ දෙයක් දෙකක් අදිනවා. එයාගේ හිත දෙකකට පටිච්ච වෙනවා, ಗುಣ දෙකකට. ගති දෙකකට පටිච්ච වෙනවා. මොකද්ද? රූප ගතියටත් පටිච්ච වෙනවා. කාම ගතියටත් පටිච්ච වෙනවා. එයා ওই දෙකම ඇදිනවා එතනට. රූපාවචර දැහැන්ලාභියෙක් ඉන්නවා. මේ රූපාවචර දැහැන්ලාභියා මේ මොහොතේ එකක් අදිනවා. මොකද්ද ඒ අදින්නේ? අර රූප ටික. කාම අදින්නේ එයා දැන්. ඇයි? එයා කාම යටපත් කරලයි තියෙන්නේ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න ඕනේ. කාම අනුසේ තියෙනවා. ඒක හරියට පිංගුතුනි මේ මේ තියෙන බිත්තියේ පැල්ලමක් තියෙන වෙලාවට ওই බිත්තියේ පැල්ලම අයින් කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ පැල්ලම මොහොමම තියෙන ඇරලා උඩින් පේන් කෝට් එකක් ගන්න. නේද? පැල්ලම මොහොමම තියෙද්දි ඉවරලා ඕක උඩින් පේන්ට් එකක් ගන්නවා. දැන් බැලුව බැලමට පැල්ලම පේනවද? නැහැ. පැල්ලම ගියා වගේ තමයි. හැබැයි ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ආයි මතු වෙනවා. ඒක නේද අරූපාවචර දැහැන්ලාභීන්ට වෙන්නේ. අර කාම ගුණය කියන එක පිංගුතන යටපත් කරනවා හිත ඇතුලේ තියෙන. කාමයේ කියන එක යටපත් කරලා ඉවර වෙලා කාම ගතිය කියන එක හිතේ යටපත් කරගත්තට පස්සේ කොච්චර කාමුක දේවල් ආවත් ප්‍රශ්නයක් නැහැ. යම් කාලයකට විතරයි. ඒ කියන්නේ මේ දින මොකක් හරි ඒ තීන්ත පැල්ලම තවත් තීන්තකින් සම්පූර්ණයෙන්ම වැහුවට පස්සේ කවුරු ඇවිල්ලා බැලුවා? මොන විදියට එක එක පැත්තට එක එක පැත්තට බැලුවා? අර පැල්ලම පේන්නේ නැහැ. ඒක නිසා හරි සන්තෝෂයෙන් දැන් පැල්ලම පේන්නේ නැහැ. හැබැයි දැන් කාලයාගේ යවෑමෙන් මොකද වෙන්නේ? ටික ටික අර උඩ තියෙන තීන්තේ දියවි යද්දි විනාශ වෙමි යද්දි පිවිදෙන අන්න අර පැල්ලම මත වෙනවා. දැන් එන ඕනෑම කෙනෙකුට පැල්ලම පේනවා. දැක ගමන් ඒක තමයි අහුවෙන්නේ. ඒ වගේ තමයි අර කියන යෝගාවචරයාගේ හිතත්. මේ වෙලාවේ කාමයන් දුරු කරලා ඉන්නේ. කාමයන් යටපත් කරලා. කාමයන් යටපත් කරලා තියෙන නිසා පින්වතනි අර කියන රූපේ රූප ගුණය තමයි මේ වෙලාවේ හැදෙන්නේ. අනාගාමී කෙනාට මොකද වෙන්නේ? අනාගාමී කෙනා මොකද්ද අදින්න අර රූපේ තියෙන? එදිනේ අනාගාමී වෙනකොට කාම රාග කියන ස්වභාවය දුරු කරලා ඉන්නේ. හැබැයි කාමයේ දුරු කරලා නැහැ. අනාගාමී කෙනා කාමයේ දුරු කළ නැහැ. කාම රාගයයි දුරු කළා තියෙන්නේ. කාමයයි කාම රාගයයි කියන්නේ දෙකක්. කාම රාග කියලා කියන්නේ පිටින් කාමයේ අග්‍ර කරගෙන සැරිසරනවා කියන එක. එන අනාගාමී උත්තමයා කාමයේ අග්‍ර කරගෙන සැරිසරන්නේ කවර කවදාක්වත් අනාගාමී උත්තමයාට කාමයේ අග්‍ර වෙන්නේ නැහැ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. කාමයේ අග්‍ර වෙන්නේ නැහැ කවදාක්වත්. ඒ කිව්වේ කාමයේ පළවෙනි තැනට එන්නේ නැහැ. ඒ කියන්නේ මොනම හිතක් ආවත් කාමයේ පළවෙනි තැනට එන්නේ නැහැ. ඒක නිසා අනාගාමී උත්තරමයා පිංගුදිනේ බෝම්බයකට අහු වුණත් එක තප්පරයකින්. කෙලිම ගිහින් උපදින්නේ කොහෙද? චතුර්ථ ධානය බ්‍රහ්මලෝකේ සුද්ධාවාසේ. ඇයි? දැන් ඔගේ හොඳට ඔබට තේරුම් ගත්තා ඒක ඇයි උන්වහන්සේලා සුද්ධාවාසෙම උපදින්න ගිහිල්ලා කියලා. උන්වහන්සේලා ඇයි ආයි කාම ලෝකෙට එන්නෙම නැත්තේ කියලා. කාම රාග ප්‍රහීන කරලා තියෙන නිසා. ඒකේ මොකද්ද කාමයේ අග්‍ර කරගෙන සැරිසැරීම ප්‍රහීන කරලායි තියෙන්නේ. එහෙනම් කවර කවදාකවත් කාම හිතක් එකට එන්නේ නැහැ. කාමයේ හැමදෙස්සෙම දෙවෙනි වෙනවා ඒ කෙනාට. රූපේ තමයි පිංගුතුනි පළමුවෙනි වෙන්නේ. හැබැයි මේ කියන ආර්ය උත්තමයක් නිසා පිංගුතුනි මේ ආර්ය උත්තමයට රූප වලිනුත් අර ඊට කලින් හිටපු කෙනාට එන රූප නෙමෙයි ඒ කෙනාට එන්නේ. ආර්ය උත්තමයා රූප කියලා වින්ගතනි ගොඩක් දුරට උපාදාන කරගන්නේ තථාගතයන් වහන්සේගේ රූපේ. ශබ්ද කියලා උපාදාන කරගන්නේ තථාගතයන් වහන්සේගේ ශබ්දේ හේවත් මේ සද්ධර්මයේ. සම්බුද්ධ ශාසනේ. ඔන්න වගේ දෙයක් තමයි පින්ගතනි ඒ කෙනාට උපාදාන වෙන්නේ. අර කෙනාට මොකක් හරි ගහක් ගලක් නිලයක් නිල් පාටක් පීත කහ පාටක් සුදු පාටක් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ මොකක් හරි කසිනියක් තමයි පින්ගතනි අර කෙනාට අග්‍ර වෙලා තියෙන්නේ රූප වශයෙන්. නමුත් අනාගාමී උත්තරමයට එහෙම නෙමෙයි පින්විතර අර වගේ මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් තමයි අර උපාදාන කරගෙන ඉන්නේ. කොහොම හරි මේ දෙන්නටම පින්විතර එක්කෙනෙකුට කාමයේ යටපත් වෙලා තියෙන අනිත් කෙනාට කාම රාග ප්‍රහීන වෙලා තියෙන. එහෙනම් කාමයේ කවදාකවත් එක පළවෙනි තැනට එන්නේ නැහැ. හැබැයි අර ඊට කලින් හිටපු කෙනාට යම් මොහොතකට එන්නේ නැහැ කාමයේ පළවෙනි තැනට රූපේ අග්‍ර කරලා තියෙන නිසා. හොඳට මතක තියාගන්න මේ දර දෙවණියට ඉන්න කෙනා පින්විතනි අර යෝගාවචරයා රූපය අග්‍ර කරලා කාමයේ පල්ලෙහාට දාලා ඉන්න කෙනෙක්. හැබැයි ওই දෙකම පිංගුතුනි මතු වෙනවා එක වෙලාවක සමහර වෙලාවට. කාලයාගේ හැබැයිමින් වෙන්නේ මොකද්ද ওই දෙකම එකට උඩට ගහන එක. ඊට පස්සේ ආපහු සැරයක් එයා පුතක් ජනෙක් නේද? ආපහු සැරයක් එයා සාමාන්‍ය මිනිස්සෙක් බවට පත් වෙනවා මොකද හිත අර ගති දෙකම අදින නිසා. ඔන්න එනං අනාගාමී පුද්ගලයා ගැනත් දන්නවා. ඊළඟට පිංගුතුනි එතන ඉන්න අරූපාවචර කෙනෙක්. දැන් අරූපාවචර කෙනාට පිංගුදෙනි මෙතනින් ගන්න එක දෙයක්වත් තියනවද? නෑ. අරූපාවචර කෙනා පිංගුදෙනි මේ කියන රූපෙන් කිසි දෙයක් අදින්නේ නෑ. කාම ගුණේ අදින්නෙත් නෑ. රූප ගුණේ අදින්නෙත් නෑ. අරිහතුන් වහන්සේ. අරිහතුන් වහන්සේගේ හිත පිංගුදෙනි නෙළුම්පත වගේ. කාමයට ඇවිල්ලා වදිනවා. වැදුනට මොකද වෙන්නේ? ඇලෙන්නේ නෑ. ඒකේ කාමයයිල වදිනවා කියලා කියන අර රූපේ තියෙන මොනවා හරි දෙයක් මොන දේ ආවත් වදිනවා. වැදිලා වැටෙනවා. හිත තුල රැඳෙන්නේ නැහැ. එක බින්දු මාත්‍රිය ප්‍රමාණයක් හිත තුල රැඳෙන්නේ නැහැ. එන උන්වහන්සේ දකින්නවා. හැබැයි උන්වහන්සේට කාමයේ කියලා එකක් එන්නේ නැහැ. උන්වහන්සේට රූපය කියලා එකක් එන්නේත් නැහැ රූප රාගෙන් අල්ල ගන්න දෙයක්. මොකද පිටු දාන හිතේ අර එකම එක ගතියක්වත් නැහැ අරවට පටිච්ච වෙන්නේ. අරේ ගති තියෙනවා. අර රූපේ ඒ ගති තියෙනවා. නමුත් අර හිතේ ඒ ගති නැති නිසා මොකද වෙන්නේ පිංගුතුනි අර කොච්චර අර ගති තිබ්බත් වැඩක් නැහැ. දැන් අනාගාමී කෙනාට පිංගුතුනි බලන්න කර කොච්චර කාමයේ තිබ්බත් ඒ කියන්නේ කාම ගතිය. කාම ගුණේ අර කයේ තිබුණත් පිංගුතුනි කවර කවදාක්වත් මේ උත්මයාගේ හිතේ ඒක නැති නිසා ඒක අග්‍ර වෙන්නේ නැති නිසා ඒ උත්මයාට කවදාකවත් ඒකෙන් කරදරයක් තියෙනවා. කවදාකවත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තුලින් භව සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ උත්මයාට. දැන් ඔහොම ඔය ගැන විස්තර කරද්දී පින්විතනේ එතන හිටපු ස්වාමීන් වහන්සේ නමක් අහනවා. එතකොට ස්වාමීන් දැන් මේ බල්ලන්ට කැමැත්ත තියෙන බැල්ලියෝ ගැන්නේ. ඒ බල්ලම මිනිස්සෙක් වුණාම ඒ මිනිස්සයා බැල්ලියන්ට කැමති නෑනේ. මොන බලන්න මේ ධර්මයේ විමර්ශනය කරන එකේ තියෙන වැදගත්කම. විමර්ශනය කර කර මේක අහනවා. දැන් එතනත් ප්‍රශ්නයක් තියෙනව නේද? බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලගේ හිත ඇදෙන්නේ කාටද? සිංහ දේනුවට ඇදෙන්නේ නැහනේ. බල්ලගේ හිත ඇදෙන්නේ බැල්ලියෙකුට. ඒ බල්ලම මැරිලා ගිහිල්ලා මනුස්සත් බැවේක උපදිනවා. දැන් මනුස්සත් බැවේ ඉපදිච්ච බල්ලා. දැන් මිනිස්සෙක්නේ. දැන් බැල්ලියෝ දැක්කට හිත ඇදෙන්නේ නැහැ. දැන් හිත ඇදෙන්නේ ගෑනුන්ට කාන්තාවන්ට කොහොමද ඒක එකපාරට වෙනස් වුනේ? දැන් බලන්න පිටුතුනේ වෙන දේ. දැන් මේ බල්ලා වුණාට පස්සේ ඒක බල්ලා වුණේ නිකන් නෙමෙයිනේ. ඒ බල්ලා වීමට අදාළ සියලුම ගති ටික ගැළපිලා ඇවිදලා තමයි පිටුතුනේ ඒක බල්ලා වුණේ. එන එක උඩින් බල්ලා වුණේ උඩින් පාත් වුණේ නෑ බල්ලා වෙන්නේ. ඒකට අවශ්‍ය සියලුම දේවල් එක තමයි පිටින්දරන බලුහිත කියන එක නිර්මාණය වුනේ. එහෙනම් බලුහිත කියන එක ඒකට අවශ්‍ය සියලුම ගති ගැළපීලා ඉවරලා නිර්මාණය වෙච්ච නිසා දැන් මේ බලුහිතට ඇදෙන්නේ පිටින්දරන අර බලු ගති විතරයි. ඔන්න දැන් මනුස්ස වෙනවා. මනුස්ස වෙන්නේ බල්ලෙක් පිටින්දරන බලු ගති තියාගෙන මනුස්සෙක් වෙන්න පුළුවන්. නෑ. එහෙනම් මේ විපාකේ ගෙවිල ඉවර වෙලා මොකක් හරි තිබිච්ච පුණ්‍ය විපාකයක් ඇදිලා ඇවිදිලා. මනුස්ස ගතියට ගැළපෙන හිතක්කින් තමයි පිටින්දරන මනුස්සයා කියන කෙනා නිර්මාණය වුනේ. එහෙනම් දැන් ඒ කෙනාට තියෙන්නේ මනුස්ස ගති. අන්න ඒක නිසා තමයි පින්දනේ මනුස්ස ගති තියෙන නිසා. ඒ කෙනාට අර මනුස්ස ගතියට ඇදෙන ගති තමයි දැන් ඇදෙන්න පටන් ගන්න. ඒක නිසා කොච්චර බල්ලෙක් වෙලා හිටියත් මනුස්සෙක් වෙච්ච ගමන් කකුලක් උසල චූ කරන වැඩ පිළිල කරන්නේ නැහැ නේද? ඒකට හේතුව තමයි ඒකට අදාළ ගතියම දැන් හැදිලා තියෙන්නේ. එහෙනම් ඒකට අනුව තමයි පින්දනේ දැන් ওই සියල්ල පටිච්ච කර කර ගන්නේ. හැබැයි ඔය අතරේදී යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි ආන්නේ පුද්ගලයා බලු ගති උපාදාන කරගන්න. බලු ගති වලට ආස වෙනවා. බලු ගති වලට ආස වෙන්න ආස වෙන්න මොකද වෙන්නේ පිංගුතුන අර හිතේ බලු ගතිය කියන එක ඇදී ඇදී එනවා. හිතේ බලු ගතිය ඇදෙනකොට පිංගුතුන අර බලු ගති වලින් යුක්ත හිතක් නිර්මාණය වෙද්දී රූපයක් දැක්ක ගමන් දැන් මේකට මොකක්ද දෙන්නේ? අර බලු ගති ටික ඇදී ඇදී එනවා පිංගුතුනි ඒකේ තියෙන. බහැර කළ යුතු ගති කියන ඒවා ඔක්කොම ඇදී ඇදී එනවා. ඒව තමයි පටිච්ච කර කර පටිච්ච කර කර ಜಾති නිර්මාණය කරන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි මේ හිත ඔහොම තියෙන්න අරින්න නම් එපා. මොකද මේ හිතට විඳන නෙළුම් කොලේ තියෙන රහතන් වහන්සේගේ මොන ගතියාවත් වැඩක් නැහැ ටොක් ගාලා වැටෙනවා අනිත් පැත්තට. හැබැයි මිනිස්යාගේ සාමාන්‍ය මිනිස්යාගේ හිත එහෙම නෙමෙයි. මොන දේ ආවත් ඒක ඇලෙන ඇලෙන එක තමයි කරන්නේ. හිතේ ඇලුනට හක් ගාලා දැන් ඊට පස්සේ ඔක සුද්ධ කරගන්න ඕනේ. කොහොමද සුද්ධ කරගෙන ඉවරලා උඩින් තියෙන අර කෝටින් එක ගා ගන්න ඕනේ. උඩින් තියෙන අර ස්තරේ ගා ගන්න ඕනේ කොහොම හරි. ස්තරේ ගාගත්ත ගමන් මොකද වෙන්නේ? දැන් බය නැන්නේ. දැන් මොන එකාවත් කමක් නැහැ. ඇයි? රැඳෙන්නේ නැහැ එක බින්දු මාත්‍රයක්වත් වැදුන වැටුණා. වදිනවා. අංග ගන්නෑ. රාතන් වහන්සේලා කැලේ හැංගිලා ඉන්නේ නැන්නේ. රාතන් බුදුහාඳුරු කැලේ හැංගිලා ඉන්නේ නැන්නේ. එහෙම එකක් කරන්න අවශ්‍ය නැහැ. හැංගෙන්න අවශ්‍ය නැහැ. ඉන්නවා. රූපත් පේනවා. හැබැයි ඒකේ තියෙන කාමේ පටිච්ච වෙන්නේ හේකුත් නැහැ. රූපේ පටිච්ච වෙන්නේ හේකුත් නැහැ. අරූපේ පටිච්ච වෙන්නේ හේකුත් නැහැ. ඔය එකක්වත් පටිච්ච වෙන්න ගතියක් නැහැ හිතේ. ඉතින් ඔන්න ඔය ස්වභාවයෙන් තමයි පින්විතනි මේක සිද්ධ වෙන්නේ. දැන් මේ හිත සුද්ධ කරගන්න නම් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දැන් ඔබ හොඳාකාරව දන්නනේ මේ හිත සුද්ධ කරගන්න ඕනේ දැන්. ඇයි නැත්නම් අර කාම ගුණයක් ඇදිලා එනවනේ පටස් ගාලා. ඒ ගතියට මේ ගතිය සම්බන්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් කාමුකයා නිර්මාණය වුණා. ඒ ගතියයි මේ ගතියයි ගැළපිච්ච ගමන් කාමුකයා කියන කෙනා නිර්මාණය වෙලා එනවා. නැත්නම් රූප දකින්න කෙනා අර රූප කාමුකයා කියන කෙනා රූපාවචර ලෝකේ යන්න ඉන්න කෙනා රූපේ බලාගෙන ඉන්න කෙනා එයා නිර්මාණය වෙලා එනව නැත්තම්. ඒ ගතියයි මේ ගතියයි ගැලපෙන්න ඕනේ. ඔය ගති දෙක ගැලපිච්ච ගමන් පින්විතනේ හිත තුළ උපදින්නේ අර කියන පුද්ගලයා. එහෙනම් දැන් මේක සුද්ධ කරගන්න මොකද්ද කරන්නේ? මේක සුද්ධ කරගන්න පිංගුදින දැන් කරන්න තියෙන දේ තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඉන්ද්‍රිය භාවනාව කරන්න කියලා. එහෙනම් දැන් අපි හැමෝම මේක දලා ඉන්ද්‍රිය භාවනාව කරගත්තා නම් හරිනේ. පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න. මොහොතක් මොහොතක් නෑර පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න. ඒක තුලම ඉන්න. ඒක තුලම ඉන්නකොට පින්වතුනි මම ඔබට ඒක උදාහරණකින් පෙන්වන්නම් ඔය වෙන සිද්ධිය. මේකත් අපි සාකච්ඡා වෙච්ච දෙයක්. පෙන්වලා දීපු දෙයක් අපේ ස්වාමින් වහන්සේලාට. මේක හරියට පින්වතුනි මහා සටනක් කරනවා වගේ වැඩක්. ඔබ රජුරුව. ඔබට ඕනේ පිඟුතුනි ඔබට ඉන්නවා හතුරු කඳුරු. ඔබට ඉන්නවා මහාම හතුරා. හතුරු රජුරුව. හතුරු රජුරුව මරාගත්තා නම් එකපාර. ආපහු යුද්ධ කරන්න දෙයක් නැහැ. නමුත් හතුරු රජුරුව මරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හේතුව හතුරු රජුරුව ගාව ඉන්නවා පිඟුතුනි හතුරු රජුරුව ඉන්නේ එක බලකොටුවක. මේ බලකොටුව හරීම ශක්තිමත් පිංගුතුනි හතුරු රජුරු හරීම ශක්තිමත් කෙනෙක්. මේ බලකොටුවේ ඉන්න රජුරුව වටේට ඒ බලකොටුවෙන් නිරන්තර පෝෂණයෙන් පෝෂණය කරන ඒ පෝෂණයෙන් යැපෙන තව බලකොටු පහක් තියෙනවා තෝලිමට. සතුරු බලකොටුවට ළඟම තියෙන බලකොටුව තමයි පිංගුතුනි ඇස් බලකොටුව. සතුරු බලකොටුව තමයි මන බලකොටුව. මන තමයි දැන් මේ দমনය කරන්න ඕන එක්කෙනා. මේ බලකොටුව නසන්න නම් පිංගුතුනි ඊට ඒ ළඟම තියෙනවා තව බලකොටුවක් ඇස් බලකොටුව. ඊළඟට තියෙනවා තව බලකොටුවක් කම් බලකොටුව. ඊට පස්සේ තියෙනවා පිංගුදින බලකොටු තුනක් පේලියට. නාසයේ දිව ශරීරයේ කියන බලකොටු තුන. දැන් මේ යුද්ධ කරන්න යන ඔබ ඔබට ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් බලකොටුව කොහෙද තියෙන්නේ? ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් බලකොටුව ඇස් බලකොටුවද දැන් ලේසියෙන්ම පහර දෙන්න පුළුවන් එක. නෑ. ඒකත් නෙමෙයි. අර කියපු තුන. ඊගෙදනේ ඇස කන කියන එක ඇතුලේ මම ඔබට කියන්නේ ಗುಣ දෙකක් තියෙනවා. අනාගාමී වෙච්ච කෙනත් ඇහැයි කනයි අතහැරලා නැතම් හැබැයි ඇහි කණෙයි එක කොටසක් අතහැරලා. ඔය ඇහි කණයි කියන දෙන්නගේ පින්වතුනි කොටස් දෙකක් තියෙනවා. එකක් කාම පැත්ත. අනිත් එක රූප පැත්ත. ඇහැයි කනයි කියන දෙක පාවිච්චි කරගෙන පිඟුදිනේ අපි කාම පැත්තට ලොකු උදව්වක් ගන්නවා නාසය දිව ශරීරය කියන තුන පෝෂණය කරගන්න. ඒකයි මම කිව්වේ අර ඇතුලේ තියෙන බලකොටු වලින් පිට තියෙන බලකොටු වලට ආරක්ෂාව සපේනවා. පෝෂණය සපේනවා. මන තමයි හැමෝටම පෝෂණය දීදී ඉන්නේ. ඊට මෙහා පැත්තෙන් තියෙන ඇහැයි කනයි මොකද කරන්නේ? අර කියපු තුන්දෙනාට නාසය දිව ශරීරය කියන තුන්දෙනාට පිඟුතුනි කාමයේ පැත්තෙන් උදව් කරනවා. ඔබ ඇහෙන් දැක්කේ නැත්නම් කොච්චර කලක් විඳිනවද? කවුරු හරි පිටේ ඇවිල්ලා ගෑවෙද්දි තරුණ ළමයෙක්ගේ අපි හිතමුකෝ පිටේ ඇවිල්ලා ගෑවෙද්දි ඒක බලන්නේ නැද්ද හැරිලා කවුද මේ ගෑවෙන්නේ කියලා. ඒකට අනුව නෙමෙයිද පිංගුතුනේ ඒකගේ ඉතිරි ඉතිරි තීරණ සිද්ධ වෙන්නේ ඔක්කොම. අනුව ධර්ම කවුරු හරි කනට කළා හරි කියන්න ඕනේ නේද මේ අහවලා ඉන්නේ කියලා පිටිපස්සේ. එතකොට නේද අර ඉතිරි ටික අර ස්පර්ශයෙන් හෝ ගඳ සුවඳෙන් හෝ දීව රසයෙන් හෝ මොකක් හරි එකකින් මේක විඳින්න පටන් ගන්නෙ මේක. එහෙනම් අර දෘෂ්ටිය කියන එක දෙන්න පුළුවන් අය තමයි පිංගුතුනේ ඇහැයි කනයි කියලා කියන්නේ. එහෙනම් ඇහැයි කනයි මොකද කරන්නේ? කාම දෘෂ්ටිය දෙනවා මේ තුන් දෙනාට. එතකොට තමයි මේ තුන් දෙනා සක්‍රිය වෙන්නේ. එහෙනම් දැන් මේ යුද්ධේ කරද්දී පිටුතුනි ඔබට පුළුවන් කමක් හම් වෙනවනම් මේ තුන් දෙනාව නසන්න පළමු කොට. නසන්න ලේසි එක්කෙනාව එපා නසන්න කලින්. මේ තුන් දෙනාව නසලා දැම්මනම් පිටුතුනි ඇහි බලකොටුවෙන් භාගයක් බින්දලා ඉවරයි නේද? මේ තුන් දෙනාව නසල දැම්ම ගමන් ඇහි බලකොටුවෙන් භාගයක් බිඳිලා ඉවරයි. දැන් ඇහි බලකොටුවෙන් පින්වතුනි කාම පැත්ත බිඳිලා ඉවරයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොන පැත්ත විතරද? රූප කොටස විතරයි. ඒ කියන්නේ මේ පුද්ගලයා අනාගාමී නේද? මේ බලකොටු තුන බිඳලා දාපු ගමන් පින්වතුනි ඇහි ඇහි කනේ බලකොටු දෙකෙනු භාගයක් විතර බිඳලා ඉවරයි. එතකොට ඔන්න ඔය කියන පුද්ගලයා අනාගාමී නේද? එහෙනම් ඉන්ද්‍රිය භාවනා කියන එක මොනතරම් වැදගත් දෙයක්ද කියලා බලන්න. මේ බලකොටු තුන බිඳලා දැම්මනම් හරිනේ. අනාගාමි වෙන්න. දැන් ස්පර්ශකාමී අර මුත කියන කොටස ඕනෙ වෙන්නේ නැහැනේ මේ පුද්ගලයාට. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කොටස් වලින් මුත කියන කොටස දැන් මෙයා සහ මුලින්ම බැහැර කරලා ඉවරයි. මුත කියන කොටසට තිබිච්ච චන්දරාගය. අනේ දැනගන්න තියනවා නම් විඳගන්න තියනවා නම් කියලා හිතාගත්ත. විඳීමට තියෙන චන්දරාගය සහ මුලින්ම දුර වෙලා ගියා. දැන් විඳින්න කැමති නෑ ඒක බින්දු මාත්‍රයක්ව. කැමති නෑ. වින්දොත් වින්ද විතරයි. ඒ විඳීම් මාත්‍රෙන් නතර වෙනවා. ආපහු සැරයක් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර වඩ වඩ ඒක නැවත නැවත විඳ ගැනීමේ අදහසක් මේ කියන පුද්ගලයාට නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් ඒ මට්ටමින් දැන් දුර වෙලා අනාගාමී උත්තමෙක් මේ ඉන්නේ. එහෙනම් ඇහි කල් බල කොටුවෙන් දැන් භාගයක් විඳින විතර දැන් රූප කොටස විතරයි තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ රූපය අතහැර ගන්න බෑ. තථාගතයන් වහන්සේගේ ධර්මය අතහැර ගන්න බෑ සම්බුද්ධ ශාසනය අතහැර ගන්න බෑ ඔන්න ඔය ටික දැන් අල්ලගෙන ඉන්නවා. හැබැයි ඔය ඔය කියන බලකොටු ඇතුලේ තිබුණා නේද පිංගුදින ලස්සන කාන්තා රූපේ. දැන් ඒවට මොකද උනේ? අර තුන ගහලා දාද්දි පිංගුදින කාන්තා රූපේක රූපේ විතරක් බලන්නේ නැන්නේ. කාන්තා රූපයක් බලන්නේ, පුරුෂ රූපයක් බලන්නේ, සත්ත්ව රූපයක් හරි මොකක් හරි බලන්නේ පිටුතුනි. ඒක තුලින් අර කියන මුත කොටස සිද්ධ කරගන්න නේද? අර විඳ ගන්න වැඩ පිළිවෙල කරන්න නේද පිටුතුනි අතනින් ඇදලා ගන්න ඇතුළට. කෙරෝලෙම තියෙන තුන් දෙනා තමයි නාසය දිව ශරීරය කියන තුන් දෙනා. දැන් නාසය දිව ශරීරය කියන ওই තුන පාවිච්චි කරන්නේ අපි අර මුත කියන කොටසට. ditta suta muta. මුත කිව්වේ පින්වතුනි තනිකර විඳ ගන්න. නාසයෙන් අපි ගඳ සුවඳ විඳ ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ විඳ ගන්න නම් අතනින් අපිට එන්න ඕනේ කාම අරමුණක් දීලා. කාම අරමුණක් දීලා එනකොට තමයි පින්වතුනි අපිට ඔන්න මේක අර මේක සක්‍රිය වෙලා එන්නේ. කාම අරමුණක් නැතුව આવොත් එහෙම මොකද වෙන්නේ? මේ තුන සක්‍රිය වෙන්නේ නැහැ. දැන් කවර කවදාක්වත් පින්වතුනි සද්ධර්මයේ ඇහෙන වෙලාවට කාමයක් උපදිනවද කාටවත්? නැහැ. හැබැයි පින්වදනි කවුරු හරි කෙනෙක් කුණුහරුප කතාවක් කිව්වොත් එහෙම කුණුහරුප සිද්ධ වෙන කතාවක් කනට කරලා කියාගෙන ගියොත් එහෙම කාමයේ ජනිත වෙන්නේ නැද්ද? කාමයේ ජනිත වෙනවා. කාමයේ ජනිත වෙච්ච ගමන් දැන් ඕනේ කාවද? කනද? දැන් කන පාවිච්චි කරලා හරි ඇහැ පා නැත්නම් මොකක් හරි අසභ්‍ය දෙයක් පෙන්නනවා. එහෙම නැත්නම් අසභ්‍ය දෙයක් කියනවා. අසභ්‍ය දෙයක් පෙන්නුවොත් හෝ කිව්වොත් ඒ ෂණයෙන්ම ඕනේ කරන්නේ කාවද? ඇස් ගෙඩි දෙකක්ද ඕනේ කරන්නේ? නෑ දැන් ඕනේ කරන්නේ කාවද? ගඳ සුවඳ දැනගන්න එකක් මොකක් හරි. රස දැනගන්න එකක් මොකක් හරි. නැත්තම් පහස දැනගන්න එකක් මොකක් හරි. අරකෙන් ඇතුළට ගත්ත ගමන් පිංගුතුනි අර තුන් දෙනාව තමයි දැන් පාවිච්චි කරන්න හදන්නේ. ඒකයි කිව්වේ පිංගුතුනි අර මන කියන බලකොටුවෙන්. ශක්තිය දීලා තියෙනවා ඇහැටයි කනටයි. මේ දෙකෙන් අරගෙන ඇතුළට ගත්ත දේ විඳ ගන්න කරන වැඩපිළිවෙලක තමයි මේ තුන් දෙනාව තියලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ තුන් දෙනා එළියෙම ඉන්නේ එළියෙම ඉඳගෙන පිංගුදෙනි පුළුවන් තරම් ඇතුළට පෝෂණය දීදී පෝෂණය දීදී කටයුතු කරන්නේ. එහෙනම් ඔබ මේ මග වඩන වැඩ පිළිවෙලදී මේ තුන් දෙනාව නැසුවනම් ඒ කියන්නේ පින්වතුනි ඔබ කාම රාගය කියන එක දුරු කරන වැඩ පිළිවෙලක ඉඳලා ඉන්නේ. මේ තුන් දෙනාව නැසලා දැම්මනම් ඔන්න අතනින් තිබිච්චාර බලකොටු දෙකේ තිබිච්ච බලෙන් භාගයක් දුරු කරලා තියෙන හැබැයි තාම රූප බලයේ තියෙන බලකොටු දෙකේම. ඕන් දැන් ඊළඟට පින්වතුනි දැන් කාමයේ දුරු කරලානේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? ඒ කාම රාගය, කාමේ නෙමෙයි. කාම රාගය දුරු කරලානේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ කාම සිතුවිල්ලක් කවදාකවත් අග්‍ර වෙලා එන්නේ නැහැ. එහෙනම් බණක් අහන්න ඉඳගත්තුත් කවදාකවත් වින්දනි ඒ ධර්මයේ පාගගෙන ඉවරලා කාමයක් ඉස්මතු වෙයිද? කවදාකවත් වෙන දෙයක් නෙවෙයි. මොකද කාමය කියන එක දෙවනි කල්ලයි තියෙන හැමතිස්සෙම. මොන දේ ආවත් ඊට කලින් එනවා අනිත් එක. ඔව් කෙනෙක් දෙයක් කියනකොට ඒක අවධානයට නොගෙන ඉන්නවා කියලා කියන්නේ තව එකක් මෙනෙහි කරගන්නවා කියන එකද? ඔව් එහෙමත් කරන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික ප්‍රයත්නයක් නේ සිද්ධ වෙන්නේ. දැන් අපි බලන්න ඕනේ මොකද්ද පිංගුදේ කොහොම හරි මේක දුරු කරගන්න. මේක දුරු කරගන්නකොට ප්‍රශ්නයක් නැහැනේ. එතකොට අපිට තව එකක් ගැන හිතන්න දෙයක් නැහැනේ. අටුව කඩලා පුටුව හදන්න දෙයක් නැහැනේ. එකක් වෙනකොට ඒක ඕනේ නැහැ කියලා තව එකකට හිත යවනවා කියලා කියන්නේ ඉතින් අපිට අபிසංකාර කරන වැඩ පිළිලකනේ තාම ඉන්නේ. ඒතකොට එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අර රහතන් වහන්සේගේ ස්වභාවය. නෙළුම්පත. ඔව්. ඒ මට්ටමටයි එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර වතුර බිඳුව වැදිච්ච ගමන් වතුර බිඳුව වැදුනා බිමට වැහෙනවා. ඒක රැඳෙන්නේ නැහැ එක බිඳුවක්. ඒ මට්ටමට යන්නයි දැන් මේ හදන්නේ. එහෙනම් දැන් මේ බලකොටු ටික බිඳිනකොට ඔන්න පළවතු ඔය තුනේ ලේසියෙන් බිඳ ගන්න පුළුවන්. මේ කියන එක කරලා බලන්න. ඉන්ද්‍රිය භාවනා වඩන්න පිඟුදුනි කයෙන් පටන් අරගෙන. කරලා බලන්න. නාසයටයි දිවටයි කයටයි පහර දෙන්න. කාමයේ තියෙන ආදීනව මෙනෙහි කර කර මෙනෙහි කර කර ඔය තුනට පහර දෙන්න. කාම මඩගොහරුවේ ලග්ගන සතර අපායේ ලග්ගන මනුස්ස ලෝකේ කියන කාම මඩගොහරුවේ ලග්ගන දිව්‍ය ලෝකයේ කියන කාම මඩගොහරුවේ ලග්ගන මහා විනාශයක් උදා කරලා දෙන මේ තුන් දෙනාට පිංගුතුනි ඔබට දැඩි ලෙස පහර ගහන්න පුළුවන් ඇහැටයි කනටයි පහර ගහද්දී අර පහර ගැහිම පොඩ්ඩක් අඩු වෙනවා මොකද රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවනේ අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවනේ ආදි වශයෙන් හිතෙන්න පුළුවන් හැබැයි කාම මඩගොහරුට නම් ගැහුව හැකිනේ හොඳ පහරක් ඇයි පිළිවෙතනේ මනුස්ස ලෝකෙ ඉපදලා මොන දුකක්ද ඔබ මේ විඳින්නේ? ඔබ අත්පනා පිටම දකින්න නේ දුක. ඉඳගෙන ඉන්න පුළුවන් දෙක විදිහක ඔය ගන්න ශරීරයක් තියාගෙන. ඔය ඔළුවම කොච්චර බලද? බෙල්ල කොච්චර ඉදනද ඔළුව දරාගෙන ඉඳලා? මේක අපි අත්දකින්න නේද මේ කාම මඩගොහරුවේ ඉන්න ඉන්න ඉන්න ඉන්න කවදාවත් මෙතන නිදහස වීමක් නැහැ නේ කාම මඩගොහරුවට මාපහුව එනවනේ ඇදී ඇදී කාම ලෝක 11 තියෙන ආදීනවේ නිරන්තරයෙන් මෙනෙහි කරගත්ත හැකිනේ. මහා විශාල ලෙස පහර ගැහුවාගේ ඔය කින්න තුන් දෙනාට. පාර ගහන විදියත් මම පෙන්නන්නම්. ඔව් දැන් අපි යන්නේ ඔක සුද්ධ කරලා දෙන්න. මේ ටික ගහලා ඉවර වෙනකොට මම එතනට එන්න. මේ ටික ගහලා ඉවර වෙනකොට පින්වතුනි දැන් මේ තුනට සිද්ධ වෙනකොට දැන් මං කියවනේ මේ තුන තුනන එකට සම්බන්ධයිනේ. මනෙන් පෝෂණය ඇහැ කන හරහා පෝෂණය දෙනවනේ මේ තුන් දෙනාට. ඒ වගේම තමයි මේ තුන් දෙනාට ගහද්දී ඇහැ කන විතරක් නෙමෙයි පිංගුදෙන තව එක්කෙනෙක් සුද්ධ වෙනවා. කවුද? රාජ්‍යරුවන්ගෙත් එක කොටසක් කැඩිලා යනවා. මන ඒ මහත්ය මතක් කරපේක හොඳයි. මේ මන මන කැඩෙන හින්දා මොකද වෙන්නේ? ඒ එතනින් මන ටික කැඩිලා ගියාට පස්සේ පිංගුදෙනි මනෙන් ආයි අතීත රූප ගෙනත් දායිද? ඇයි මේකට ගහද්දි පිංගුදනි මේකේ තියෙන ආදීනවේ දැක දැකා දැක දැකා කිසිම ආස්වාදයක් නැති මේ මහා දුක්ඛ ඛණ්ඩයක් මෙතන තියෙන්නේ කියලා මේකේ තියෙන ඇත්ත ආස්වාද ස්වභාවය ඇත්ත හරියට දැනගෙන මේ පිළීම් මාත්‍රයක් නිසා වෙන දෙයක් බව මනාකොට දැනගෙන ඉන්නා මේකට ගහලා අයින් කරද්දී අර ඇහැ කියන බලකොටුවෙන් භාගිකුත් ගියා කන කියන ගියා බලකොටුවෙන් භාගිකුත් ගියා ඒ වගේම මන කියන අර මහ බලකොටුවෙන් පුංචි කොටසක් මක් කියලා යනවාද කැඩිලා අයින් වෙනවා දැන් ආයි අතීත අනාගත වර්තමාන දුරළඟ හිින පෙඳ සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන ඔය කිසිම එකක් හරහා කාමයේ කියලා එකක් ජනිත වෙන්නේ නැහැ මේ කියන පුද්ගලයාගේ මනේ. දැන් අනාගාමී වෙන්නේ ඇහැද මනද? මන. අනාගාමී වෙන්නේ කියන්නේ මාර්ගඵලයක් කියන එක ලැබෙන්නේ පිංගුතුනේ චිත්ත පාරිශුද්ධියෙන් මිසක් ඇස් පාරිශුද්ධියෙන් නෙමෙයි. එතකොට දැන් දිව නාසය නාසය දිව කය කියන ඔය තුනට දැඩි ලෙස පහර ගහලා ඉවරලා ඒකට තියෙන චන්ද රාගයේ සහමුලින්ම දුරු කළා කියලා කියන්නේ ඇහැ කනිනුත් භාගයක් සුද්ධයි ඒ වගේම මනිනුත් යම් කොටසක් සුද්ධයි දැන් මේ අනාගාමි උත්තමය දැන් ආයි මෙතන මේ හරි සුද්ධයි ඔක්කොම දැන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ දැන් ගහලා විනාශ කළා කියලා කියන්නේ පිළිදෙන ඇත්තටම කලේ මොකද්ද මේවා කඩලා බින්දලා දැම්ම නෙමෙයි මොකද කෙනෙක් අහන්න බලන්නේ කඩලා බින්දලා දැම්ම මේ මේ නාසය අරගෙන නාසය කපා ගත්තා නම් ඉවරයිනේ නාසය හරහා මොළයට යන ස්නායු ටික කපා ගත්තා නම් හරිනේ. එහෙම කියන්නේ විනාශ කළා නෙමෙයි මොකද්ද කළේ පින්ද අපේ ග්‍රහණයට ගත්තා. දැන් සතුරු බලකොටු කාගේ ග්‍රහණයේද ඉන්නේ? අපේ ග්‍රහණයේ ඉන්නේ. සත්පුරුෂ ග්‍රහණයේ දැන් ඉන්නේ. දැන් ඊළඟට යනවා පින්වතුනි ඇහැටයි කනටයි ගහන. ඒ ගහන්න යනකොට පින්වතුනි ඒ යුද්ධෙදි දැන් තියෙන්නේ අපිට රූපත් එක්ක සටන. ඒ රූපත් අර කාම රූප නෙමෙයි අනිත් රූපත් එක්කයි සටන තියෙන්නේ. දැන් එහෙනම් ඒකේ තියෙන ආදීනම මෙනෙහි කර කර මෙනෙහි කර කර පිංගුතුනි අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒවටත් පහර ගන්නවා. පහර ගහලා පහර ගහලා පිංගුතුනි රූප කියන කොටස කඩලා විඳලා දාද්දි දැන් ඇහත් අපේ ග්‍රහණයට ආවා. කනත් අපේ ග්‍රහණයට ආවා. දැන් යුද්ධ දිනන්න බොහොම ළඟයි. මොකද ওই දෙක අපේ ග්‍රහණයට එනකොට පිංගුතුනි අර රජුරුවන්ගේ බලකොටුවෙන් භාගයට භාගයක් බෙදලා ගිහින් ඉවරයි. තවත් එක කොටහක් විතරයි තියෙන්නේ. ඒ කොටහ තමයි පිංගුතුනි අරූපේ. ඒක තියෙන ස්වභාවයත් මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට පිංගුතුනි මන කියන කෙනා ග්‍රහණයට ගන්න ගන්න ගන්න ගන්න මොකද වෙන්නේ? ඒකට ගහලා ඉවරනකොට අරූපේ ස්වභාවයත් ඉවරයි මානුද්දච්ච විඥාත් ඉවරයි. දැන් අර සියලු බලකොට ඔක්කොම කාසතුයිද? අපි සතුයි. රජුරුවන්ගේ පෙරදුවා කිංචෙක් වුණා. ආයි කොහෙටවත් පැනලා යන්න බැරි තැනට ආව පිංගුදින ඔන්න. යුද්ධය අපි දිනාගත්තා. අරිහතුන් වහන්සේ ලෝකෙට බිහි වුණා. එහෙනම් මේ යුද්ධේ පිංගුදින තනිකරම කරන්න තියෙන මේ මේ ඉන්ද්‍රිය භාවනා නේද? දැන් ඔය අතරතුරද වෙන දේවල් මොනවද? අපි බලකොටු වලට ගහගෙන ගහගෙන ගහගෙන යනකොට පිංගුදින ඔය අතර සිද්ධ වෙන දේවල් මොනවද? ත්‍රිවිධ සුචරිතයේ වැඩෙනවා. ඔය අතර වෙන දේවල්. සතර සතිපට්ඨානිය වැඩෙනවා. සප්ත සම්බොජ්ජංගයන් වැඩෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වුණාම තමයි අපි දැනගත්තේ සියලු බලකොටු දැන් අපි සත්වේ. එහෙනම් දැන් කරගෙන කරගෙන යන්න තියෙන පිඟුතුනි මේ බලකොටු වලට පහර දීගෙන ඉස්සරහට යන්නේ ඒක. එහෙනම් බලකොටු වලට පහර දෙන්න. සමහර වෙලාවට බලකොටු වලට පහර දෙනකොට ලේසි වෙන එකක් නැහැ. සමහර බලකොටු තියෙනවා පිඟුතුනි සමහරුන්ගේ බොහොම දැඩිව බැඳිච්ච. එහෙනම් ඉතින් වීරයෙන් යුක්තව පහර දෙන්න ඕනේ කැඩෙනකම්ම මේක පහර දෙන්න. කොහොම හරි ඇතුලේ ඉන්න හැම කෙනාම Taman සතු කරගන්න. Tamanගේ ග්‍රහණයට ගන්න ඕනේ. ඔය වැඩ පිළිවෙලේ එදිලා බලන්න. නාසයේ දිව නාසයේ දිව ශරීරය කියන ඔය තුන් දෙනාට ගහන්න පිඟුතුනි පහර පුළුවන් තරම්. දැන් ඔය තුන් දෙනාට පහර ගහද්දි පිඟුතුනි දැන් නාසයේ සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා වඩන්න පුළුවන්. කාම උපමාවෙන්මනේ ගන්න තියෙන ඒ තුන් දෙනා. මොකද ඒ තුන් දෙනා පිඟුතුනේ රූප ගෙනත් දෙන්නේ නැහනේ ඔබට. ඒ තුන් දෙනා කාම ගොරහුවේ තමයි ඔබ රිංගවන්න පුළුවන් තරම්. ඇහැයි කනයි කියන කෙනා රූපයි කාමයි දෙකම ගේනවා. හැබැයි අර තුන් දෙනා පිඟුතුනේ කාම විතරයි ගේන්නේ. දැන් රූපාවචර බ්‍රහ්මයෙක් ගත්තොත්. රූපාවචර බ්‍රහ්මය වළඳන්නේ මොනවද? ප්‍රීතිය. ඒකේ නාම ධර්මයක් තමයි ඒ අය වළඳන්නේ. එතන එහෙනම් ඒ අයට ඒ අය ත්‍රිජකායිකයි. චතුජකායික නෑ. ඒ අයට ආහාරජ කයක් නෑ. දෙවියන්ට ආහාරජ කයක් තියෙනවා අති සියුම් වෙච්ච. මිනිස්සයාට ආහාරජ කයක් තියෙනවා ඝන වෙච්ච. ඒකයි අපේ කයවල මෙච්චර බර. නමුත් බ්‍රහ්මයාගේ කය පිඟුදේ ත්‍රිජකායිකයි. ඒගොල්ලෝ කර්මජ චිත්තජ ඍතුජ කියන ආහාර මේ ඒ කියන තුන විතරයි තියෙන ආහාරජ කය නෑ. ආහාරජ කය නැති කයක් ඇයි පිඟුදනේ එහෙම එහෙම හැදෙන්නේ? ස්පර්ශ කරලා ගන්න වටන දෙයක් ඒගොල්ලන්ට තියෙනවද? ඇයි ස්පර්ශ බලකොටු එක්ක යටපත් කරලා තියෙන්නේ නැත්නම් තහම් වලින්ම දිනලා තියෙන්නේ? ඒක නිසා ආයි ස්පර්ශ බලකොටු එහෙවත් අර කය බලකොටුව කියන එක තහම් වලින්ම බින්දපු කෙනාට පිංගුතුනි ආපව සැරයක් උපදින වෙලාවට කයක් ඇතුව උපදින්න වෙනවද? නෑ බලකොටුව බින්දනම් බින්දා තමයි. අපි ආර්ය පැත්තෙන් විතරක් කතා කරගෙන යන්කෝ. එතකොට බලකොටුව බින්දනම් බින්දා තමයි ආපව සැරයක් බලකොටුවේ හැදෙන්නේ නෑ. එන අනාගාමී උත්තමයා පිංගුදෙන ඒක බින්දලනේ තියෙන්නේ. ඒ වගේම තමයි ගඳ සුවඳ. කාමෙන් උන්වහන්සේට වැඩක් නැහැ. ඒ වගේම තමයි පිංගුදෙන දිව. දැන් ප්‍රීතිය වර්ධන ජීවත් වෙන කෙනාගේ දිවේ අවශ්‍යතාවය මොකද්ද? කතා කරන්න දිවක් ඕන මන් දන්නේ නැහැ බ්‍රහ්ම ශරීරයේ මොන වගේද කියලා. මට කියන්න බෑ කටක් නැහැ දිවක් නැහැ කියලා එහෙම. නමුත් කෑම උදෙසා දිවෙන් ගන්න වැඩ පිළිවෙල ඕනේද? නෑ. ඉතින් ප්‍රීතිය වළඳන්න මොකටද පිළිවෙල දිවෝනේ? දැන් ඔබ ප්‍රීතිය වළඳලා ජීවත් වෙන වෙලාවට ඔබ දිවේ කොහෙටද ප්‍රීතිය දැනෙන්නේ? දිවේ කොතනද ප්‍රීතිය දැනෙන්නේ? ප්‍රීතිය කන වෙලාවක් තියෙනවද? තියෙනවා නම් කොහෙද දැනෙන්නේ? එහෙනම් එහෙම එකක් දැනෙන්නේ නැහැ. එහෙනම් පිටුදෙන දිවේ අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේලාට. ඒකයි උන්වහන්සේලා ත්‍රිජකායික උත්තමය. දැන් ඔබට වැටහෙන්න ඕනේ. එහෙනම් අනාගාමී උත්තමය පිළිබඳ ත්‍රිජකායික උපදින්නේ ඔන්න ඕක නිසා. මොකද බිඳපු බලකොටුවක් එක නැවත වතාවක් උපදින්න හේතුවක් නැහැ. ඔන්න බිඳලා දැන්. එහෙනම් දැන් මේ බිඳීම තුල පිඟුතනේ ඔබ දකින්න තියෙන්නේ මොකද්ද මේ නාසය නම් නාසය සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා දකින්න. මේක පිඟුතනේ මහා ගැඹුරෙන් ගැඹුරට දකින්න ඕනේ. ඒක දකින්න කලින් ඔබට වැටහිලා එන්න ඕනේ මේ සතර ගමනේ තියෙන භයානක ස්වභාවය. ඒක නොදකින කෙනෙකුට පිංගුතුනේ කොච්චර භාවනා කළත් භාවනා වැඩෙන්නේ නැහැ නිකන් ওই භාවයේ වචන මාත්‍රයක් කී කී ඉන්නව විතරයි. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න ඕනේ කියන එක තමයි ඔය කියන්නේ. සෝතාපන්න වෙච්ච කෙනාට තමයි පිංගුතුනේ මේ සංසාරය කියන එක මොනතරම් භයානක දෙයක්ද කියලා වැටහිලා එන්නේ. ඒකයි පිංගුතුනි සෝතාපන්න කෙනෙක් කවර කවදාකවත් තමන්ගේ අම්මව දූෂණය කළා පෙති පෙති ගහලා මරණ කෙනාවවත් සතර පාය යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ සෝතාපන්න කෙනෙක්. ඒ සාමහ දරුණු දෙයක් කළත් පිංගුතුනි සතර අපායට යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද සතර අපායේ තියෙන ගිනි දුක ඒ මට්ටමට දැකලා තියෙන සෝතාපන්න කෙනා. ඒක නිසා ඒ කෙනා අතින් කවර කවදාක්වත් පිංගුතුනි සතර අපාය යන්න කියන ප්‍රාණඝාතයක් හෝ මොකක් හරි දෙයක් සතර අපාය යාම උදෙසා කියන කිසිම කටයුත්තක් කෙරෙන්නේ නැහැ. ඒකයි ඒ කෙනාට සීලය පිළිටනවා කියලා කිව්වේ සතර අපා මට්ටමන සීලය පිළිටනවා සතර අපායේ නිදහස් වෙච්ච මට්ටමට. පහන සීල, චේතනා සීල, වාහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන ඔය පහ සතර අපායෙන් නිදහස් වෙන මට්ටමට පිහිටනවා. පංච සීලය කියන එකේ උත්මයන්. ඒක පිහිටනවා. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, paludu වෙන්නේ නැති සීලය කියන පිහිටන්නේ ඒකයි. තථාගතයන් වහන්සේ සප්ත සම්බොජ්ජංගයන් දේශනා කරන වෙලාවේදී පිඟුතුනි දේශනා කරනවා සප්ත සම්බොජ්ජංග ධර්මයන් සීලේ මත පිහිටලා තියෙනවා කියලා. සම්ත සම්බොජ්ජංගයන් සීලය මත පිළිටලා තියෙනවා කිව්වහම වැරදියට ගත් එකක් තියෙනවා පිංගුතුනි අර සීල සමාධි ප්‍රඥා ක්‍රමවේදයේදී. සීලය තමයි පළමු කොට තියෙන්න ඕනේ කියලා හිතාගත්තේ. සීලයට කලින් එන එකක් තියෙනවනේ පිංගුතුනි. සීල සමාධි ප්‍රඥා හරි. හැබැයි සීලයට කලින් එන තව එකක් තියෙනවා. මොකක්ද ඒ? ප්‍රඥා. ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියන එක තමයි පිංගුතුනි නිවැරදි ක්‍රමවේදය. ඔය සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමවේදයට ආවේ හේතුව මොකද? සප්ත සම්බොජ්ජංගයන් දේශනා කරද්දී සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ ත්‍රිපිටකේ උන්වහන්සේ දේශනා කරනවා සප්ත සම්බොජ්ජංගයන් සීලය මත පිහිටලයි තියෙන්නේ කියලා. ඒක කිසිම වරදක් නැහැ හරියට හරි. ඔය සීලය කිව්වේ මොකද්ද කියන එකයි පිටුදී අපි වටහා ගන්න. සීලය මත පිළිහිදලා තියෙනවා කියලා කිව්වට පස්සේ පිංගුදිනේ සීලය මත පිළිහිදලා තියෙනවා කියලා කියන්නේ දවල් 12න් පස්සේ නොකා ඉන්න එක කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? කන්න බොන නැති කෙනෙක් ඉන්න පුළුවන් පිටුදී උදේට විතරයි මොනවා හරි හම්බෙන්නේ එතනින් යාට මොකුත් නැහැ. එතන ඒකට සප්ත සම්පොච්චංගයන් වැඩි. සතු මරන්න නැතුව ඉන්න කෙනෙක් ඉන්නවා පිටුදී එතන ඒකට සම්පොච්චංගයන් වැඩි. මම ඔබට කියනවනේ හැමදෙස්සම පිටුදී හිරේක හිරේක දාලා ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මේ හිරයක් ඇතුලේ ඉන්න මේ මිනිස්සයාට කිසිම කෙනෙක් කතා බහක්වත් මුකුත් කරන්න දෙන්නේ නැහැ. කරුවල කාමරයක දාලා වහලා ඉන්නේ. 12ට ඉස්සෙල්ලා කන්න දෙනවා, උදේට කන්න දෙනවා එච්චරයි. ඉඳ ගන්න කිසිම පුටුවක්වත් නැහැ. බිම තමයි ඉඳ ගන්න තියෙන්නේ. රන්නිදී මුදුමැණික් ආවරණ කිසි දෙයක් නැහැ. නැච්ච ගීතවාද විසුප කිසි දෙයක් දෙන්නේ නැහැ. හිරේක දාලා නෙදීනේ. සින්දු අහන්න දෙන්නේ නැහැ. හිරයක් ඇතුලේ ඉන්නකොට. දරුණුම දඬුවම දීලා කරුවල කාමරයක දාලා වහලා තියෙන්නේ. මේකේන අවුරුදු 10ක් ඉන්නකොට පිඟුදින සීලයෙන් පරිපූර්ණ මහතෙර නමක් නෙවෙයි එළියට එන්න ඕනේ නේන ඔය කියන විදිහ. ඇයි? ඔය අවුරුදු 10 ඇතුළතම ප්‍රාණඝාතයක් කළාද? හොරකමක් කළාද? කාමයේ වරදවා හැසිරුණාද? බොරු කිව්වද? කේලම් කිව්වද? පරුස වචන කිව්වද? හිස් වචන කිව්වද? නෑ ඔය එකක් අකලේ නෑ. උස්සාසන මිතියාස මේ මහාසන ඉඳගත්තද? නෑනේ බිම විතර ඉඳගන්න තියෙන්නේ. 12න් පස්සේ කෑවද? ඒත් නෑ නෑ 12න් පස්සේ කන්න දුන්නේ නෑ උට. සින්දු ඇහුවද? හොඳට මොන හරි මල් ගඳ විලවුන් දරාගෙන හිටියද නැච්ච ගීත වාද්‍ය ආදී වශයෙන් ගාය ගාය සතුටුනාද ඇතුලේ? ඒත් නෑ. ඌ අඬ අඬ හිටියේ මුළු දවසම. ඒක නෑනේ හිල්පදේක. අඬන්න එපා කියලා. රන්විදී මුතු මැණික ආභරණත් නෑ ඌ ගාව. එහෙනම් ඔය කියන කිසි දෙයක් නෑනේ පිය දෙනා ඌ අවුරුදු 10ක් හිරේ ඉඳලා එනවා නම් පිංගුතුනි. ඒකටත් හොඳට වැඩෙන්න එපා සත්ත්ව සම්බොජ්ජංගේ. ඔය කියන විදිහ. එහෙනම් අවුරුදු 10ක් හිරේ ඉඳලා මේක අරිහතුන් වහන්සේලා වෙන හැම කෙනෙක්ම උත්සාහ කරයි බෞද්ධ කියන අය හිරේ යන්න. දරුණුම දඬුවම දෙන්න මට කරුවල කාමරයක දාලා තියන්න කියලා කියයි. එහෙනම් පිටුදෙනි සීලය කියන එක හටගන්නේ ඕවා තුලින්ද? නෑ සීලය කියන එක හටගන්නේ ධර්ම අවබෝධය තුලින්. ධර්ම අවබෝධය කියන එක ලැබෙන්න නම් පිටුදෙනි ඒකාන්තයෙන් මොකද්ද කළ යුත්තේ? සාධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒකයි ප්‍රඥාවෙන් මේ ශාසනය පටන් ගන්නවා කියලා කිව්වේ. සීල සමාධි ප්‍රඥා හරියකට මුලින් සීල මේ ප්‍රඥා කියන කොටස දාගත්තාම ප්‍රඥා සීල සමාධි ප්‍රඥා හරියට හරි. අර වැරදියට අල්ලගන්නේ අර වගේ තැන්. මොකද සප්ත සම්පජ්ජංගයන් වැඩෙන්නේ සීලේ මත පිහිටලා ඉන්න කෙනාටයි කියලා දේශනා කළාට පස්සේ සීලේ නිසා සමාධිය වැඩෙනවා සමාධිය නිසා ප්‍රඥා වැඩෙනවා කියලා හිතා ගන්න. නමුත් උතන සීලය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තේ නැහැ කවුරුත්. තේරුම් ගත්තේ උත්තරමේ ඉන්නේ නැති. ගොඩක් පිළිතුරු තේරුම් ගත්තේ නැහැ. එහෙනම් සීලය කියන එක වැඩුණේ පිළිතුරු සීලය පිහිටන්නේ කාගාව විතරද? සෝතාපන්නය ගා විතරයි. සෝතාපන්නයට හැරෙන්න පිඟුදෙන එතනින් පල්ලෙහාට ඉන්න කාටවත් සීලය කියන එක පරිපූර්ණව පිළිහිටලා නැහැ. ඒ හැම කෙනාටම තියෙන්නේ වතක් විතරයි. වත රකින්න වෙලාවේදී පිඟුදෙන බොහෝම සංවේගයෙන් වත රකින්න. හැබැයි සීලය කියන එක පිළිහිටන්න නම් සෝතාපන්න වෙන්න ඕනේ. සෝතාපන්න නොවි සීලය කියන එක පිළිහිටන්නේ නැහැ. එහෙනම් සෝතාපන්න වෙච්ච කෙනා තමයි පිඟුදෙන එතනින් එහාට සප්ත සම්බොජ්ජංගයන් පූර්ණේ කරන්නේ. එහෙනම් මේ සතර අපා ගිනි දුක පිඟුදෙන ඔබට දැකින්න නම් ඔබ ඒකාන්තයෙන්ම සෝතාපන්න විය යුතුයි. ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පහළට යනමින් හිටිය ස්වභාවය පහට ආලේ කර කර රූපත් හොඳයි වේදනාත් හොඳයි සංඥාත් හොඳයි සංඛාරත් හොඳයි විඥානත් හොඳයි කිය කිය පහළට යන්න කරගත්ත ක්‍රමවේදයේ පිඟුතුනි ඔබ එතනින් නතර කරන පහට ලය දීලා කටයුතු කරපෙ හැටි එහෙනම් ඒක නතර කරන්න නම් පිඟුතුනි ඒකට ඒකට අදාළ දහම් කාරණා මූලින් දැනගෙන ඉවර වෙලා ඒක හොඳ ආකාරව මෙනෙහි කර කර මේ සෝතාපන්න ඵලයේ පිහිටන කෙනාට පිඟුතුනි සතර අපාගිනි දුක් ගැන මහ බයක් ඇති වෙලා ඒකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා ඒ වගේම පිංගුතුනි එහෙනම් ඒ කියන මහා දුක සසර බය කියන එක ඔබට මහා දැනෙන්න ඕනේ පළමු කොට. නිරන්තරයෙන් සසර බය කියන එක හොඳට මෙනෙහි කරන්න භාවනාවට ඉඳ ගන්න කලින්. ඒ වගේම මේ මනුස්ස ලෝකෙ ඉපදිලා මේ මනුස්ස සත්‍යය මොහොතක් මොහොතක් නෑර විඳින ගිනි දුක ගැන හොඳට මෙනෙහි කරන්න. දුක්ඛම් බයත් වෙන කියන කොටස පිළිබඳ මේ බය ආර්ථයෙන් මේ භවයට අය වෙන්න අය වෙන්න මහා ගිනි දුකක් Tamanට එන බව Taman මනාකොට දැක ගන්න. ඒ දැකගෙන ඉවරලා තමයි ඔබ භාවනාවට ඉඳ ගන්න. නැත්තම් භාවනාව කරන්න පටන් ගන්න. ඒ භාවනා කරන්න පටන් ගන්න අර කියන අර ගිනි දුක දැනෙන්න දැනෙන්න පිඟුදෙනි මෙතනින් නිදහස් වෙනවා සසරට එනවා කියලා කියපු ගමන් මොකද වෙන්නේ? ඇඟ සලිත වෙලා යනවා මොන භයානක දෙයක්ද මේ වෙන්නේ යන්නේ? ඔන්න ඔය භයානක දේ Tamanට දැනෙන්න පටන් ගන්න. එහෙනම් පිඟුදෙනි නාසයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා වටහා ගනින්දි. නාසය කියලා කියන්නේ සංකතයක් බව තේරෙනවා. හේතුන්ගෙන් හටගත්ත ඵලයක් මේ තියෙන්නේ නාසය කියලා. එහෙනම් බලනවා සාසය කොහොමද සංකත පටිච්ච සමුප්පන්න උනේ? බැලුව නාසය කියන්නේ මොකද්ද කියලා. නාසය කියලා කියනකොට පිඟුතුනේ මේ අපිට පේන කොටස විතරක් නෙමෙයි නාසය කියලා කියන්නේ. මේ පේන කොටසත් හැදිලා තියෙන හේතුන්ගෙන් සංකතයි පටිච්ච සමුප්පන්නයි. පඩවි ආපෝ තේජෝ වායෝ කොටසකින් තමයි මේ කියන කුහරේ හැදිලා තියෙන්නේ. එන එතනින් එහාට පිඟුතුනේ තවත් අවයව රාශියක් මේක ඇතුලේ තිබිලා. ඔය අවයව හැම එකම පිඟුතුනේ ප්‍රകൃති මට්ටමක තියෙන්න ඕනේ ඔය හැම එකක්ම. ඒ හැම එකක්ම ප්‍රകൃති මට්ටමක තිබිලා එතනින් එහාට ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා පින්විතනි නාසයේ හරහා මොළයට යන. එහෙනම් මේ ස්නායු පද්ධතිය පවා බොහෝම නිර්පද්‍රිතව මේ වෙලාවේ තියෙන්න ඕනේ. නාසයේ එක කුහරයක් ਬਾගෙට වැහිලා අනික් කුහරේ ਬਾගෙට ඇහිලා ඇරිලා තිබුණොත් එහෙම පින්විතනි Tamanට එන ගඳ සුවඳ කියන එක වෙනස්. එහෙම නැත්නම් මේ උඩ නාසයේ මේ යන මාර්ගය ඇතුලේ මොනවා හරි બ્લોක් එකක් තිබුණොත් හොටු හරි හිර වෙලා මොනවා හරි සෙම හරි හිර වෙලා තිබුණොත් එහෙම අන්න එතකොට පින්වතුනි Tamante දැනෙන ප්‍රමාණය අඩු වෙනවා වැඩි වෙනවා. එහෙනම් ඒ කාන්තේම ඔබට පේනවා පින්වතුනි මේ උප්පත්තිය දබු දාපටන් තිබිච්ච නහයක් කියන එකක් මෙතන නැහැ. නහය කියලා කිව්වේ එතකොට මොකද්ද මේ ක්‍රියාකාරීත්වයක් නිසා පින්වතුනි මේ ඉස්සරහට පේන මස්ගොබේට නෙමෙයි නහය කියලා කිව්වේ. එහෙනම් මේක මේ ක්‍රියාකාරීත්වය. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය සහ මුලින්ම සංකත පටිච්ච සමුප්පන්න දෙයක්. බාගෙට නහය ඇරිලා තිබුණා නම් නාස්කෝරේ බාගෙට නැත්තම් නාස්කෝරේ එක පැත්තක් બ્લોක් වෙලා තිබුණා නම් එක පැත්තක් ඇරිලා තිබුණා නම් නාස් මේ පුඩු දෙකම හොඳට ඇරිලා තිබුණා නම් ඔය හැම වෙලාවකම පිංගුතුනි තමන්ගේ ඇතුළට එන ප්‍රමාණය ගොඩාක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි පිංගුතුනි ඇතුලේ. ඔය නාසයේ සම්බන්ධ ගඳ සුවඳ දැනගන්න ඔය ස්නායු හරහා ඔය මොලේට ඕක යනකම් ඔය තියෙන මාර්ගයේ මොන හරි එහාට මෙහාට වීමක් සිදු වුණා නම් එහෙම කවදාවත් අපිට මේ ගඳ සුවඳ කියන එක දැනගන්නවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් ඇතුල් වෙච්ච නාස් පුඩු දෙකෙන් ඇතුල් වෙච්ච ගඳ හෝ සුවඳ මොලේට යනකම් වැඩපිළිවෙලේදීම තියෙන පිංගුතුනි මොලෙත් එක්කම මොලේට යනකම් වැඩපිළිවෙලටම කියනවා මොකක් කියලාද? නාසය කියන. එහෙනම් නාසය කියන එක ඒකාන්තෙම පිංගුතුනි පටිච්ච සමුප්පන්න දෙයක් නෙමෙයි. ඒක මොහොත ඒක පොඩ්ඩක් හරි එහෙම මෙහෙම වෙනස් වුණා නම් පිංගුතුනි ඒ සුවඳම ආපහු දැනගන්න පුළුවන් ද අපිට? එහෙනම් කවදාක්වත් පිංගුතුනි එක එක ගත්ත සුවඳක් නැවත වාරයක් ඒ නහයෙන්ම කවදාකක් ගන්න පුළුවන්? බෑ. දුර තියෙන සුවඳක් ළඟ තියෙන සුවඳක් අතර ලොකු වෙනසක් තියෙනව නේද එතකොට? දුර තියෙන සුවඳක් ගත්තොත් එහෙම පිංගුදින අපි හොඳට නාස්පුඩු දෙක එරියට ඇදලා ඉවර වෙලා අරක අදින්න හදනවා අපි. ළඟ තියෙන සුවඳක් ගණේදී පිංගුදින නාස්පුඩු දෙක වහලා එහෙම නැත්නම් මහා සැර සුවඳක් එනවා නම් එහෙම නාස්පුඩු දෙක යම් ප්‍රමාණයක් වහලා පොඩ්ඩයි ගන්න ඇතුළට. ක්ලෝරින් ටිකක් එහෙම ගෙනහලා කිව්වොත් මේ ගඳ සුවඳ බලන්න කියලා පිංගුදින බොහොම සුළු සුළු චූට්ටයි ඇතුළට ගන්න. එන ඔය විදියට පිංගුදින ඈත තියෙන ළඟ තියෙන සියුම් ඝන බාහිර අභ්‍යන්තර කියන ඔය ඕනෙම දේ ආකාරයෙන් එන මොනම හරි දෙයක් සුවඳක් ගඳක් කියන එක ඇතුළට ගන්න යන ක්‍රමවේදයේදී පිංගුතුනි සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ නාසයේ ඒකට අනුව අනුගත වෙනවා. ඒකට අනුව හැදිලා ඒ ක්‍රියාකාරීත්වය තුළ තමයි පිංගුතුනි මොලේට යනකම් මේ කටයුත්ත යන්නේ. මොලෙන් තමයි යෝක මනට නිදහස් කරන්නේ. මොලේ මනයි අතර ගනුදෙනුවක් තියෙනවා. මොලෙන් තමයි යෝක මන නිදහස් ගෑනම් මොලේ පවා නිරුපද්දිතව තියෙන්න ඕනේ නේද පිංගුතුනි මේ කරෙන් කටයුත්ත කරගන්න. එහෙනම් නාසය කියන පද්ධතිය ඇතුලේ පිංගුතුනේ ඔය මොලේට යනකන් තියෙන ඔය ඔක්කොම ටික තියාගන්න ඕනේ නේද? ඔය ඔක්කොම සංකතයන් නේද? පටිච්ච සමුප්පන්නයි නේද? ඒක මාත්‍රෙන් මාත්‍රෙට එහාට මෙහාට පොඩි වෙනසක් වුණා නම් පිංගුතුනේ ඒ කීපේ ආපහු ගන්න හම්බ වෙන්නේ නැහැ නේද? එහෙනම් මේක මහා සංකතයක් පටිච්ච සමුප්පන්නයක් බව දැනගත්තා. ඒ දැනගෙන ඉන්නේ පිංගුතුනේ සංකතයි පටිච්ච සමුප්පන්නයි මේක කය ධම්මයක් බව තේරුම් ගත්තා. කය ධම්මයක් කියලා කිව්වේ පිංගුතුනේ මේ තමන්ගේ හිත පහත් පැත්තට ඇදලා දාන යමක් මෙතන සිද්ධ වෙන්නේ. ක කියලා කියපු පහ පහත් පැත්තට ඇදලා දානවා. ක කියලා කියපු පහත් පැත්ත තමයි පිංගුදුනි රාග පැත්ත, ద్వේෂ පැත්ත, මෝහ පැත්ත. ඒ වගේම කාම පැත්ත. දැන් විශේෂයෙන්ම මේකට දාගන්න පුළුවන් කාම පැත්ත. කාම පැත්තට දාගෙන ඉවරලා පිංගුදුනි මේ කාමයට හිත බර කරනවා. කාමය කියලා කිව්වේ මහා දහජරාවක්. කාමය කියලා මඩට උපමා කළා කාමේ. කාමයේ හුලට උපමා කළා, ගින්නට උපමා කළා, මස් කටට උපමා කළා. එක එක ආකාරයෙන් පිටුදේ මේ උපමාවන්ගෙන් තියෙන මහා දරුණු දෙයක් මේ කාමය කියලා කියන්නේ. එහෙනම් මේ කාමයට ඇදලා දානවා මේ නහය. ඒ වගේම රාගයට ඇදලා දාලා ද්වේෂයට ඇදලා දාලා මෝහයට ඇදලා දාලා මේ සසර ගමනේ මහා අනාථයෙක් කරවනවා. මේ කාම ලෝකෙට ගෙනත් ඇදලා දාලා ඉවරලා මේ කාම ලෝකයේ උලවුලා කන කෙනෙක් බවට පත් කරවනවා. එහෙනම් මේසා මහා දුක් ගිනි කඳක් දෙන්නේ මේ නහය කියන කෙනා. ඒ වගේම මේක වැය ධම්මයක්. වය ධම්මයක් කියලා කිව්ව පිඟුතුනි ව කියන තැනට අය වෙනවා. ඒ කියන්නේ වෙනසීමට අය වෙනවා. යමෙකුට උප්පත්තියක් ලැබුණා නම් ඒ උප්පත්තිය ලැබිච්ච කෙනාට පිඟුතුනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන 11 මහා ගින්නෙම දැවි දැවි දැවි දැවි මහ විනාශයකට පත් කරන වැඩපිළිවෙලක් සිද්ධ කරලා දෙනවා මේ උපතක් සකස් කළාම. එහෙනම් මේ වැය වෙන පැත්තටම විනාශ වෙන පැත්තටම ඇදලා ඇදලා දාන කෙනෙක් තමයි මේ නාසය කියලා කියන්නේ. ඕන්න එහෙනම් පිංගුතුනි නාසයේ තියෙන යථා ස්වභාවය දැනගත්ත කය ධම්මයි වය ධම්මයි ඒ වගේම මේ නාසයේ සසර ගමනේ අනාතේ කරෝනෝමාව මේ කාම ලෝකයේ අනාතේ කරෝල මේ කාම මඩගොහරුවේ නැවත නැවතත් නැවත නැවතත් ඉපිදි ඉපිදි මහ දුක්ගින්නක් විඳින්න වැඩපිළිවෙල සකස් කරලා දෙනවා ආන් එහෙම එකක් තමයි නහය කියලා කිව්වේ හැබැයි මෙච්චර කල් නහය ගැන හිතන් හිටියේ කොහොමද අනේ නහය දිනේ කොච්චර හොඳයිද කොච්චර හොඳ සුවඳ ගන්න පුළුවන්ද ගඳක් ආවොත් නම් ඔය නැන්තන් නාහේ වහගෙන ඉවිල්ලා ගඳ අයින් කරනම ඒ වගේද සුවඳ රෝස මලක් දැක්කට පස්සේ කොච්චර ඉඳින්න පුළුවන්ද ඔය දේවල් වලින් කොච්චර සුවඳ ගන්න පුළුවන්ද නාසයේ කොච්චර වටනවද මේ කාම ලෝකේ ජීවත් වෙන්න කියලා හිතාගෙන හිටියේ නමුත් පිංගුතුනි දැන් දැන් මේ ගැන මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට තේරෙනවා පිංගුතුනි නාසය කියන එකක එක ඉපදුනොත් එම් මහා විනාශයක් සිද්ධ වෙන්නේ එහෙනම් මේ නාසය කියන එක මහා දරුණු දෙයක් මහා දරුණු ආයුධයක් වහවහා මේකට තියෙන චන්ද්‍රාගය දුරු කරගන්න ඕනේ චන්ද්‍රාගය දුරු කරගන්න ආයේ කපාගෙන හරියනවත් නෑ වැරදියට ධර්මය අල්ල ගන්න එපා පියුද එතනින් ගහලා නායක අපා ගන්න උත්සාහ කරා ඊට පස්සේ කට්ටිය එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද නාසයේ තියෙන චන්දරාගය දුරු කරගන්න තියෙන. ඒ කිව්වේ පිළිගන්න බලකොටුව අයිති කරගන්නවා මිසක් බලකොටුව විනාශ කරනවා නෙමෙයි. බලකොටුව අපේ අත්පත් කරගන්නවා. දැන් බලකොටුව වැඩ කරන්නේ අපිට ඕන විදිහට. අන්නේ මට්ටමයි හදාගන්න තියෙන්නේ. එහෙනම් ඕන්නේ නම් නාසය ගැන බැලුවා. හොඳට ඔක විග්‍රහ කරගෙන බලන්න පිඟුතුනේ. නාසයේ ගඳයි කැතයි පිළිකුලයි නාසයේ මම නෙමෙයි නාසයේ මගේ නෙමෙයි නාසයේ මගේ ආත්මය නෙමෙයි කිව්වට දැන් ඕක වැටහෙන්නේ නැති බව ඔබට වැටහෙනව නේද හොඳටම බලන්න අපරාධෙන්නේ මුලාවකටපත් වෙලා ඉන්නේ ඒ අයිට ඉතින් ආර්ය මෛත්‍රී කරලා ඉවරලා පුළුවන් තරම් දහම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරා නැත්නම් පිංගුදිරි නාසයේ කැතයි නාසයේ ගඳයි නාසයේ පිළිකුලයි නාසයේ මම නෙමෙයි නාසයේ මගේ නෙමෙයි නාසයේ මගේ ආත්මය නෙමෙයි කියලා ඔය පදවේලිය කියා කියා කිය කියා කිය කියා මතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කල්හි මෛත්‍රී නම් සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කල්හි නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන යන වැඩපිළිවෙලක යෙදෙනවා ඊට පස්සේ. මොකද මග වැඩෙන්නේ නැති නිසා පොඩ්ඩක්වත්. මග වැඩෙන්න නම් පින්විතනි මේකේ තියෙන යථාර්ථය මනාකොට මෙනෙහි කරගන්න. එහෙනම් නාසය පිළිබඳ ওই විදිහට දැකගත්ත කෙනා පින්විතනි නාසය ගැන කලකිරෙනවා. නාසය ගැන කලකිරිච්ච කෙනා නාසය අතහරිනවා. නාසය පිළිබඳ තිබිච්ච චන්දරාගයේ සහ මුලින්ම දුර වෙලා යනවා. නාසය පිළිබඳ තිබිච්ච චන්දරාගයේ සහ මුලින්ම දුර වෙලා යනකොට නාසයක් ඇතුව උපදින පුද්ගලයෙක් නැති වෙලා යනවා එතනින් එහාට. ඔන්න නාසය දුරු කරගත්තා. දැන් ඊළඟට පිඟුතුනි ගඳ දුරු කරන්න යනවා. ගඳ සුවඳ කියන එක දුරු කරගන්න යනවා. ගඳ සුවඳ දුරු කරගන්න පිංගුදෙනි ඔය ආකාරයෙන්ම වඩනවා සංකතයි පටිච්ච සමුප්පන්නයි. ගඳ කියලා කියන්නේ පිංගුදෙනි සංකතයක්. සංකත පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ වගේම පිංගුදෙනි කය ධම්මයක් වය ධම්මයක්. ක කියන පැත්තට අපිව අය කළා දානවා. රාග ද්වේෂ මෝහයන්ට අය කළා. මහා විනාශයක් සිද්ධ කරලා දෙනවා ජීවිතේට. ඒ අය මොකද්ද කරන්න කියලා බැලුවොත් නම් බන කියන්න වෙන්නේ නැහැ. බණ කියන වෙලාවට මේ ඉස්සරහම ඉඳගෙන ඉන්න පිරිස් වටපිට බැලුවොත් බණ කියන්න වෙන්නේ නැහැ. මම ඔබට කිව්වනේ. බණ කියනව නෙමේ බණ කියවෙනවා. ඔබට අවශ්‍යතාවයක් නැති වෙච්ච ගමන් පින්වදෙනේ කියන එක නතර වෙනවා. ඒක නිසා නම්මාක් කරන්න යන්න එපා, නන් ලකුණු කරන්න යන්න එපා. කවුරු හරි මොනවා හරි වැඩක් කරනකොට මොකද කරන්න කින්ද මන්ද කියලා. එහෙම කරන අය පින්වදෙනේ පිටිපස්සෙන් ගිහිල්ලා වාඩි වෙනවා. ඒ හික්මීමෙන් ඉඳගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි හැම කෙනෙක්ම පිටිපස්සෙන් වාඩි වෙලා හික්මීමෙන් ඉන්නයි ඉස්සරහා වාඩි වෙන්නේ. නැත්තම් බන කියන්න හම්බෙන්නේ නැහැ. ඔබ මේ දෙතුන් දෙනෙක් වටපිට බලපු ගමන් පින්වතුනි එක්කෙනෙක්වත් නැත්තම් හොයාගන්න මේ ධර්මයේ අහන කෙනෙක් නතර වෙනවා එහෙම මිබේ. මේක මහා ප්‍රාතිහාරයක් විදිහට මේ ප්‍රාතිහාරය තුල තමයි මේක කරන්නේ. තථාගත ධහම තුල තියෙන ප්‍රාතිහාරයක් මිසක් මේ මගේ තුල නම් තියෙන එකක් නෙමෙයි. ඒක නිසා හැමතිස්සෙම ධර්මය අහන්න මොන වෙන ගැහුවත් අරේ මේ බෝම්බ ගහලා ගියත් සද්ධර්මය අහන මට්ටමට හිත නැඹුරු කරගන්න පුළුවන් අය විතරක් ඉස්සරහා ඉඳ ගන්න අනිත් අය පිටිපස්සෙන් ඉඳ ගන්න. මොකද විගතනේ හොය හොයා යනවා කවුද දැන් අහගෙන ඉන්නේ කවුද දැන් අහගෙන ඉන්නේ කියලා. බොහෝ දෙනා අර අනිත් කරන දේ දිහා නම් බල බල ඉන්න පිටුදිනේ වටපිට බල බල නම් ඉඳී එහෙම මරක නතර වෙලා යනවා. එතනින් එහාට ඒක නගන්න හරි අමාරුයි ඊට පස්සේ. ඉතින් ඔබගේ පිනට නැගෙන දේ ඉතින් ඔබට ඕනේ නැත්නම් ආයේ කාටද දැන් වණ කියන්නේ මම. ඉතින් හැමතිස්සෙම හොඳට මතක තියාගන්න නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිස ඉස්සරහින් වාඩි වෙන්න කියන්නේ ඒකයි හැමතිස්සෙම. එතකොට එහෙනම් පින්වතනි ඔය කියන ගඳ සුවඳට ඒ ගඳ සුවඳේ තියෙන ස්වභාවයත් මනාකොට මෙනෙහි කරගන්නවා. මේකත් සංකතයක් එකපාරට මේ දෙයියෝ මවපු එකක් නෙමෙයි. ඊශ්වරයා බ්‍රහ්මයා මවපුවා නෙමෙයි මේ ගඳ කියන එකත්. ගඳ කියන එකත් සංකතයක්. මොකක් හරි හේතුවක ඵලයක් නිසා තමයි මේ ගන්ධ සාරය කියන සාර ස්වභාවය හැදිලා එන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ස්වභාවයේ තියෙන ওই ගන්ධ කියන ස්වභාවයත් එක්ක තමයි මේක ඇදිලා එන්නේ. එහෙනම් ඒ ඒ දේවල් වලට අදාළව තියෙන විශේෂ ගඳ සුවඳවල් කියන දේවල් දෙජාතියක් තියෙනවා. මේ දේවලුත් පිංගුතුනි හැදිලා එන්නේ සංකතව පටිච්ච සමුප්පන්නෝ. එතකොට යමක් තියෙන්න පුළුවන් වැඩිපුර ගඳ ගන්න තමක් තමක් තියෙන්න පුළුවන් අඩුවෙන් ගඳ ගන්න ආදී වශයෙන් පින්වතුනි මේ ගඳේ තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය තමයි මනාකොට වටහා ගන්නවා. මේ පටිච්ච සමුප්පන්න ස්වභාවයත් එක්ක ඊළඟට පින්වතුනි මේකේ තියෙන කය ධම්ම ස්වභාවය වටහා ගන්නවා. ක කියන පය පැත්තට ඇදිලා යනවා කොහොම කළත් අපිව. එහෙනම් රාග ජාතිකයක් කරනවා, ද්වේෂ ජාතිකයක් කරනවා, මෝහ ජාතිකයක් කරනවා කියලා තමයි මනාකොට අවබෝධයට ගන්නවා. මේ අවබෝධයට ගන්න ගන්න ගන්න ගන්න පින්වතුනි මොකද වෙන්නේ? අර Tamande ඒ වගේම තියෙන අර වය ධම්ම ස්වභාවයත් වැටහිලා එනවා. මහා විනාශයකට ඇදලා දානවා 11 මහා ගින්නකින් මහා පිළීමක් සිද්ධ කරන මහා කයක උප්පත්තියක් සිද්ධ කරගන්නවා මේ කාම මඩගොහරුවේ යොදලා කාම මඩගොහරුට ඇද දාලා ඉවරලා කාම මඩගොහරුවේම උප්පත්තිය ලබන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙනවා ඒ වෙනකොට Tamanට වැටහිලා තියෙනවා හතර පාය කියන එක මොනතරම් භයානක තියද්ද මනුස්ස ලෝකේ කියන එක මොනතරම් අසාර දෙයක්ද ඒ වගේම දේව ලෝකයේ කියන එක මොනතරම් අසාර තැනක්ද පිළීමෙන් පිළිලා පිළිලා පිළිලා කාමයේ නිසා මහා අන්ත ලෙස පිළෙන තැනක් නේ ඔය කියන තැන් තුනේ එහෙනම් ඔය කියන ලෝක තුනේම උප්පත්ති ලැබීම නම් මොන මේක බින්දු මාත්‍රයක්වත් සුදුසු නැති බව තමන් අවබෝධ කරගෙන ඉන්නේ. ඕන් ඔය අවබෝධයටපත් වෙලා ඉඳලා තමයි පිළිතුරට වය ධම්ම ස්වභාවය මනාකොට දකින්නේ. එහෙනම් වය ධම්ම ස්වභාවය දකින්නකොට පිළිතුරේ මේ උපත සකස් වුණා නම් මේ උපත සකස් වීම තුල ආයර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාස කියන ඔය කියන දුක් කොටස් ජනිත වෙවි ජනිත වෙවි මහා විනාශයක් උදා කරනවා. ඔය ටික දැක ගන්නවා. එහෙනම් වැය ධම්මයක් කියලා මනාකොට දැකගත්තා. තමන්ව වය කරන්න විනාශ කරන්න සුදුසු ධමයක් කියලා මේක. ඔන්න ඔය ටික වැටහිලා එනකොට පින්විතනි දැන් මේක ගැන කලකිරෙන මට්ටමට ඇවිදලා ඒ වගේම මේක නිසා සසර ගමනේ මහා අනාථයක් කරන වැඩ පිළිවෙලක් තියෙනවා කියලා වැටහිලා එනවා. ඔය ටික වැටහෙනකොට පින්විතනි ගන්ධය ගැන තිබුණා නම් යම් කිසි චන්දරාගයක් ගන්ධය ගැන තිබිච්ච චන්දරාගයක් එලෙස දුර වෙලා යන ඔයක වඩද්දී. මොකද ගන්ධයට තැනක් දීලා තිබුණා නම් හිත ඇතුලේ පින්විතනි අන්නේ තැන තමයි නැති වෙන්නේ. මේ බලකොඩු විඳිනවා කියලා කරන්න තියෙන පිංගුදිනේ බලකොඩුවට සහයෝගය දෙන්න. අර මන කියන එක මක් කරනවද? සුද්ධ කරගන්න වැඩ පිළිවෙල තමයි කරන්නේ. මන සුද්ධ කරගන්නකොට පිංගුදිනේ මේ බලකොඩුව එහෙමම අපිට යටත් වෙලා ඉවරයි. එහෙනම් බලකොඩුවට ගගහ කරන්නේ පිංගුදිනේ මොකද්ද අර මන කියන තැනින් තියෙන ඒ ඒ තියෙන ඇටැච්මන්ට් එක නැති කරන. ඒක මේ අර මොකද මේ බලකොඩුවට සම්පූර්ණ ශක්තිය සපයන්නේ අරගොල්ලෝනේ. එතන මෙතනට ගහනකොට වෙන්නේ මොකද්ද පිංගුදිනේ අර බලකොඩුවට ශක්තිය සපයන තැන තමයි නතර වෙන්නේ. ආහාර සපයන එක තමයි නතර වෙන්නේ. ආහාර සපයන එක නතර වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒකට අදාළව ඒක දැන් අපේ ග්‍රහණයටපත් වෙලා. මොකද මනේ ග්‍රහණය නෙමෙයි ඒක දැන් තියෙන්නේ. එහෙනම් දැන් සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා වඩාගෙන ගියා ඒක සම්බන්ධව. එහෙනම් පිංගුතුනි නාසයත් එහෙමයි නම් ගඳ සුවඳත් එහෙමයි නම් නාසයයි ගඳ සුවඳයි දෙක එකතු වෙලා හදා ගන්නවා විඥානය කියන එකක් වේදනේ. මේ විඤ්ඤා හැදෙන විඥානයත් ඒකාන්තයෙන්ම සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා විග්‍රහ කරගත්ත ඔය කියන විදිහට. ගාන විඥානයේ පස්සේ පිඟුදිනි ගාන විඥානයේ නිසා හටගන්න එකක් තියෙනවා. ගාන සම්පස්සේ කියලා අන්නේ ගාන සම්පස්සේ සම්බන්ධවත් ඔය විදිහටම කය ධම්මයි වය ධම්මයි අනාථ ධම්මයි අසාර ධම්මයි අසුභ ධම්මයි ආදී වශයෙන් පිඟුදිනි මේක විග්‍රහ කරගන්නවා. ඒ වගේම පිංගුතුනි ගාන සම්පස්සජා වේදනාව ගැනත් ওই විදිහටම හිතනවා. එහෙනම් ඔන්න ඔය කරුණු කාරණා ටික හිතාගෙන යනකොට පිංගුතුනි නාසය ගඳත් එක්ක එකතු වෙලා හදන යම්කිසි ආයස්ථානයක් තියෙනවා නම් ආන් ඒ ආයස්ථානයේ හැවත් අර බලකොටුව සාමුලින්ම බිඳලා ඉවර කරලා තියෙන්නේ. එහෙනම් නාසයත් ওই විදිහට බලනවා පිංගුතුනි දිවත් ওই විදිහට බලනවා ඒ වගේම කයත් ওই විදිහටම බලා ගන්නවා. එහෙනම් ඔය තුන මනාකොට බලබලා බලබලා බලබලා පිංගුතුනි දරුණු ලෙස පහර ගන්න වෙලාවට ඔයකට තියෙන චන්දරාගය කියන එක දුරු වෙලා යනවා යම්කිසි කෙනෙකුට මුත සම්බන්ධව තිබිච්ච. ඒ කියන්නේ යමක් විඳ ගන්න තිබිච්ච යම් කිසි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ සියලු බලාපොරොත්තු සුන් වෙලා ගිහිලා පින්විතනේ අනාගාමී ඵලයේ පිහිටනවා මේ කියන කෙනාව. ඉතින් ඔතනට පහර ගහන එකයි කරන්න තියෙන්නේ. ওই අතරතුර ඇහැටත් පහර ගහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කනටත් පහර ගහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අර තුන මූලික කරගෙනම ගහන්න. නැත්නම් වෙන්නේ පින්විතනේ ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ ඇහැ සම්බන්ධවක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා කන සම්බන්ධව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියාම සමාජයට ඔබට නිින්ද කියලා දන්නේම නැතුව කවදාවත් අර තුනට පහර ගැහිම සිද්ධ වෙන්නේ නැති මට්ටමක් තියෙන. ලේසියෙන් මර්ධනය කරගන්න පුළුවන් තුන් දෙනාට ගහන්න මුලින්. ගහනවා කියලා කිව්වෙත් හොඳට විස්තර විග්‍රහ සහිතව මෙනෙහි කරන්න. නිකන් වචනපත කී කී ඉන්නත් එපා. වචනපත කියලා හරියන්නේ නැහැ. මේක අවබෝධයට මෙන්න ඕනේ. නිවන කියන සාමුලින්ම අවබෝධයෙන් ගත යුතු දෙයක්. නිකන් ලැබෙන එකක් නෙමෙයි නිවන කියලා කියන්නේ. එන අවබෝධයෙන් මිදගෙන ඉවරලා පිඟුතුනි පුළුවන් තරම් අවබෝධය තුලම මේක මෙනෙහි කරන්න. මෙනෙහි කරගෙන කරගෙන යනකොට පිඟුතුනි ඔබට අනිවාර්යයෙන්ම ඔය නාසය දිව ශරීරය කියන තුන ලේසියෙන් මත ඇරෙනවා. ඔය තුන ලේසියෙන් මත ඇරෙනවා කියලා කියන්නේ පිඟුතුනි කාමයෙන් ඔබ නිදහස්. ආයේ කාමයේ කවදාවත් අග්‍ර වෙලා එන්නේ නැහැ. දැන් රූපෙට ගහන්න ලේසි. ඉතින් කාමයේ රූපයයි දෙකම එකට එනකොට කොහොමද පින්වද ලේසිද ඔක ගහන්නේ? රූපය කියන එක දැක ගන්නවත් හම්බෙන්නේ නැහැ නේ කාමයේ දැහලා ඉවරයි නේද දෙන්න. පුරුෂයෙකුට කාන්තාවක් දැක්කට පස්සේ පින්වතුනි රූපේ දැදිලෙන්නේ කාමයේ දැදිලෙන්නේ මුලින්. මම මෙතන රූපේ කියන්නේ ස්ත්‍රී රූපේ නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා රූප කොටසක් ඔතන තියෙනවනේ. ආන් ඒ රූප කොටසට ඇදිලෙන්නේ. එහෙමත් නැත්නම් අර ස්ත්‍රී රූපය කියන එකද ඇදිලෙන්නේ. ඒ ස්ත්‍රී රූපය ඇතුලේ තියෙන කාමයනේ. ඔය රූපය කියලා කිව්වම ස්ත්‍රී රූපය ගැන නෙමෙයි කියන්නේ පිඟුතුනේ. රූප කියලා උතන අදහස් කරන්නේ මොකද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටසක ඇතුලේ තියෙන. රූපාවචර බ්‍රහ්මිය පිඟුතුනේ මේ ස්ත්‍රී රූපයට නෙමෙයි ඇලුම් කරලා තියෙන්නේ. රූපාවචර බ්‍රහ්මිය ඇලුම් කරලා තියෙන්නේ පඨවි ධාතුවට. ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායෝ ධාතුවට තමයි ඇලිලා තියෙන්නේ. ඒ ඇලීම තුළ තමයි ඉන්නේ රූපාවචර දෙහන් වඩාගෙන. එහෙනම් දැන් අර ස්ත්‍රියව තුල තියෙන අර ස්ත්‍රී රූපය කියන එක ගත්ත ගමන් පින්වතුනි එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ මෙයා? ගඳ සුවඳ බලා ගන්න, රස බලා ගන්න, පහඳ ලබා ගන්න ඔය කියන කටයුත්ත තමයි එතනින් එහාට යෙදෙන්නේ. ඒක තමයි යෝනේ. මොකද ඒක අරගෙන ඉවරලා කෙලින්ම කාම පැත්තට හදා ගන්න වැඩ පිළිවෙල. එහෙනම් දැන් පින්වතුනි සාමාන්‍ය මිනිසෙකුට ස්ත්‍රියාවක් දැකපු ගමන් එතනින් එහාට දැන් ලොකු සටනක් තියෙනවා කරන්නේ. කවදාකවත් කියනවා නා පටවිය නම් හොඳයි කියලා මේක දැකලා. ආ මේ තේජෝ ස්වභාවය නම් හොඳයි. ආ වැగిරෙන ස්වභාවය නම් හොඳයි එහෙම කියලා කියනවා. කවුරු? ඒවට ඇලෙන්නේ නැහැ. ඒව පේන්නේවත් නැහැ. ඒකනේ තියෙන ස්වභාවය. දැකලා තියෙනවද? කාගේ හරි පටවි. ස්ත්‍රී රූපයක හෝ පුරුෂ රූපයක හෝ තියෙන පටවිය දකින්නවද පිටුදෙන කවුරු? සාමාන්‍ය මිනිස්සෙක් දකින්නේ නැහැ. යෝගාවචරයේ තමයි රූපාවචර ධානය වඩපු රෝගාවචරයේ තමයි පිඟුදිනේ ටික දකින්නේ. ඒ දිගට ඇලුම් කරන්නේ. දැන් ඒක නතර කාමයේ කියන කොටස අහුවෙන්නේ නැහැ. මොකද කාමයේ යටපත් කරලා උඩින් තීන්ත ගාලා තියෙන නිසා. අනාගාමී කෙනෙක් නම් තීන්ත ගාලා නැහැ සම්පූර්ණයෙන්ම හූරලා අයින් කරලා තියෙන්නේ. හූරලා අයින් කරලා පේන්ට් එක ගාවට පස්සේ කොච්චර පේන්ට් එක ගියත් වැඩක් තියනවද? ආපහු පේයිද කවදක්වත්? නැහැ. ඇයි ඒ හූරලාම අයින් කරලා තියෙන්නේ? හූරලාම අයින් කරලා තියෙන්නේ නේද ලස්සනට පේන්ට් කරලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ දැන්. කොච්චර පේන්ට් එක ගියත් පින්වතුනි ආපහු සැරයක් අරක මතුවෙන්නේ නැහැ මොකද හූර ලයින් කරලා තියෙන නිසා. එන අනාගාමී උත්මේකුන් නම් පින්වතුනි කෙලින් මේකේ පේන්නේ අර දින අර ධාතු කොටස් ටික විතරයි. ඒකේ නාට ආපාර මොකද කාමයේ අග්‍ර වෙන්නේ නැති නිසා. ඒකෙන් කියන්නේ ඉතින් කවුරු හරි ස්ත්‍රී රූපයක් දැක්කට පස්සේ මේ පස් ගොඩක් එනවා කියලා දකින්නවා කියන එක නෙමෙයි. මනා සංඥාවල් ඒවා ඔක්කොම වැටහෙනවා. නමුත් අර කාමයේ කියන කොටස ඇදී ඇදී එන්නේ නැහැ එතනට. නමුත් සාමාන්‍ය මිනිස්සුෙකුට නම් මෙන්නෙම පිංගුතුනි කාමයේ කියන එක ඇදිලා එනවා මිසක් අර රූප කොටස කියන එක ඇදෙන්නෙම නෑ. එහෙනම් එකපාර පහර ගහන්න බෑ ඔය කියන දෙයට. එකපාර පහර ගහන්න බෑ ඔය කියන එකට. එහෙනම් පහර ගහන්න ඕනේ ක්‍රමවේදයට පහර ගහගෙන ගියා නම් පිටින් ඒකාන්තයෙන් මොක නවත්ත ගන්න පුළුවන්. ඒ ඇවිල්ලා අවසාන වශයෙන් ගහන්නේ පහර ගහන්න ඉතුරු වෙන්නේ මනට විතරයි. මනට පහර ගහත්තක මම පිංගුතුනි අර අරූප තියෙන ස්වභාවයක් නැති වෙලා යනවා. එහෙමත් නැත්නම් ඔබට කරන්න පුළුවන් පිංගුතුනි දැන් ඇහැ සම්බන්ධව ගන්නවා නම් ඔබට ඇහැ ඉන්ද්‍රිය භාවනා කරන් තව ක්‍රමයක් ආදිත්ත පරියාය සූත්‍රයෙන් උත් ගන්න පුළුවන්. ඇස ඇවිල්ලා ගත්තේ ඇස ඇවිල ගත්තේ රූපය ඇවිල ගත්තේ චක්කු විඥානය ඇවිල ගත්තේ චක්කු සම්පස්සය ඇවිල ගත්තේ චක්කු සම්පස්සජා වේදනාව ඇවිල ගත්තේ ඊට පස්සේ බලනවා මොකෙන්ද මේ ඇවිලෙන්නේ රාග ගින්නෙන් ඇවිල ගත්තේ ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේ මෝහ ගින්නෙන් ඇවිල ගත්තේ ඒ වනාන්තරයේ ඉන්නකොට පිඟුතුනේ කුටියේ එහා පැත්තේ හවසට ගිලම්පස එකක් ආදී වශයෙන් හදාගන්න ඕනි වුණොත් ගිනි මැලයක් ගහනවා. ගිනි මැලයක් ගහලා ඉවරලා කෝට්ටක අමුණලා කේතලයක් එල්ලනවා ගිනි මැලේ උඩින්. ඔය ගිනි මැලේ පියුඳලි බුර පුරා ගිනි දැල් නගිනකොට එතන කවුරු හරි හිටියානම් අපේ හාමුදුරුවෝ මම උන්වහන්සේට කතා කරන ස්වාමීන් වහන්සේ මේට වඩින්නකො පොට්ටක්. ඕම් බලන්නකො කර ලිප ඇතුලේ රතුම රතු පාටට ගිනිගෙන දිලිහෙනවා මේ මේ කියන මේ මහා රශ්මියකින්. මේ ගින්න. ඔయిత එහා ගිය ගින්නක් තමයි රාග ගින්න කියලා කියන්නේ. ද්වේෂ ගින්න කියලා කියන්නේ මෝහ ගින්න කියලා කියන්නේ. මේ ඇහැ කියන එක ඔන්න ඔය ගිනි ජාලා වලින් ඇවිලෙන්නේ. ඔయిత එහා ගිය අර මහා ගිනි ජාලා තුනෙන් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇවිලෙන්නේ. රූපය කියන එකත් එහෙමයි. චක්කු විඥානයත් එහෙමයි චක්කු සම්පස්සයත් එහෙමයි චක්කු සම්පස්සජා වේදනාවත් එහෙමයි ඔය ආකාරයෙන් මුරපුරා ඇවිලි ඇවිලි යනවා. ජාති ගින්නෙන් ඇවිලෙනවා ජරා ගින්නෙන් ඇවිලෙනවා. ව්‍යාධි ගින්නෙන් මරණ ගින්නෙන් ඇවිලෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී වශයෙන් තියෙන 11 මහා ගින්නෙන් ඇවිලි ඇවිලි තියෙන එකක් තමයි මේ ඇහැ කියලා කියන්නේ. මහා ඇවිලිල්ලක් උදා කරන එකක් මේ ඇහැ කියලා කියන්නේ. ඔන්න දකින්න පිංගුතුනි ඇහි තියෙන ස්වභාවය, ඇත්ත ස්වභාවය. ආදිත්ත පරියාය සූත්‍රයෙන් අරගෙන. කාත්පසම වටක් ඇවිලෙන හැටි. මොහොතක් මොහොතක් නෑර මේකට යම් චන්ද්‍ර රාගයක් ජනිත කරගත්තා නම් ඇහැක් ඇතු ඉපදිලා ඉවරලා ඇහැක් ඇතු ඉපදිච්ච කෙනාට වෙන සංසිද්ධිය දැක ගන්නවා. ඔන්න ඔය විදිහට පිංගුතුනි ඇහැ ගැන කලකිරෙනවා. ඔය එක විදිහක් තව. ඉන්ද්‍රිය භාවනාව වඩන ලිපේ ගින්දර පත්තු කරගෙන ගෑස් ලිපේ හරි කමන්නේ ගින්දර පත්තු කරගෙන ඉවරලා පින්වතුනි මේ කටයුත්ත ඒ දෙන ඔබට පුළුවන් ඒක මනාකොට සිහි කර කර ඒක කරන්න. ඒ හැම එකක්ම පින්වතුනි උපමාවට ගන්න. ඒවන් උපසංහරති කියන තැන හරි වැදගත් සම්බුද්ධ ශාසනයක තියෙන. ටග්ගාල ඒක තමන්ගේ හිතට ගන්න පුළුවන්. ඒක දැකපු ගමන්. ඒ වගේම පින්වතුනි තව සංසිද්ධියක් වුණා. අපි ඒක කවුරු හරි පුද්ගලයෙක් එතන හිටපු. ගිනි මැලේ ගහනවා. වර්ෂාවක් වැහැලා පිංගුතුනේ අර හීම් මේ හිරිකඩ පොදේට අර දර තෙමිලා. දැන් මේ ගින්දර අවුලවන්න හදනවා. ටිකක් ඇවිලිලා ආයි නිමිල යනවා. දැන් පවංග ගහ පවංග ගහ කොහොම හරි මේ ගින්න අවුලවන්න හදනවා. මං ඒ වෙලාවේ ඒ හිටපු කෙනාට කිව්වා. උත්සාහයේ වීරිය අතාරින්න එපා. දිගටම වීරය කරන්න ඕක කොහොම හරි පත්තු කරගන්න. ඔබ ගින්දර පත්තු කරන්න නෙමෙයි හදන්න ඕනේ. දර ටික වේල ගන්න. දර ටික වේලා ගැනීමත් සමගම මොකද සිද්ධ වෙන්නේ? ගින්දර කියන එක ඇවිලෙනවා. ගින්දර කියන්නේ ඵලයක්. ඵලයේ සපයන්න දන්න ඕනේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න. හේතු සැපීම උදෙසා මහා වීරයෙන් කටයුතු කරන්නේ. භූමි තෙල් ටිකක් දාලා පටන් ගන්න. ප්ලාස්ටික් කෑල්ලක් දාලා පටන් ගන්න. මගදී ඕක නෙවෙයි. ගින්දර නෙමෙයි අවශ්‍ය. ගින්දර තියෙන කෙරෝලේ. ගින්දර ලබා ගැනීම උදෙසා ඵල මේ හේතු සකස් කරගන්න වැඩ පිළිලේ යෙදෙන්න ඕනේ. එහෙනම් හේතු ගැන කල්පනා කරගෙන යන්න. ඵලයේ කියන එක සකස් වෙයි. හේතු ටික පරිපූර්ණේ වෙච්ච ගමන්. මේකත් හොඳ උපමාවක් වින්ගතේ. ඒ උපමාව තමන්ගේ ජීවිතයට දාගන්න. මොහොතක් මොහොතක් නෑර පිඟුනි රාගක් හේ කරන්න නිවන් දකින්න එක වෙයි. මොහොතක් මොහොතක් නෑර ද්වේෂක් හේ කරන්න නිවන් දකින්න එක වෙයි. නිවන පරිපූර්ණ වෙන එක වෙයි. මෝහක් හේ කරන්න නිවන පරිපූර්ණ වෙන එක වෙයි. එහෙනම් ඔබට දැන් නිවන පරිපූර්ණේ කරන එකද රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ කරන එකද ඔබ කරන්නේ? රාගක්කේ කරන එක, ද්වේෂක්කේ කරන එක, මෝහක්කේ කරන එක ඔය තුන කරපු ගමන් මොකද වෙන්නේ? නිවන කියන එක පරිපූර්ණ නෙවෙයි. එහෙනම් ගින්න නෙමෙයි යෝනේ පින්විතනේ ඒකට අවශ්‍ය කරුණ ටික සපය ගන්න යෝනේ. එහෙනම් කොහොම හරි දර ටික වේලා ගන්න. වේද මහන්තිය දරන්නයි තිබුණේ මේ වෙලාවේ මේ පුද්ගලයාට හිටපු කෙනාට. උත්සාහයේ වීරිය අතාරින්න නැතුව කොහොම හරි කරගත්තා නම් පින්විතනේ ඔන්න ටික වෙලාවක් යනකොට දැන් මුර පුරා ගින්න දැන් නැගෙනවා. අන්න මම පෙන්න ඕන්න දැන් ඵලයේ සකස් වෙලා තියෙනවා. දැන් ඔබ ගිනියවිලුවාද නැත්නම් දර ටික වේලා ගත්තද? දර ටික වේලා ගත්තා. එන ඒ තුල ඒකට අවශ්‍ය වේලිච්ච දරත් ඒකට අවශ්‍ය තියෙන උෂ්ණත්වයත් ඔක්සිජනුත් තියෙනවා නම් ගින්න හට ගන්නවා කියන එක අපේ කැමැත්තට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඔක්කොටම හේතු සැකසීලා තියෙනවා නම් පින්වතුනි ඒකට අදාළ ඵලයේ හට ගන්න. ඒකනේ බුදුදහම. එහෙනම් නිවන සම්බන්ධවත් බුදුදහමේ තියෙන ওই ටික තමයි කරන්නේ. එහෙනම් දැන් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? පිළිගන්න රාගක්කේ උදෙසා කටයුතු කරන්න. මේ ඇහැ සම්බන්ධව රාගයක් ජනිත වෙනවා නම් ඒ ඇහැ සම්බන්ධව තියෙන රාගය දුරු කරලා දාන්න. ඒ වගේම තවත් සංකල්පනාවක් කියන්නම් ඒ වෙලාවේ ආපු. සංකල්පනා නම් ඕනේ තරම් තියෙනවා පිංගසිනි. මොකක් හරි දැක්කනම් ඒ තුන අර සංකල්පනා ජනිත වෙලා එනවා. ඔබ හරි සක කියන්නේ ඔබ හරි නිර්මාණශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. දහම් අවබෝධයක් තුළ ඔබට නිර්මාණශීලී ගතියක් තියෙනවා නම් පිඟුතුනි දකින්න දකින්න දකින්න දේ තුළ තියෙන ඒ ස්වභාවය Tamanට වැටහිලා එනවා. ඒ ස්වභාවය වටහාගෙන ඉවරලා පිංගුතුනි ඒකෙන් තමන් නිරුද්ධ වෙලා යන අයින් කරලා දානවා පටගාලේවා. ඒ මට්ටම හදාගන්න හිත තුල. මේකට කරන් දෙන එකම දේ තමයි පිංගුතුනි ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් තරම්. මේ මුළු ජීවිතේම පිංගුතුනි අපි ධර්මයේ මෙනෙහි කරන්න යොදාගෙන තියෙන්නේ. මේක සමහර මිනිසුන්ට තේරෙන එකක් නෑ. ඒකනේ මම කියන්නේ දැන් මම බන කියනවා කියලා කිව්වට පස්සේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් පිළිතුරු මේ ලාභ කීර්ති ප්‍රසංසා ලබන්න බන කියනවා කියලා. මම ඒකයි කියන්නේ. එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මග වඩන්නේ කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්. නිදාගන්න මොහොත හැරෙන්න පිඟුතුනි අනිත් හැම මොහොතක්ම ධර්මයේ හිතුල තමයි ජීවත් වෙන්නේ. මං කියවනේ මම ආත්ම වංචාවට ආපු කෙනෙක් නෙමෙයි. සල්ලි නැතුව සල්ලි හම්බ කරගන්න පැවිදි වෙච්ච කෙනෙක් නෙමෙයි. එකම එක පරමාර්ථකින් උත්තරීතර නිවන් මඟ පසක් කරගන්නවා කියන මහා ප්‍රයත්නකින් තමයි පිටුදින ජීවිතය ගත කරන්නේ. නැත්තම් මොකට ඉන්නද මෙහෙම? ආපහු සරේ ඉංගලන්තෙට ගිහලා හොඳට ඉන්නවා. හොඳට ඉන්නවා කියලා එකක් නැති නිසානේ දැන් මේකද ඇවිල්ලා මේ කාන්තාරයක හිටියේ පිංගුතුනි. දැන් සමහර මේ ලොකු ස්වාමීන් වහන්සේලා මුණ ගැහුනහම අපිට ආදරයට කියනවා ඉතින් මට කියනවා. ඔය භික්ෂුන් වහන්සේලා ගැන පොඩ්ඩක් ඉතින් තව පරිස්සම් වෙන්න. කාලයක් යනකොට ඔයාට පැවිද්ද එහෙම එපා වෙලා ඉවරලා ඔයා සිවුරු අරලා දාලා යන්නත් පුළුවන්. ඉතින් මම උන්වහන්සේගෙන් අහුවා ස්වාමීනි මට වැටහෙන්නේ නැති එක දෙයක් තියෙනවා. කාන්තාරයක හිටපු මම කාන්තාරයේ පිච්චි පිච්චි පිච්චි පිච්චි හිටපු මම කන්න දිය නැත්නම් බොන්න දිය විඳක් නැතුව කන්න පාන් කෑල්ලක් නැතුව හිටපු මම ෂේම භූමියකට ආවා රට ඉඳි ගහක් යන්තම් තියෙනවා වතුර බින්දුවක් යන්තම් තියෙනවා ඔය රට ඉඳි රට ඉඳි යටයක් කාලි රට ඉඳි ගෙඩියක් කාලි වෙරලා අර වතුර මිකක් බීලා යන්තම් පහල නිවාගෙන ඉන්න පුළුවන් එතනට ආවා දැන් මට හේම භූමිය එපා වුණා නම් මං දැන් කොහෙටද ආයි බහින්න තියෙන්නේ? හේම භූමිය තියෙන්නේ කාන්තාරේ මැද්දේනේ. දැන් මං ආයි කොහෙටද බහින්න තියෙන්නේ? කාන්තාරේ. ඉතින් කාන්තාරේට වඩා හේම භූමිය හොඳයි නම් හේම භූමිය එපා වෙලා බහින්න තැනක් තව තියනවාද? දැන් ආයි කාන්තාරේටනේ බහින්න වෙන්නේ. එහෙනම් භික්ෂුවක් කොහොමද සිවුරු ඇරලා යන්නේ? එහෙම වෙනවා නම් අවබෝධකින් නෙමෙයි නේද සිවුර දාගෙන තියෙන්නේ. අවබෝධයෙන් සිවුර දාගත්ත කෙනෙකුට පිවිදෙන ආපහු ඒක ඇරලා යන්න බෑ. මොකද කාන්තාරයක ඉඳලා සේම භූමියකට ආපු කෙනා සේම භූමියේ පාවෙලා ආයෙ එළියට බහිනවා කියලා කියන්නේ පිවිදෙන ආපහු කාන්තාරෙට නේද බහින්නේ. එහෙනම් පිවිදෙන මේ හැම මොහොතකම මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ. ධර්මයේ තුල ඉන්න ඉන්න ඉන්න ඉන්න තමයි පිංගුතුනි ඔබට මේ දේවල් ඔක්කොම වැටහි වැටි එන්නේ. මේ හැම එකක්ම මම ඔබට කියන්නේ මේකයි මේ ඔබට ඇහෙන කරන හැම දෙයක්ම ධර්මයේ ආශ්චර්යය. වෙන කිසි දෙයක් නෙමෙයි. මේ පුද්ගලය තුල මේ ආශ්චර්යය නෑ පිංගුතුනි සුගත තථාගතයන් වහන්සේ තමයි පුද්ගලත්වයෙන් මේ ආශ්චර්යය තිබිච්ච උත්මයා. ඒ උත්ම සාරිපුත්‍රයන් වහන්සේ තමයි එහෙම. මම ඔබට හැමතිස්සෙම කියන්නේ පිංගුතුනි මම රේඩියෝ එකක් විතරයි රේඩියෝ ඔළුවේ තියාගන්න හදන්න එපා. රේඩියෝ එකෙන් ඇහෙන දේ විතරක් ඔළුවේ තියාගන්න මාව අතහැරලා දාන්න ගණන් ගන්න එපා සත පහකටවත්. අපි ඔක්කොම පිංගුදනි මේ මග වඩාගෙන යන්න ඕනේ පිරිස. වහ වහ මේ ඵලය පූර්ණේ කරගන්න ඕනේ පිරිස අපි හැමෝටම තියෙනවා මහා දරුණු දෙයක් මේ ඉස්සරහින් ඇවිදින්න. ජාතිගල පෙරලෙනවා ජරාගල පෙරලෙනවා ව්‍යාධිගල පෙරලෙනවා මරණගල පෙරලෙනවා අපි ඔක්කොම ඕකට අහුවෙලා මැරෙන්න ඉන්න පිරිසක්. එහෙනම් මේ රේඩියෝ එක ඔළුවේ තියාගන්න හදන්න එපා. මෙතන තනිකර රේඩියෝ එකක් විතරයි තියෙන්නේ. මම සුසාර කරගත්තට පස්සේ පිංගුතුනි තථාගත ධහම නැగిලා එනවා. රාග දේශ මොහ ප්‍රහීන කරන්න ප්‍රහීන කරන්න රේඩියෝ එක හොඳට සුසාර වෙනවා. ඒක හොඳට ටියුන් වෙනවා කියලා කිව්වේ සුසාර වෙනකොට පිංගුතුනි ඒකට අදාළ ධර්මස්කන්ධයන් නැగి නැగి එනවා. මොන දේ දැක්කත් ඒකට අදාළව පිංගුතුනි මහා ධර්මස්කන්ධයක් අවබෝධ වෙලා ඒක දේශනා කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේට තිබිච්ච හැකියාවෙන් පිංගුතුනි ඒක අබමල් රේණුවක තරම් ප්‍රමාණයක්වත් අපිට නැහැ. ඒ තේරෙන මට්ටමින් තමයි අපි මේ කතා කරන්නේ. ඒ කතා බහේ යෙදීදී ඉන්නකොට පිඟුතුනි මොන දේ ආවත් ඒ දේ හරියට විස්තර විග්‍රහ කරගන්න පුළුවන් අවස්ථාවක් උදා කරගන්නවා මේ ජීවිතවල. ඔබත් ඒකට දක්ෂ වෙන්න පුළුවන් තරම්. ලෝකයේ තියෙන අසාරත්වයේ ප්‍රායෝගිකවම දකින්න. ඒ ප්‍රායෝගික දකින්නකොට පින්වතුනි ඒක තුල මහා සෙතක් සිද්ධ වෙනවා ඔබට. ඒ වගේම ලෝකෙට. ඔබ ලෝකේ අතාරිනවා. අතාරිනවා කියලා කිව්වේ පින්වතුනි ඔබට ලෝකේ අතෑරෙනවා. ඔබට ලෝකේ අතෑරුණා කියලා කියන්නේ පින්වතුනි ඔබට මේ මහා නිදහසක් උදා වෙන්නේ. ඒ නිදහස් ප්‍රීතිය භුක්ති විඳින්න යෝනේ හැම කෙනෙක්. ඒක ස්වාමීන් වහන්සේ නමක් මට ඇවිල්ලා කියනවා. මාත් එක්ක කතා කර කර ඉන්නකොට පිංගුතනියේ ස්වාමින් වහන්සේට මම කිව්වා. ඔබ වහන්සේ බොහොම ධර්මදර කෙනෙක්. ඔබ වහන්සේ පොත් ලියන්න ඕනේ. ඔබ වහන්සේ දහම් දෙසන්න ඕනේ. ඔබ වහන්සේ පොත් ලියන්න ඕනේ. ඔබ වහන්සේට තියෙන අවබෝධයත් එක්ක. ඒ වෙලාවේ උන්වහන්සේ මට කියනවා මට නම් බෑ පොත් ලියන්න මට නම් බෑ දේශනා කරන්න. එතකොට ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ වුණාම ඔබ වහන්සේට තියෙන කරදරේ මටත් වෙනවා කවදා හරි. නිදහස කියන එක නැති වෙලා යනවා. දකින්න දකින්න දැන මිනිස්සු ඇවිල්ලා කතා කරන්න, වන්දනා කරන්න පටන් ගන්නවා. එතකොට මට මගේ මග වඩා ගන්න බෑ. පළපූර්ණේ වුණාට පස්සේ මම ඕන්නම් කරන්නම් කිය. ඒ වෙලාවේ මම උන්වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේම ප්‍රසිද්ධ කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ පෘථග්ජන පිරිස. ඒක ඔබ වහන්සේට අදාළ දෙයක් නෙමෙයි. ඔබ වහන්සේට තියෙන්නේ කලයුත්ත කරන්න විතරයි. මල් ගහන අය මල් ගහයි, ගල් ගහන අය ගල් ගහයි. මල් ගහන අය ඔළුවේ තියන්න ඕනෙත් නැහැ. ගල් ගන්න අය පාගන්න දෙයක්වත් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න තියෙන්නේ. මම කරන්නේ ඒකනේ. මම මල් ගහන අය වර්ණනා කරනවද කොහෙවත්? ගල් ගහන අයට බැනලා තියනවද කොහෙවත්? ඔය ගල් ගහගෙන යන්නේ ඕනේ තරම්. ඒක වචනකින්වත් මම ධර්ම දේශනාවක බැලලා හැම දිනනවා. මේ ගල් ගහන අයගේ වැඩේ මොකද්ද පිළිඳින ගල් ගහන්නේ? මල් ගහන අයගේ වැඩේ මොකද්ද මල් ගහන්නේ? ඔය දෙගොල්ලම පෘථග්ජනයෝ. පෘථග්ජන කියලා කිව්වේ පොතුජනික පොතුජනිත කර කර ඉන්න පිරිස. අර්ථයේ පැත්තක, ධර්මයේ පැත්තක, නිරුක්ති පැත්තක ඔය ඔක්කොම පැත්තකට දාලා ඉවරලා පොතුජනිත කර කර ඉන්නවා. පොතු කියලා කිව්වේ කිසිම හරයක් නැති දේ ජනිත කර කර ඉන්නවා. ඔබ ඒ தත්ත්වෙට වැටෙන්න එපා. ඔබ හැමතිස්සෙම පිංගුතුනි හරයක් තියෙන දේ ජනිත කරන්නේ. ඔබ හැමදෙයක්ම නිවන් මඟ ජනිත කරගන්න. ඒ උස්සේ කටයුතු කරයි යන්න. මම මගේ පාඩුවේ මගේ වැඩේ කරගන්නම් ඔබ ඔබේ පාඩුවේ ඔබේ වැඩේ කරගන්න. ඒකයි තියෙන්නේ. සංඝ රත්නයට ගරු කරන්න. මාතුලින් සංඝ රත්නය දකින්නවා මිසක් පුද්ගලත්වයක් නම් දකින්න උත්සාහ කරන්න එපා කවදාවත්. තව තවත් තව තවත් පිඟුදින මේ දහම් කඳ නැගින් නැගී එනවා. ඒක තමයි මේකේ ස්වභාවය. දකින දකින දේ තුල පිහිටුණියේ තියෙන ධර්මස්කන්ධයන් නැగి නැగి එනවා. දැන්ට වඩා තව කාලයක් යනකොට තව වැඩිපුර එයි. ඔබටත් එහෙම වෙනවා. මග වඩන අයට එහෙම වෙනවා. මග වඩන අයටනේ මග වැඩෙන්නේ. මග වඩා නැති අයට මග වැඩෙන්නේ නැහනේ. ඒක නිසා පිටුදින තමන්ගේ මුළු දවසම යොදා ගන්න ඒක උදෙසා. මොන කර කර හිටියක් කමන්නේ. drive කරන කෙනා drive කරන එක ගැන හිතන්න. ඒක තුලින් ගන්න. ඒකයි කිව්වේ නිර්මාණශීලී වෙන්න කියලා. තමන් කරන වැඩේ තුලින් ඒක කරන්න. අර වැසිකිලි හොදලා නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙන. මලු හැමදෙලා නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙන. තමන් කරනෝනේ මේ එළවලු ටිකක් කපලා නිවන් දකින්න පුළුවන් ක්‍රමය හදාගන්න. මම ඒ කාලේ ඉංගලන්තේ ඉන්නකොට මම උගන්වද්දි පිංගුදනි බෝඩ් එක මකලා මම මහා දෙයක් අවබෝධ කරගන්න. මහා ප්‍රීතියක් ජනිත කරගන්න. බෝඩ් එකේ කළු පාට පෑනෙන් ලියලා ලියලා ලියලා ලියලා ලියලා තියෙද්දි මට තේරෙනවා මේ මගේ හිතත් මේ වගේ. මේ හිතට මේ මේ කියන මේකට යටින් තියෙන්නේ මහා සුදු පාට ස්තරයක්. මේ සුදු පාට ස්තරේ පේන්නේ නැහැ හැම තැනම කළු පාට ලියලා ලියලා ලියලා ලියලා එක එක සංඥා එක එක වේදනා එක එක જાතියව මේක ලියලා තියෙන්නේ. එහෙනම් මේ උපාදාන කරගෙන තියෙන නිසා මේ පහ අර සුදු පාට දේ හරියට පේන්නේ නැහැ. හැබැයි මේ සුදු පාට දේ තුල මහා ශාන්තියක් ගැබ් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ පිටුතුනි මම අර රෙදි කෑල්ල අරගෙන කොනක ඉඳලා මේක පිහිදදා පිහිදදා එනවා මේ පිහිදාන මට්ටම බලබලා බලබලා එනවා මේ පැත්ත මේ පැත්ත සංසන්දනය කර කර දැන් මගේ හිතට නැගිලෙන්නේ මේ ධර්මයේ නැමැති රෙදි කෑල්ල මං අරගත්තේ අතට මේ කුණු හිත නැමැති ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච මේ විඥානයේ නැමැත්ත මම දැන් මේ සුද්ධ කර කර සුද්ධ කර කර මේ පැත්තට එනවා මේ සුද්ධ කර කර සුද්ධ කර කර එද්දි මහා ප්‍රභාස්වරත්වයක් මේ පැත්තෙන් මතුවි මතුවි එනවා එහෙනම් මොනතරම් ශාන්ත ප්‍රණීත දෙයක්ද මේ නිවන කියලා කියන්නේ? ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච හිත නිසා මොනතරම් පීඩාවටපත් වෙලාද අපි ඉන්නේ. එහෙනම් මේ පීඩා හිත සුද්ධ කරන්න සුද්ධ කරන්න අර පැත්තෙන් මහා ප්‍රභාස්වරයක් මතුවලා එන බව පේනවා. එතකොට පින්දනේ මහා ප්‍රීතියක් ජනිත වෙවි තමයි බෝඩ් එක මකන්නේ. එහෙනම් දැන් මම කරේ රස්තාවනේ. රස්සාව කරන වෙලෙත් පින්වදනි මම කලේ දහම්බන්න එකනේ. ළමයින්ට විභාගයක් දීලා විරලා පිංගුදිනි මම කරන්නේ මොකද්ද? එතනින් ගන්නවා කබඩ් එකෙන් ත්‍රිපිටකයෙන් මගේම ආයතන මගේම දේවල් තිබුණේ. ත්‍රිපිටකය අරගෙන වෙලා මොකක් හරි පිටකයක් අරගෙන ඉන්නවා පිංගුදිනි ඒකම විභාගෙ ලියලා ඉන්නකම් පැය එකමාරක් විභාගෙ ලියනකම් මම අර ත්‍රිපිටකේ පරිශීලනය කරනවා ඒ වෙලාව. මං කියවනේ මගේ කාලේ කන්න පුළුවන් එකම එක්කෙනා මම කියලා. වෙන කාටවත් කන්න බෑ. ඉතින් ඔබ එහෙම කරගන්න සකසුරුවන් වෙන්න කාලය පිළිබඳව හැම මොහොතක්ම පින්වතුනි ධර්මයේම යොදලා තියද්දී ඔබට හැකියාවක් එනවා ධර්මයේ තුලින් ලෝකය දකින්න. ඒ ධර්මයේ තුලින්ම පින්වතුනි ලෝකය දැක දැක ඉස්සරහට යන්න. ඒ ඉස්සරහට යනකොට ඔබට හොඳ කාලයක් උදා වෙයි. වහ වහ ඉතින් කරගන්න. ඒ කරගෙන ඉවරලා එහෙම කටයුතු සිද්ධ කරගමු. ඒ වගේම පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න තමයි පිංගුතුනි මේ කියන දේවල් නැగి නැగి උඩට ගහන්නේ. කවදාකවත් හිතර ගන්න එපා. දැන් අපි දැන් ධර්මයේ දන්නෝ. දැන් අපි බොජ්ජංග දන්නෝ. ඕක මොකක්ද අර සති සම්බොජ්ජංගේ? ඕක මහ ලොකු දෙයක්ද කියලා. ඕක දැන් මොනවද ආයි වඩන්න තියෙන්නේ? මොනවද ආයි ඕක ගැන දැනගන්න තියෙන්නේ කියලා හිතන්න එපා. අනිත් එක තමයි පින්වතුනි ධර්මයේ දැන ගැනීමට ධර්මයේ ශ්‍රවණය කරන අය නිවන් දකින්නේ නැහැ කවදාවත්. නිවන් දකින්නේ පින්වතුනි අත්දැකීම් ශ්‍රවණය කරන පිරිස. දහම් අත්දැකීම ශ්‍රවණය කරන පිරිසයි නිවන් දකින්නේ පින්වතුනි ධර්ම කරුණු දැනගන්න අය නිවන් දකින්නේ නැහැ කවදාවත්. ඒගොල්ලෝ නර තියෙන ඌනතාවයක් සංසිඳව ගන්න කරන වැඩපිළිවෙලක් විතරයි සිද්ධ කරන්නේ. ඌනතාවයක් තියෙනවා අරූ ධර්මයේ දන්නවා මන් දන්නේ කියලා. ආන් ඒ පෙලීමෙන් නිදහස් වෙන්න තමයි ඒකුම් බන හොයන්නේ. ඒගොල්ලන්ට මේ බන කිව්වොත් හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්න ඕනේ මොකද්ද? මෙන්න මෙහෙම කරුණක් තියෙනවා. මේ තියෙන මේ කරුණ, මේ තියෙන මේ කරුණ කියලා පෙන්වන්න ඕනේ. ආ දැන් ඒක කටපාඩම්ද? හරි. දැන් දන්නවා. දැන් ඇහුවොත් කියන්න පුළුවන්. දැන් ඔය නිවන් දැක්කද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ දන්නව නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී වශයෙන් ඔබ දන්නව නේද කටපාඩමේ? ඒ කියන්නේ ඔබ නිවන් දැක්කද දැන්? දැන් ඔබ නිවන ප්‍රත්‍යක්ෂ කරගත්තද? ඉතින් දන්නවනේ. එහෙනම් පින්වතුනි මේ දැනගැනීමේ නෙමෙයි මේ වැඩපිළිවෙල තියෙන්නේ. ඒකයි කිව්වේ දහම් අත්දැකීමයි ධර්මයේ තුලින් ශ්‍රවණය වෙන්න ඕනේ. ඔය සූත්‍ර පිටකේ තියෙන්නේ මොනවද? තථාගතයන් වහන්සේගේ දහම් අත්දැකීම. මේවා හොඳට තේරුම් ගන්න පිළිදෙන. කරුණු ඉගෙන ගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. සප්ත සම්බොජ්ජං ගැන ඉගෙන ගන්න ඉතින් මේ පැයයිනේ යන්නේ. පැයක් යනකොට ඔය හත කටපාඩම් කරන්න පුළුවන් ඕනේ පොඩි එහෙකට. කටපාඩම් කරගත්තා නෙමෙයි පිළිදෙනක අවබෝධ වෙන්න නම් දහම් අත්දැකීම ලැබෙන්න ඕනේ Tamanට. එහෙනම් ධර්ම දේශනාවත් වලින් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ දහම් අත්දැකීම්. ඒ ඒ තැන් වලට දදා දදා පිංගුදින මේ දහම විශ්ලේෂණය කරන හැටි. නිකන් නේ නැතුව නිකන් මේ දහම් කරුණක් ආ මේ කරුණ මේ කරුණ මේ කරුණ මේ කරුණ කියලා දෙන එකට නෙමෙයි. දහම් විශ්ලේෂණය කරගන්න. ඒකට ඕනේ අත්දැකීම්. එක එක දේවල් උපමා උපමේයට අරගෙන. මට මතකයි ගිය සතියේ දේශනාවක් කළා මාතර කරපු දේශනාවේ. දේශනාව පටන් ගත්තෙම පිංගුතුනි කැමරාව හයි කළා. ඒ කැමරාවට ගහලා තිබ්බ පිංගුතුනි මහා මේ ෆ්ලෑෂ් ලයිට් එක. මතකයි මේ මහතුරුේ මීටියහේ. ඒ ෆ්ලෑෂ් ලයිට් එක ගහලා දීපම දෙන ඒක හරි රස්න එක. හරියට පිංගුදෙනී මස් බදින වගේ මස් පිච්චෙන සුවඳමයි හැමතිස්සෙම එන්නේ එතන. ඇයි? වැඩ වරද්ද ගත්ත මිනිස්සු අර ආලෝකය දැකලා අනේ කොච්චර ලස්සන ප්‍රණීත දෙයක්ද කියලා පිංගුතුනි ගිහිල්ලා වැටෙනවා ඒක ඇතුළට. ඒක තප්පරයට උණු වෙලා යන්නේ. මොකද ඒ තරම් රස්නයක් ඒ බල්බ් එකේ තියෙන්නේ. තනිකරම පිඟුදින අමු සෝනක ගඳ එන්නේ. ඇයි සත්තු පිච්චි පිච්චි පිච්චි මොහොතක් නැර පිච්චෙනවා. ඉතින් ඕකත් උපමාවට ගත්. මොකද්ද උපමාව? ඔය තියෙන්නේ. ඔය ආලෝකයේ තමයි පිඟුදින පංචකාමයේ කියලා කියන්නේ. පංචකාමයට ආසක්ත වෙච්ච පිරිස ඉන්ද්‍රිය සංවරය කරගත්තේ නැති පිරිස මොකද වෙන්නේ? අර පංචකාමයේ දැකලා ඉවරලා මේ පංචකාමයෙන් නැගෙන මේ මහා ලාන්තියක් නැගෙන අනේ කොච්චර හොඳ දෙයක්ද සාර දෙයක්ද කියලා ඈත ඉඳලා බලාගෙන ඉන්න. ඈත ඉඳලා බලාගෙන පෙරිලා පෙරිලා පෙරිලා අනේ මේ කාමේ මාසතු කරගන්නවා නම් කියලා මොකද කරන්නේ තුකද දෙක එකපාර ඇදිලා එනවා අරක. ඇදිලා ඇවිල්ලා අරක වහපු ගමන් මොකද වෙන්නේ? චරස් ගාලා පිච්චිලා යනවා දන්නේම නැත්. ඕකයි ස්වභාවය. ඉතින් මේ ජීවිතයේ තියෙන ස්වභාවය අත්දකින්න පිළිදෙන ඔබට කූමින්ගෙන් අත්දකින්න පුළුවන් ජීවිතයේ තියෙන ස්වභාවය. ඔය අපි මේ වනාන්තරෙන් එන්න ඉන්න ඉන්න දවසේ ස්වාමීන් වහන්සේලා දෙතුන් දිනකට මම කොහොම වාඩි වෙලා ඉන්නද එක එක ස්වාමීන් වහන්සේ නමක් ලහි ලහි ලෑස්ති වෙනවා දැන් එහෙට යනවා මෙහෙට යනවා බඩු ටික පැක් කරගන්නවා දැන් කැලෙන් එළියට එන්න බඩු ටික වේද සිගුරු නවල පාත්‍රයට දාගෙන දැන් පාත්‍රයේ 300 ජෝක ටික අරගෙන ඉන්න පොතක් පතක් අරන් ගියා නම් ඒක අරගෙන ඉන්නවා දැන් එහෙට මෙහෙට යනවා බඩු ටික තැම්පත් කරනවා කේතල එහෙම අරගෙන ඇතුලෙන් තියෙනවා ආදි වශයෙන් කරනකොට මම කිව්වා දැන් ඔන්න දැන් බලාගෙන ඉන්න බලන්න ඔය බිම ඉන්න කූඹි. ඇඹලයි ටිකක් එහෙට මෙහෙට යනවා. මම දැන් හොඳට බලන් ඉන්න ඔය කූඹි දැන් ඔය කූඹි. එහෙට මෙහෙට යන්නේ. රස ආහාරයක් හොයාගෙන. රස තණ්හාවෙන් මත් වෙච්ච මේ කූඹි කොහොම හරි අපිට ආහාර ටිකක් ඕනේ කියලා හිතාගෙන පිංගුදින එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොහේ හරි ආහාරයක් හොයන. අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? එහෙට උන්වහන්සේත් එහෙට යනවා මෙහෙට යනවා. ඔය එහෙට මෙහෙට යන වෙලාවට පිංගුදෙනේ හේතුවක් ගැලපිච්ච ගමන් මොකද වෙන්නේ? උන්වහන්සේගේ පාදයේ අරකාගේ ඇඟ උඩ තියලා ගන්නකොට පිංගුදෙනේ කඩදාසි කැල්ලක් කියලා නේද අරක එළියට එන්නේ. චොප්ප වෙලා තමයි එළියට එන්නේ. ඕක තමයි තමයි. දැන් අපිට නවත්තන්න පුළුවන් එකක්ද ඔය? නෑ. එහෙනම් ඕක තමයි සබහාය. මම උන්වහන්සේට තේරුම් කළ දුන දැන් හිතලා බලන්න. ඔය ඇවිදින්නේ යෝධයෙක් කිය. ඔය කූඹි ටික අපිය. එනවා ඔය පංචකාමයේ කියන යෝධයට අහුවෙලා නිරන්තරයෙන් චොප්පන් වෙලා කුඩුපට්ටම් වෙලා යන වැඩපිළිවෙලක නේද අපි ඉන්නේ. පංචකාමයේ හොයනව නේද අර ඇඹලයා වගේ. ඇඹලයා වගේ අර පංචකාමයේ හොය හොය යනවා පිඟුදුනි දන්නේම නෑ අර යෝධයා උඩින් ඇවිදගෙන යනවා චක්චක් ගාලා චොප්ප කරගෙන අපිව දන්නේම නැත. ඉතින් මහ විනාශයක්. ඒක හැමතැනම තියෙන්නේ දහමනේ. දහම ගුරුවරයන් හැමතැනම ඉන්නේ. ඉතින් ඔය තුල පිංගුතුනි මේ ලෝකයේ දකින්න දකින්න දකින්න එක මොහොතක්වත් එනවද බලන්නකො රාග දේශ මොහයන් කියන එක ජීවත් වෙන්න තන. එන ඔබට හොඳටම විශ්වාස නැද්ද පිංගුතුනි මේ මග වැඩෙනවා කියලා? මේ මග වඩන්න. අනිත් අය මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඔබ මග වඩා ගන්න. අර කියප එකත් හොඳට ඔලුවට ගන්න. ඔබව ප්‍රසිද්ධ කරන්නේ කවුද? ඒක ඔබට අදාළ නැහැ. පොතු ජනිත කරන පිරිස් එක්කෝ මල් ගහයි එක්කෝ ගල් ගහයි. ඔය ඒව අදාළ නෑ අනිත් අයට. මග වඩන අයට තියෙන පිඟුදින සීක්‍රෙන් මග වඩාගෙන යන්න. ලෝකයා කියන දේ ලෝකයා අපි ගැන හිතන දේ හිත හිත ඉන්න වෙලාවක්ද මේක? අර ගල් හතර පෙරලගෙන එන වෙලාවට ඔබ ඉන්නව මැද්දේ. අනේ එහා ගෙදර කෙනා මට අර වගේ දේවල් කියනවා නේ කියලා හිත හිත ඉන්න වෙලාවක්ද ඔය? කණේපා කියාගෙන ඉන්නේ වුණුත් ඇදගෙන එළියට දුවන වෙලාව නේද මේක? එහෙනම් ඉතින් එහෙම එළියට දුවන වෙලාවේ පින්වදනි උන් මොනවා කිව්වත් මොකද ඔය වටේ පිටේ ඉන්නේ කාලේ මොනවා කිව්වත් මොකද? ඒ වෙලාවට තමන්ගේ දුව ඇදගෙන දුවනකොට ආන්නරුව දුවත් ඇදගෙන දුවන කොහෙද දුවනවත් දන්නේ නැහැ කියලා හිතුවොත් එහම අහන්නේ කවුරුත් මොනවා හරි හිතයි දන්නේ නැහැ කියලා දුව අතහැරලා දාලා තමනුත් නතර වෙන වෙලාවක්ද ඔය? ඔය කියන එක වගේ පින්වදනි අර ಜಾති ගල වැහන්නොත් එහෙම ඔළුවට චොප්ප වෙලා යනවා. මරණ ගල වැන්නොත් එහෙම චොප්ප වෙලා යනවා. මේසි පහසු දෙයක්ද ඔය වෙන්නේ යන්නේ. ඒක නිසා පිඟුදේ එක මොන මොන මොන අය මොන මොන දේ කිව්වත් Tamanට වැඩක් නැහැ නේ. Tamanගේ කාර්යතාවය කරගෙන කොහොම හරි මේ භව ගමන කියලා වැඩ කරගන්න. ඒකයි සිද්ධ වෙන්නේ ඔබගේ ගමන යනකොට ආනේ හිමින් යනවා මෙයා. ආදී වශයෙන් ඕවා එකක්වත් ඔබට අදාළ නැහැ. කවුරු මොනවා කිව්වත් Tamanට ප්‍රශ්නයක් Tamanගේ වැඩේ කරගන්න. නැත්තම් පිඟුදේ ඔය කවුරුත් එන්නේ නැහනේ ඔබට පිටිට අන්තිමට. ඔබ කුණු අපායේ läගලා ඉවරලා අසුචි කන පෙරේතය වුණාට පස්සේ ඔය කවුරුත් එන්නේ නැහැ පිටුනේ අද කියපු අයවත් හොඳ කියපු අයවත් ඔය කවුරුත් එන්නේ නැහැ ඔබ වීරගන්න. ඔය විනාශයට ඔබ අහු වෙන්න එපා පුළුවන් තරම් පරිස්සමෙන් තමන්ගේ භව ගමන කෙලවර කරගන්න වැඩ පිළිවෙලේ යෙදෙන්න. දවසින් දවස දවසින් දවස පිටුනේ ඒකට යෙදෙන්න. මම ඔබට නැවත නැවතත් කියන්නේ පිටුනේ මාගේ නම් අල්ලගතිය උත්තක් නැහැ. ඒ වගේම පිටුනේ මම නැවත විශේෂ ඉල්ලීමක් ඔබට කරනවා මේ සත්‍ය ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කරනවා නම් මෙතන ඉන්න පිරිස විතරක් නෙමේ ලක්ෂ ගාණක් පිරිස මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නිසා මම කියන්නේ එක මේ සද්ධර්මයේ දේශනා කරන එකම එක යතිවරයෙකුටවත් එක වචනයක්වත් කියන්න එපා පින්වතුනි ඔබට මං කෙරෙහි එක බින්දු මාත්‍රිය හරි ගුණයක් පිටලා තියෙනවනම් මං ඒක හැම දේශනාවක ඔබෙන් කරන ඉල්ලීම තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයක් අවබෝධ වෙච්ච මට්ටමින් යම් උත්මයක් දේශනා කරනවා නම් ඒ උත්මයට කවර කවදාකවත් පහර ගහන්න එපා කිසිම කෙනෙක් උන්වහන්සේගෙන් ගති යුත්තක් තියෙනවා නම් ගන්න පිංගුතුන් නොගති යුත්තක් තියෙනවා නම් ඒක විවේචනය නොකර පාඩුවේ ඉන්න. කිසිම කෙනෙක් කිසිම උත්මයක විවේචනය කරන්න එපා. ඒ වගේම ඔය Facebook ආදී වශයෙන් දේවල් එක එක වෙබ්සයිට් හරහා පිංගුතුන් යතිවරයන් වහන්සේලාව නිරන්තරයෙන් විවේචනය කරනවා අපිට මේ මහත්තුරු කියනවා. මම ඔබට කියන්නේ පිංගුතුනි මේ ධර්මයේ අහන කෙනෙකුට යම් කිසි උත්මයක විවේචනය කරන්න ඕන නම් මාව විවේචනය කරන්න මට මඩ ගහන්න ඕන තරමක් එකම උත්මයකවත් විවේචනය කරන්න එපා. මේ ධර්මයේ යම් මාත්‍රයකින් හරි නැගෙනවා නම් පිංගුතුනි මේ ධර්මයේ නැගෙන්න දෙන්නේ මේ උත්තමයන් වහන්සේලාට මේ ධර්මයේ කතා කරන්න දෙන්නේ. මේ ධර්මයේ දේශනා කරන්න දෙන්නේ. එකෙන් ගතියුත්ත තියනවා නම් ගන්න නොගතියුත්ත නොගන්න පිරිසක් මේ බිහි වෙයි. එලා උන්වහන්සේලාගේ අරක වැරදි, මුන්වහන්සේගේ මේක වැරදි, මුන්වහන්සේගේ මේක වැරදි කිය කිය පිංගුතුනි උන්වහන්සේලාව ජජ් කරන්න බුදුහාමුදුරුවෝ බිහි වෙලා මේ ලෝකේ. බුදුහාමුදුරුවන්ට කියන්න පුළුවන් ඕක වැරදි මේක හරි කියලා ඕක නෙමෙයි මං කිව්වේ බෝල මේකයි මං කිව්වේ කියලා. ඒ හැරෙන්න ශ්‍රාවකයන් කොහොම කියන්නද? ඒක නිසා කැමති කෙනෙක් කැමති එකක් කියාගත්තා. ඒ දේශනා කරන යතිවරයන් වහන්සේලාට දෝෂයක් නගන්න එපා කවර කවදාකවත් ඔය Facebook එකේ එනේවට ලයික් දාන්න අරවට මේවට යන්න එපා. ඔබගේ මග වහ ගන්න එපා පිටුතුනි ඔබ ඔබගේ පාඩුවේ ජීවත් වෙන්න. කවර කවදාකවත් ඒ දේ නම් කරන්න එපා මට කරන එකම එක දේ මම ඔබට කිව්වනේ මොකුත් මට මෙතනට උස්සන් එන්න ඕනේ නැහැ. කිසි දෙයක් අවශ්‍ය නැහැ පින්වතුනි මට එකම එක දෙයක් විතරක් කරන්න. ඒ දේ තමයි මේ යතිවරයන් වහන්සේලාට සද්ධර්මයේ දේශනා කරන යතිවරයන් වහන්සේලාට එක දෝෂයක් නගන්න එපා. ඒ වගේම උපාසක මහත්තුරු ඉන්නවා උපාසිකාවෝ ඉන්නවා මේ සද්ධර්මයේ දේශනා කරන. ඒ අයගේවත් පින්වතුනි බින්දු මාත්‍රිය වරදක් වෙලා මේ බින්දු මාත්‍රිය වරදටවත් මහ වරදටවත් පින්වතුනි කවදාකවත් ගරහන්න යන්න එපා. ඒ අය වැරදි හදාගන්නේ වික්ෂුන් වහන්සේලා තුල යම් වරදක් තියෙනවා නම් කියන දහම තුල අවබෝධ නොවිච්ච යම් කාරණාවක් තියෙනවා නම් ඒ උත්තරමයට යම් දවසක දහම අවබෝධ වුණහම ඒ උත්තරමයා මේ අවබෝධ වෙච්ච දහමින් දේශනා කරයි ඒක නිවැරදි කරගෙන. තිමිරිගේදීව මරලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ලෝකෙට බිහි වෙන්න ඉන්න ශ්‍රේෂ්ඨෙක් නැති වෙනවා. මේ සද්ධර්මයේ කතා කරන්න පුළුවන් පිරිස ඉන්න පිඟුදින හරිම අල්ප මාත්‍රි තථාගතයන් වහන්සේගේ කාලේ මනාකොට ධර්මයේ දේශනා කරන්න පුළුවන් අය හිටියේ පිංගුතුනි අතේ ඇඟිලි ගන්න. එහෙනම් මොකක්ම හරි ධර්මයක් කතා කරගෙන උත්තමයන් වහන්සේ නමකට කවදාවත් ගරහන්න යන්න එපා කවුරු. දැන් ඒක නිකන් පිංගුතුනි මේ රටාවකට ගිහිල්ලා. දැන් ගිහි පැවිදි පිංගුතුනි මොකද කරන්නේ යම් කිසි කෙනෙක් ධර්මයේ දේශනා කළා නම් ඒ කෙනාගේ වන්ති කහගෙන ඉන්නව මොකක් හරි වැරද්දක් අහුවෙනකම්. මම ඔබට එක උදාහරණයක් පෙන්වන්න. හැමදෙසෙම හොඳට මතක තියාගන්න පිඟුතුනි කුණු හොයන අය කුණු තියෙන තැන වල උනේ කුණු හොයන්නේ. කුණු තියෙන තැන කුණු හොයන අයට කවදාවත් මැණික් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ කුණු විතරමයි. තමන්ගේ ජීවිතේ ඒ தත්ත්වෙට දාගන්න එපා. ඒ අසුතවත් පු탁 යන පිරිස. ඒගොල්ලෝ සුතවා ආර්ය ශා วก වුණාට පස්සේ වැඩේ හරියි. යම් මොහොතක ධර්මයක් කන වැකිලි ඉවරලා මේ හේතු වාසනා ගැළපීලා විදිහට යම් අවබෝධයකටපත් වුණාට පස්සේ පිංගුතුනි බැනේ හරි. එතකල් තමයි එයා එහෙම කරන්නේ. දවසක් එක මහත්තයෙක් ඇවිල්ලා මට කියනවා. ස්වාමීනි මම කාලෙක ඉඳලා ඔබ වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. තථාගතයන් වහන්සේ ගැන සාරිපුත්‍රයන් වහන්සේලා ගැන මහා සද්ධාාවක් මගේ හිතේ ජනිත කෙරෙන්නේ. ඔබ වහන්සේගේ දහම තුල උන්වහන්සේලා ගැන නිරන්තරයෙන් පුදුමාකාර භක්ති ආදරයක්, සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හිත තුල ජනිත වෙන. දහමක් ඔබ වහන්සේ කතා කරන්නේ. මන් දවසක් එක පුද්ගලයෙකුට මේ දහම අහන්න දුන්නාම ඒ පුද්ගලයා ඒ දහම අහලා ඉවර වෙලා කියනවලු හරියන්නේ නැහනේ. වැරදිනේ ඔය කියවන්නේ. අර බුදුහාඳුර කියවුවා කියලා කිව්වනේ එතන. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා කිව්වනේ. බුදුහාමුදුරුවෝ කිව්වා නෙමෙයිනේ දේශනා කළ සේක වෙන්න එපා. අසෘතවත් පෘථග්ජන ස්වභාවය. සුතමාරිය ශාවකෝ වුණාම ප්‍රශ්නේ විසඳෙනවා. අනුකම්පා කරලා ඉන්නයි තියෙන්නේ. මේසා තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ ගුණස්කන්ධයන් දේශනා කරන අපි අපි ඔබ සියලු දෙනා එකතු වෙලා ඒවනේ කතා කරන්නේ පින්වතුනි. තථාගතයන් වහන්සේ කියලා කිව්වට පස්සේ මහා මෙර බොහොම පුංචිනේ. සාරිපුත්‍රයන් වහන්සේ කියලා කිව්වම මේ මහා මෙර හරි පුංචිනේ පින්වතුනි. ඉතින් ඒසා මහා ගුණයක් කතා කරන වෙලාවට සමහර වෙලාවට තථාගතයන් වහන්සේ මෙහෙම කිව්වයි කියලා කියන මොකද දේශනා කළා කිව්වම ගැළපෙන්නේ නැහැ. සමහර තැන් තියෙනනේ එහෙම ගැළපෙන්නේ නැති තැන්. ආනන්ද මට වතුර ටිකක් ගේන්න කියලා දේශනා කළා කියලා කියන්න පුළුවන්ද? ගැළපෙනවද ඒක? ඉතින් මහා ගරුගුණ හිතක් ප්‍රසාද හිතක් තියෙන තථාගතයන් වහන්සේක. ඉතින් ගැළපෙන්නේ නැති තැන්වල ගැළපෙන්නේ නැති දේ කතාවට එන්නේ නැහැ නේ පින්වතුනි. නමුත්නේ අර අල්ලගන්නේ අර කුණු ටික. ඒකයි මම කියන්නේ කුණු හොයන ණයට පින්වතුනි කුණු විතරයි හම් වෙන්නේ අර හොඳ සාරේ තියෙන මේ මැණික් ටික අහුවෙන්නේ නැහැ. එහෙනම් ඔබ කුණු හොයන කෙනෙක් වෙන්න එපා කිසිම උත්මයක. මට කරන එකම එක දේ ඒකයි. ඔබ හැම උත්මයකෙම දහම අහන්න ගැළපෙන ටික ගන්න නොගැළපෙන ටික නොගන්න. හැම උත්මයන් වහන්සේ නමකටම ගරු කරා. ඒ ගරු ගුණ හිත ප්‍රසාද හිත කියන එක ඔබ තුල තියාගෙන ඉන්න නිවන් දකින්න කෙනාට ප්‍රසාද හිත තරම් වටින දෙයක් තවත් නැහැ. එහෙනම් ඒක බින්දු මාත්‍රයක්වත් ඒකට කෙලස ගන්න එපා. බොහොම පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න. හොඳයි පිංගුතුනි එහෙමනම් අපි පැය 3කට අධික කාලයක් ධර්මයේ සාකච්ඡා කරලා තියෙනවද? තවත් ගොඩාක් දේවල් එක්ක ඊළඟ සතියෙත් මුණ ගැහෙන්න පුළුවන්. ඔබටත් තියෙන්න ඕන වගේ දේවල්. නැත්තම් ඔබ අසාර්ථකයි. ඉතින් මං විතරක් සාර්ථක වෙලා හරියනවද? ඔය විශේෂ නිවේදනයක් තියෙනවා පිංගුතුනි. ඒක දන්න අයටත් කියන්න. අද මේ ස්ථානයට එන්න බැරි වෙච්ච අයට ඊළඟ සතියේ මේ ස්ථානයේ දේශනාව නැහැ. මොකද මාතර මුරුත මුනේ මහා විශාල පින්කමක් තියෙනවා පින්වතුනි මම හිතන්නේ භික්ෂූන් වහන්සේලා 200 ගානකට දානයක් සහ මහා විශාල පිරිසක් රැස් වෙලා විශාල ධර්ම දේශනාවක් තියෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා තියෙනවා අපිට. ඉතින් අපේම ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් සිල් මෑණිවරුන් වහන්සේලා බොහෝ පිරිසක් එතනට සම්බන්ධ වෙලා ඒ තියෙන මහා පින්කමක් වින්නතනේ. තියේ පින්කම තියෙන වෙලාවේදී මම හිතන්නේ 5000ක් සෙනඟ සම්බන්ධ වෙන අවස්ථාවක්. ඒකට ආරාධනා කරලා තියෙනවා මේ දේශනාව කරන්න කියලා. මම හිතන්නේ තුනේ ඉඳලා දෙකේ ඉඳලා පහ වෙනකම්. අන්තර්ජාලයේ ඔස්සේත් විසිරුවල හරිනවා. ඒ වගේම ඒක පොඩ්ඩක් හොයලා බලලා ඒ පැත්තෙන් සම්බන්ධ වෙන්න පුළුවන් අය ඉන්නවනම් ඒ පැත්තෙන් ඒකට සම්බන්ධ වෙන්න. උදේ ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. පිටින් මහා සාර දානමය පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ වගේම මම හිතන්නේ ධාතු තැම්පත් කිරීමක් චෛත්‍යක ඒ වගේම ඒ මොකක් හරි ඒ වගේ විශාල වැඩපිළිවෙලක් ඒ ස්ථානයේ සිද්ධ වෙනවා. මහා සුන්දර ස්ථානයක්. භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න මහා ශ්‍රේෂ්ඨ ස්ථානයක්. ඉතින් එතනට සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න. තමන්ගේ දන්න කවුරු හරි ඉන්නවනම් හරියට විස්තර හොයලා බලලා ඒ තැන් වලට සම්බන්ධ කරවන්න. ආර්යයන් වහන්සේලා ඉන්න පුළුවන් වෙනුතනි කොට ආර්යයන් ඒ ස්ථානවල. මේ මග වඩල ඉවරලා යම් මාර්ග ඵලයන්ටපත් වෙච්ච උත්තම පිරිස ඒ ස්ථානවල ඉන්න පුළුවන්. ඉතින් එයාත් එක්ක ඒ යම් ප්‍රාර්ථනාවක් කරා නම් කටයුත්තක් කළා නම් පින්වි මහා ශක්තියක් ගැප් වෙලා ඒව නිදහස් වෙනවා විශ්වයේ. ඒව ඔබට ගොඩක් වටිනවා. ඒක නිසා ඊළඟ සතියේ මේ ස්ථානයේ නෑ. දැන් බලන්න ඔබට නිවාඩුවක් තියෙනවා. කාටද නිවාඩුවක් නැත්තේ? ඉතින් එතකොට පින්වදනි කාට හරි හිතෙනවා නම් ලාභ කීර්ති ප්‍රශංසා තකයි මම බන කියන්නේ කියලා. හිතෙනවා නම් මන් දන්නේ. අපරාධයක් නේද මේ හිතන එක. මග වහ ගැනීමක් නේද? පිඟදෙනි මම පටන් ගන්නකොටත් ඔබට කියපු දෙයක් තමයි ආර්ය මෛත්‍රී. අපිට තියෙන එකම ආයුධය මේ කළු කිරණ දවල අලු කරලා දාලා කොහොම හරි මේ විශ්වයේ මේ සුදු කිරණ මතු කරගෙන පිඟදෙනි මේ නිවන් දකින්න මේ මේ නිවන් මඟ සකස් කරගෙන යන මේ උත්තම පිරිසට මේ මඟ පාදලා දෙන එක ඔබ ප්‍රත්‍ය දෙනවා වගේම ප්‍රත්‍ය පහසුකම් සලසනවා වගේම පිඟුදුනි අනිත් පැත්තෙනුත් මගේ ඉදි කරලා දුන්නා නම් අපි ඔක්කොම එකතු වෙලා මොකද ඔබත් මේ නිවන් මගේ යන කල්යාණ පිරිස කල්යාණ පිරිස. ඉතින් මේ කල්යාණ පිරිස පින්විතනි හැම මොහොතක මේක වඩන්න පුළුවන් පුළුවන් හැම වෙලාවකම. ඉතින් මාපි තීරණය කළා හැම ධර්ම දේශනාවක් අවසානයේම එක මොහොතක් හරි ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න. සීල දෙනා එක එකතු වෙලා ආර්ය මෛත්‍රී සජ්ජායනා කරන්න. ඉතින් ඒකට සෝදානම් වෙන්න ඊට පස්සේ අපි දේශනාව හමාර කරමු. මාත් එක්කම සියලු දෙනා සජ්ජායනා කරන්නේ. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර දුක්කෙන් මිදෙත් වේවා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්ඛ ගින්නෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා සම්පිච්ඡං නලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස්කන්ධ දුක්ඛයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් ක්ලේශ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා ලෝක බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කාම ලෝක අනාතයි එයින් සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වේ නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම බලන්න පින්වතුනි එක මොහොතක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩද්දී හිතට මේසා මහ සෝයක් දැනෙනවනම් ඔය කියපු නිවන ස්පර්ශ කරද්දී මොන සෝයක් දැනේද? වහ වහ වීර්ය වඩන්න. මේ සෝය හොයාගෙන යන ගමන දුකෙන් සැපේට එන්න හදන ගමන උත්සාහ කරා හැම කෙනෙක් ඒ උදෙසාම වීරය කරා තමන්ගේ දරුවන්ට මේ දායාදේ දෙන්න ඒහුගේ කරේ කරත්ත බඳින්න නැතුව මේ යතිවරය වගේ මහා නිදහස් ජීවිතයක් ගත කරලා මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන මේ සටනට අවශ්‍ය යුග පුරුෂය බිහි කරා ඔබ මුලාවෙන් අයින් වෙන්න එතකොට දරුවන්ටත් නිදහස් වෙන්න පුළුවන්. හොඳයි පින්වතුනි එහෙනම් අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කරලා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් સિદ્ધ කරගත්ත වෙලාවේදී මේ පිනෙන් පෝෂණය වෙන පිනට සතුටු වෙන්නේ පිරිසව සිහිපත් කළා ඒ අයට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නට යෙච්ච ඒ නිර්මල සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරාම ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිහිපත් කරගන්නේ වගේම පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන අප්‍රේත ධෛර්යයෙන් යුතුව රාගක්කේ උදෙසා ද්වේෂක්කේ උදෙසා මෝහක්කේ උදෙසා උත්තරීතර අරිහත් ඵලයේ ලබා ගැනීම උදෙසා මහත් වේදකින් කටයුතු කරන්නා වූ මේ උත්තම පිරිසත් ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා මහත් අපකැපවීමකින් කටයුතු කරන්නා වූ මහා නායක අනුනායක ආදී වශයෙන් මේ ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ උත්තම භික්ෂූන් වහන්සේලා ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මීය ඔය අය විශේෂ විහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්මයන් වහන්සේලාට වැඳී වැළඳී එන්නා වූ යම්කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්දේකාර තියෙනවා නම් යක්ෂ ප්‍රේත පිසාච මල්ගෙවල කුම්භාණ්ඩාදිගෙන් මැද පැමිණි දෝසාන්දේකාර තියෙනවා නම් රස්වාකටවා හෝවා ඕල් දේවල් සක සංඛා දෝසාන්දේකාර තියෙනවා නම් ඉසේ සිට පාදාන්තයේ දක්වා වූ යම්කිසි දෝසාකාන්ද රෝගාබාධ දෝසාන්දේකාරයන් තියෙනවා නම් ඒ සීළු දෝසාන්දේකාරයන් ගසා දූරීම් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාරණ ශිෂ්ටේ නිර්මල සද්ධර්මයේ දා මුඛ પરම්පරාවෙන් පවත්ගෙන ඇවිදilla මාතලේ අලුලින් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ඒ ත්‍රිපිටකයේ අපේ අතටපත් වෙනකන් ඒ ත්‍රිපිටකයේ උදෙසා අපකැප වෙලා කටයුතු කළා වූ ඒ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමේ කටයුත්තේ නිදලා වූ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත වේ කටයුතු කරා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ උත්තම සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුල පතුල් හරිනීතින් විහිදී පැතිරියාමෙන් ඒ උත්තමියොත් මේ ත්‍රි සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා ඒ උත්තමයන්ට පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවා වූ ඒ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්සේකර ප්‍රජාපති ආදී ඒ සීලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙරෙහි විහිදුල පතුල්ලර නීපින් විහිදී පැතිරී යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා සම්‍යක් දෘෂ්ටික වේවා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි මොහොතකට සීපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තර ගතමන් දිදුනා වූ සීලම ඥාතිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුගුරුරු දුවා දරුවෝ ඥාතිත මිත්‍රාදීව සේවක සේවිකාවන් තමන් එක එකට රැකී ආරක්ෂා කටයුතු කරපු ආදී වශයෙන් ඒ සීලම දෙනා ඒ වගේම පින්තුනි මේ රටේ මහා දරුණු යුද්ධයක් පවතිච්ච කාලෙක මිය පරලෝ ගියා වූ සතුරු හෝ මිතුරු හෝ සාමාන්‍ය වැසි හෝ ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම පින්තුනි මේ අත්දැකීම විතරක් නෙමෙයි මේට කල්පණු එකක් ඇතුළේ තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ඥාතිතු මිත්‍රාදීන් වෙච්ච ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ කෙරෙහිත් මිහිදුල පතුල් හරිනේ පිං මිහිදී පැතිරී යාමේ නේ ඇති යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නෝ නම් ඊන් අත මිදේවා දස දස අකුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උතුණි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාධාරණයට ලක් කළ තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබ මරනවා කොටනවා කියාගෙන විනාශේ පමුණුවේ මුදෙසා තමන් එක්කට එකට ඇවිදින්න පිඟුතුනි මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ පැමිණිලා වෙලා තමන්ගේ ජීවිතයට බාධා පමුණුනො නම් තමන්ගේ ආර්ය ගමනට බාධා කරනවා නම් ඒ සියලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි පීදුල පතුලරි නීපින් වීදී පැතිරී යාමෙන් ඒ අය අභව්‍ය ස්ථානයෙන් අත මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න ආශ්‍රිත විශේෂයෙන්ම පිංගුතුනි අද මේ සද්ධර්ම දේශනාව කරන්නා වූ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම පිංගුතුනි මේ විහාරස්ථානයේ සංගතතු කරලා පූජා කළා වූ මේ පිරිස ඒ වගේම පිංගුතුනි මේ සද්ධර්මයේ ප්‍රචාරය කිරීමේලා තමන් විසින් මෙහෙස මහන්සියෙන් හරි හම්බ කරගන්නා වූ ධනෙන් කොටසක් අපකප කළ කටයුතු කරන්නා වූ පිරිස ශ්‍රමයෙන් කොටසක් අපකප කළ කටයුතු කරගන්නා වූ පිරිස ඒ සිළු දෙනාමත් මේ වෙලාවේ සිහිපත් කරගන්න ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාතිත මිත්‍රාදීන් ගුරුවරු වැඩිහිටියෝ ආදී වශයෙන් ඒ සියලු දෙනාවත් ඒ වගේම පින්වතුනි රට ආරක්ෂා කරන්නා වූ පිරිස් රට පාලනය කරන්නා වූ පිරිස් රට සංවර්ධනය කරන්නා වූ පිරිස් මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි මිදුල පතුලරණේ පිං විහිදී පැතිරී යාමෙන් එයට යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝසාන්දේකාර තිනනං ඇස්වා කටවා හෝ හවුල් දේව සක සංඛා දෝසාන්දේකාර තිනවනං යක්ෂ පේද පිසාච මල්ගේ වල කුම්බණ්ඩාදිගේ වැද පැමිණි දෝසාන්දේකාර තිනනං ඒ සීල දෝසාන්දේකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්තුනේ මොහොතකට සීපත් කරගන්න අද මේ ස්ථානට විතර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරයකින් මානකින් සන්තරපුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණ ආවර ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඔබ සද්ධර්මය අවබෝධ කරගන්න විතර නම් ඒ ආහාර පාන සකස් මේලා එදා ඇත අතිදෙල වැවුවමුණු සකස් කරලා එළවේලි සකස් කරලා කුඹුරු වපුල්ල ගෝයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ දර පිළිල කරගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සිල්ලුම් පිළිස්සීපත් කරගෙන ඒ වගේම පින්විතනි ආහාර පාන සැකැස්මීලා තමන් විසින් බෙහෙත මාන්දෙන් හරි හම්බ කරගත්තා වූ ධනෙන් කොටසක් කැප කරව පිරිස ඉන්නවනම් ශ්‍රමයෙන් කොටසක් කැප කරව පිරිස ඉන්නවනම් ඒ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ය කෙරෙහිත් මිහිදුල පතුල් හරින ඉපින් මිහිදී පැතිරී යාමෙන් එය යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදේවා දස අකුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුලි මොහතකට සීපත් කරන අද මේ සඳ වේදලා සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ මහා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා මෙති මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසාම නම් මේ ස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම පින්තුනි මේ ස්ථානයේ සංඝසතු කරලා පූජා කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සීපත් කරගන්න ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානයන්ට ගෙනල්ලා බැඳලා කරලා සකස් කළා වූ පිරිස ඒ වගේම මේ සංවිධානය කරගෙන කටයුතු කරන්නා වූ පිරිස ඒ වගේම පිංගුතුනි තමන් විසින් මෙහෙත මහන්තියෙන් හරි හම්බ කරගත්තා වූ ධනෙන් කොටසක් අප කැප කළ කටයුතු කරන පිරිස ශ්‍රමයෙන් කටයුතු කරන පිරිස ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයෙන් පිහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්තුනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානෙට බොහෝ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසෙන් අපි මේ ස්ථානෙට ළඟා වුණා. ඒ වගේම පින්තුනි මේ සත්‍ය ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පිංගුතුනි මේ සද්ධර්මයේ ඕනෑම මොහොතකද ලෝකේ ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තිම වාසික පිරිසක් විසින් ලෝකෙට දීපු දහම් ලෝකෙට දීපු දායාද නිසා මනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන මේ දහම් මඟ වඩන ඔබට ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි. ඒ නිසා ඒ සීල දෙනාවත් මේ වෙලාව විසිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා අයයා කෙරෙහි විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ඇත යම් කිසි අභාවේ ස්ථානයක හිනවා නම් එයින් අත මිදේවා. දස කුසලයෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්නේ. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත් අය කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයිමින් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සීලම දෙනා. ඒ වගේම පින්වතුනි කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ අප සීලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවිය තුලදීම පුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නීත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත් ආශිර්වාදය ලබා ගන්න මහා සංඝරත්නයෙන් ඔබ සියලු දෙනාමත් ඒකට සම්බන්ධ වෙලා පින්වතුනි අපිත් එක්කම ඒ සජ්ජායනාව කරලා ඔබටත් මේ මුළු රටටත් මේ නිවන් මඟ සකස් කරගන්න යන්නේ සියලුම උත්තම පිරිසට ඒ කරුණු කටයුතු සිද්ධ කරන්නේ රාගගින්නෙන් මිදෙත්වා ද්වේශගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු